ඒක නිසා අපි වෙනදා වැඩි පැයකට පමණ කලින් පටන් අරගත්තා. ඉතින් අද මේ ඉදිරිපත් කරගත්ත මේ සූත්‍රයේම කොටසක් නිගමන පාඩයේ වශයෙන් ඉදිරිපත් කරගන්නේ. නමුත් සූත්‍රයේ නිගමන පාඩය මේක නෙවෙයි. නමුත් අපි ඉදිරිපත් කරගත ක්‍රමයේ හැටියට මේක එහෙම අවසාන පාඩයේ වශයෙන් ඉදිරිපත් කරත් හොඳයි කියලා මම කල්පනා කරා. මේ පාඩේ ඉදිරිපත් කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරුවචන් වහන්සේගේ උගන්වීම ක්‍රමය පිළිබඳව එක විදියක අපි මෙතෙක් ඉගෙනගත් මුතිබිච්ච ඒ ක්‍රමය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නයි. අපි මේ කතාවේ නැත්නම් මේ සූත්‍රයට නිදාන වෙච්ච කතාවට හිතේදලා බැලුවොත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ ඊ타මත්ම කුමාරසප විඳපු සුකුමාර ජීවිතයක් ගත කරගත්ත හුඟා පෙරපින් කරගත්ත කෙනෙක්. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ මේ සුකුමාර ජීවිතය ගත කරන ගමන් පැවිද්දක් ගැන හීනකින්වත් හිතපු කෙනෙක් නෙවෙයි. එතුමා හිතාන හිතියේ ඒ සුකුමාර ජීවිතේ. මේ දෛවෝපගතව අවසානයේදී එක්කෝ රජකම එහෙම නැත්නම් පැවිද්ද කියන මේ මේ විකල්ප දෙක පහළ වුණා. ඒක කියන්නේ පවුල් වෙනවද පන්සල් වෙනවද කියන කතාව වගේ. ඉතින් එතනදිත් මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ අදහස වුණේ රජසැප. නමුත් තල්ලු වුණේ දයෝපගතව පැවිද්දට. පැවිද්දට <clears throat> පැවිද්දටපත් වෙලා අන්තිමට මේ විශේෂ අභිඥා සහිත පුද්ගලයන් අතරින් ප්‍රධාන ස්වාමින් වහන්සේලාටපත් වුණා. ඒ පත්වීමේදී නොහිතපු ආකාරයට මේ නිෂ්කලංක ජීවිතය එහෙම නැත්නම් මේ විවේක ජීවිතය උන්වහන්සේට හිතලා ගත්ත නෙවෙයි ඒක ඉදිරිපත් වුණා. අන්නේ මේ ඉදිරිපත් වෙලෙවල ටික කාලයක් මේ තමන්ගේම වරිගේ නැත්නම් තමන්ගේ ශාක්‍ය වංශයේම කෙනෙක් බුදු වෙලා ශාසනය කරගෙන යන නිසා ඒ ශාසන ගෞරවය ධර්ම ගෞරවය සමේ කරගෙන යනකොට ඒකේ තියෙන මේ මිහිරියාව ඒකේ තියෙන ඕජාව වැටහිච්ච මොහොත තමයි අර කුරුස විතක්ක හිතට ආපු වෙලාව. එතෙන් දුන්වහන්සේ හිතාගත්තේ මේ අල්පේච්ඡ ජීවිතයේ තියෙන වටිනාකම. අල්පේච්ඡ කමේ වටිනාකම. හැබැයි පින් ඇති පුරුෂයෙක් වශයෙන් එහෙම අල්පේච්ඡ ජීවිතයට උපන් කෙනෙක් නෙවෙයි. ඊටාමත් මහේච්ඡ ජීවිතයකට අවශ්‍ය කරන්නා වූ භවභෝග සම්පatti පින් තේරම තිබුණා. නමුත් මේ පින් වල කෙලපැමිනීම. එහෙම නැත්නම් මුදුන්පත් වීම තමයි මේ පැවිද්දේ උතුම් අවසාන ඵලය එතෙන්ට එන්න ඉස්සෙල්ලයි මොන්වහන්සේට මතක් වුණේ මේ සේරම භවභෝග සම්පත්‍ය වලට වැඩිය මේ අල්පේච්ඡතාවයේ තියෙන වටිනාකම. අවශ්‍යතාවයන් අඩුකමේ තියෙන වටිනාකම. ඒ වගේම මේ සතුට දේවල් නැතිකම නිසා අඹායෑම නිසා අපි මේ නැති කරගන්න සතුට තමයි ඇත්තටම අපි ලැබපු සතුට නැතිකම තමයි ලැබපු ලොකුම පාඩුව සතුට තමයි අපිට ලබන්න පුළුවන් උතුම්ම දේ කියලා සන්තුෂ්ඨකම තමක් ලද දෙයින් සතුට වෙන ගතිය ඒ වාගේම අපි කොච්චර ඝන සංගණිකාවේ හිටියත් ජනප්‍රිය භාව නිසා ලාභ සත්කාර නිසා හිටියත් විවේක වෙනකොට අපිට තියෙන ඒ විවේකයේ තියෙන අමුතුම ඒ රසය ඒ වාගේම කුසීතව පැත්තකට වෙලා ඉන්නවට වැඩිය ආරමණ ලද විරිය ඇති කෙනා තමයි මේ ශාසනයේ ඒ වගේම එහෙම නැත්නම් මේ මඟුල් සක්වලේ ලබන්න තියෙන උසස්ම සැප ලබන්න. ඒ වගේම ප්‍රඥාව තියෙන්න ඕන. ඒ වගේම හොඳට භාවනා කරන්න හම්බෙලා ඒකේ අන්තිම කෙලවර වශයෙන් ලබන්න තියෙන මේ සමාධියෙන් ලැබෙන ධ්‍යාන සුඛය තියෙන්න ඕන. එතකොට තමයි ඒ පුද්ගලයාට මේ අනුසය කෙලස් පිළිබඳව යම් අදහසක් ඇති කරලා එව්වා කපන්න පුළුවන් මේ නිෂ්ප්‍රපංච తত্ত্বය නැත්නම් නිවනට මිච්ච තත්ත්වයට එන්න පුළුවන් කියන එකයි සරුවචනාංශ මේකට එකතු කරපු අටවෙනි විතක්කය. අර හතම මේ අමතර විදිහට මේ ස්වාමීන් වහන්සේට එකඟ වෙන්න උනා. Taman ආපු ක්‍රමයේ හිතලා නෙවෙයි, හිතාගනේ ක්‍රමයේ හිතලා නෙවෙයි, විච්ඡ දේ හැටියට. අන්න ඒක අංග සම්පූර්ණ කිරීමක් තමයි සරුවචනාංශ සඳහන් කරන්නේ මෙන්න මෙවැනි පුරුෂ විතක් ඇති කෙනාට ඉස්සරහට ඒ නිෂ්ප්‍රපංච தත්වයට නැත්නම් මේ අනුසය කෙලස් කපන தත්වයට යන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණ කරලා මේ අට හත අට කරලා විතරක හත අට කරලා සර්වජන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ තමන් ඇවිල්ලා මේ කරපු වැඩේ නිසා ලැබෙන අමතර ලාභ නැත්නම් මේ කියන විතරක අනුව ජීවත් වුණොත් සිද්ධ වෙන ලාභ සාකච්ඡා කරන පාඩයක් තමයි මම අද කතාව මේ පාඩයක් තමයි මම අද මාතෘකාව වශයෙන් තිබුවේ. ඒකදී සර්වඥාන්සේ සඳහන් කරනවා ඉස්සල්ලා කියනවා නැත්නම් මේ දෙන්න එකඟ වෙනවා ඒ විවේකතාවය, ඒ කියන සතුටු ගතිය, ඒ කියන අවිවේක භාවය, සතුට භාවය, අල්පේච්ඡ භාවය ආදී දේවල් කල්පනා හිතලා නැත්නම් ඒවා පිළිබඳව විතර්ක කරලා ඒක කැමැති වෙලා හිටියොත් ඒව ආපහු ලැබෙනවා කියන එක වගේ කතාවක් තමයි මෙතන කියන්නේ. ඉස්සෙල්ලා ඕනේ කරන්නේ ඒවා පිළිබඳව මනස සකස් කර ගැනීම. අපි වෙනත් සූත්‍ර වලින් ගත්තොත් මේකට අදාළ සංඥාව සකස් කර ගැනීම තමයි මේ විතක් වලින් කරන්නේ. ඉන්නේ මේ සංඥාව සකස් කරගත්තොත් කවදා හෝ ඒ ටික හේමම ලැබේ. මේක තමයි මේ උගන්වීමේ තියෙන හරය. ඒක මේ මෑත කාලේ ඔය ලංකාව වගේ තැන්වල නිතරම දැන් මතක් කරලා දෙනවා මේ හැකි සංඥාව. එහෙම නැත්නම් මේ ධනාත්මක චින්තනය කියලා යම් කෙනෙක් ඒ අදාළ පින් සහිතව යමක් බලාපොරොත්තු වෙනවනම් හොඳ සංඥාවක් ඒක නිතර නිතර සිහිපන්නන ඉබේ මේක සිද්ධ වෙනවා. ඒක නිකන් මේ අద్භූත දෙයකින් සිද්ධ වෙනවා. කවුරුහරි කරලා දෙනවා වගේ. මෙතනදී සරුවත් මහන්සේ සඳහන් කරන ඉතින් අනුරුද්ධ ඔබ යම් ආකාරයකින් මම මේ කියන නැත්නම් අපි දෙන්න එකතු වෙලා එකතු වෙච්ච මේ පුරුෂ අට මහා පුරුෂ විතක් අට විතර්කණය කරනවා නම් ඔබ කැමැති නම් ඒ විතර්කණය කරන එක නම් කැමැති නම් සචේ ආකෙන් ආකෙන් ආකංකෙස්සසි විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේයි අවිතක්කං සවිචාරං පීති සුඛං විවේකජං පීති සුඛං පටමඥාන උපසම්පජ්ජ විහෙරිස්සසි කැමැතිවන්නේ නම් කාමයන්ගෙන් තොර වූ අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ විවේකයෙන් හටගත්තා වූ පීති සුඛය නිසිසේ බුද්ධ විදින ධ්‍යානය උඹට ලබන්න පුළුවන් දැන් අපි ඉස්සලා කියාගෙන යනකොටත් මතක් කළේ මේ පුරුෂ විතර්කයක් වශයෙන් එවැනි ධ්‍යානයක් ලබලා ලැබෙන සමාධිය පිළිබඳව හිත යොදලා තියෙනවා. සංඥාව ඇති කරන තියෙන විතක්කේ ඇති කරලා තියෙනවා. අන්නේ විතක්කේ ඇති කෙරුවොත් ඊගාට සංඥාව ඇති වෙනවා. සංඥාව විතක්කයි දෙකේ ළඟ ළඟ යන දෙක. ඊට පස්සේ දවසක ඒකට එළමෙනවායි කියලා. මේකට එන්න පුළුවන් කියලා. ඊට පස්සේ සරුවචනාන්ත දෙ දිගට ආනිසංස දිග ගැලට සඳහන් කරනවා. මොකද්ද? ඒ ප්‍රථම ධානය ලැබුවා වගේම ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය විදිහට කැමැති කැමැති ආකාරයට ඒ හිත කීකරු කරගෙන කුඹලේ යටට අහුවෙච්ච මැටි පිටක් කැමැති විදිහට මුට්ටියක් හදනවද, ගුරුලීත්වයක් හදනවද, වලක් හදනවද කියලා අඹනවා. ආන්න එහෙම තමන්ගේ හිත අඹා ගන්න පුළුවන් කියලා. මේ විදිහට මේ ධ්‍යාන පිළිබඳව නැත්නම් මේ සමත භාවනාව පිළිබඳව ළඟා වෙන්න පුළුවන්. මේ මූලික தত্ত্ব එකින් එක එකින් එක විස්තර කරන සර්වඥාන්සේ ඊගාවට ඊට වඩා ප්‍රායෝගික එදිනදා ජීවිතයට සම්බන්ධ දේවල් ගැන මතක් කරනවා යම් විදිහකට මේ පුරුෂ විතක්කට දිගට තන වඩාගෙන යනවනම් අර විදිහට හිතෙත් Taman කැමති ආකාරයට සමාධියක දියුණු වෙනවනම් ඒ පුද්ගලයාට මේ ලෝකයේ කාමභෝගී කාම සුඛ විහරණය බලාපොරොත්තු වෙන ගිහි කෙනෙක් යම් ආකාරයකට විශේෂයෙන්ම අපි දන්නවා කාන්තාව කාන්තාපක්ෂය ගත්තාම ලুকু සාහරියල් මාතයක් තියනවා දකින්න හරි කැමතියි. ඒ වගේම පුරුෂයෙක් ගත්තාම හුඟක් ඒ Tamanට අවශ්‍ය අවශ්‍ය සම්භෝග වලට සංഭാෂණ වලට අවශ්‍ය ඇඳුම් ගොඩක් තියනවා දකින්න කැමතියි. අන්න ඒ වගේ යම් දවසක මේ පුරුෂ විතක්ක පුරුදු කරන කෙනා කැමති වෙනවා නම් ඒ බුද්ධයාට තේරෙන පටන් අර ගන්නවා ඇඳුම් වලින් හොඳම ඇඳුම තමයි පාංශු කුල සිවුර. මේ කියන්න හදන්නේ අර විතක්ක ਵਿਚාර කියන තමන්ගේ තර්ක මනසට අල්ලන්න පුළුවන් මේ කාරණාවට අපි යෙදිලා ඒකට yaadena ගතියකට ආවොත් අන්තිමට ඒකෙන් ගෙනියන්න පුළුවන් අවසාන කෙලවර දක්වාම පුද්ගලයා ගෙනියනවා කැමති වුණත් අකමැති වුණත් ඒක නිසා සරුවත්යන් වහන්සේ සඳහන් කරනවා මේ මේ පාංශ කුල සිවුර කියලා කියන්නේ බිම වැටලා තියෙන රෙදි කෑලි වලින් මහගෙන අඳින සිවුරක් ඉතින් එතකොට පේන්නේ තියෙන්නේ මේක තනි කරම සංඝයාට කියපු කතාවක්. එහෙම නැත්නම් මේක ගිහියන්ද යොදා ගන්න බෑයි කියලා. නමුත් අපි මේ සූත්‍ර දේශනා මැදදී මතක් කරගත්ත මේ පාංශුකූල සිවුර සම්බන්ධව කතා කරනකොට සර්වඥන්සේ සඳහන් කරන්නේ යද ලද යම් සිවුරකින් සැනසෙන ගතිය. ලද යම් සිවුරකින් සැනසෙන ගතිය. ඒක ඒ විදිහටම මේ සන්තුට්ඨෝ හෝති iterator චීවරේන. iterator චීවර සන්තුට්ඨිය ආචවන්නවාදී. iterator චීවර කියලා කියන්නේ ලද යම් සිවුරකින්. ඉතින් ඒකේ අන්තිම උත්කෘෂ්ඨ එක තමයි ඔය පාංශුකුල සිවුර වශයෙන් සඳහන් කරන්නේ ඒක මේ දුතාංග මට්ටමට ගියාට පස්සේ අන්නේ ලද යම් ආකාරයකින් මේ ඇඳුමෙන් සතුට වෙන ගතියට එන්න බෑ කැමති උන පළියට. ඒක හිත් වදින්නේ නෑ භාවිත මනසක් නැති කෙනෙකුට. ඒක හරි කරදරයක් වශයෙන් පේනවා. එයාට හිතෙන්නේ මේ ලෝකයේ තියෙන ඇඳුම් ආයිත්තන් මොස්තර හැටියට අපිට නැත්තම් ඒක අපේ තියෙන දුර්වලකම, අපේ තියෙන දුප්පත්කම, අපේ නැති බැරිකමක් කියලා. නමුත් හොඳට භාවිත මනසක් ඇති කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා මේ ඇඳුම් සම්බන්ධව මේ තියෙන සම්පූර්ණ බර නිකම් ලෝකයා විසින් අපිට පටවන ලද්දක්. එතකොට සරුවචන් වහන්සේ ඇඳුම සම්බන්ධව භික්ෂුන් වහන්සේට මතක් කරන්නේ මේ සිවුර පාවිච්චි කරන පාවිච්චි කරන මොහොතක් පාස නිතරම ඇයි මේක පාවිච්චි කරන්නේ කියන අදහස ඇති කරගන්නේ. ඊට පස්සේ තවදුරටත් මතක් කරනවා බොහොම ලස්සනට මේ සිවුරේ තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ මේ අඳින උඹෙත් තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ මේ දෙකේ වෙනසක් නැහැ. ධාතු මත්තකෝ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ මේක ධාතු මාත්‍රයක් පමණයි ඇතුලේ තියෙන ධාතු මාත්‍රයක් පමණයි ඒකෙන් ජීවයක් ආත්මකින් තොර බවක් තියෙන කියලා ශූන්‍යත්වයට ගෙනියනවා ඉතින් අන්නේ විදිහට තමන් පාවිච්චි කරන මේ සෑම චීවර පින්දපාත සේනාසන ගිලම්පස පිළිබඳව අපි දැනට හිතාගෙන ඉන්නක කෝක වේදක් අපිට ඉතාම ප්‍රශස්ත தත්ත්වයට යන්න නම් අපේ මේ ලෞකික දැනුමට වැඩිය ඉතාමත්ම ගැඹුරු ආධ්‍යාත්මික දැනුමක් අවශ්‍යයි. අන්නේ දැනුම කවදාකවත් ඒ ප්‍රතිපත්ති පිළිමකින් තොරව ලබා ගන්න අමාරුයි. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ ප්‍රතිපත්ති වලට සමාන්තරව ගමන් කරනවා නම් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේ සර්වඥාන්සේ අපිට මඟ පෙන්වුවත් නැතත් මේ පුද්ගලයා එnde එnde එnde එnde අන්නර කියන විදිහේ ප්‍රයෝජනය සලකලා වැඩ කරන ගතියටපත් වෙනවා. එතෙන්දී මේ පාංශකූල සිවුරකින් කියන එකෙන් මේ ධනවන්නේ මතු කරලා පෙන්වන්නේ මේ සිවුර නැත්නම් මේ ඇඳුම අපි පාවිච්චි කරන්නේ හුදු ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කිරීමට පමණයි. ඉන් පිටට මොනවා කරන්න ගියත් අර එදා අපි ධර්ම සාකච්ඡාදී මත කරගත්ත විදිහට අල්ලපු ගෙදෙට්ට ඊර්ෂ්‍යා හිතන තාලෙට. කෙරුවොත් අපිට ඒකාන්තයෙන් මේකේ ආපසු ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. ඒ ගාන්ධිතුමාගේ ප්‍රකාශය වගේම අපේ ප්‍රෝජනය සලකලා වැඩ කරුවොත් කවදාකවත් ඒකෙන් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, මත්සරිය එන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේ ධර්මතාවයේ දන්නේ නැතුව අපි ඒ ඇඳුමෙන් කෙලස් වසා ගන්න නැත්නම් විලි වසා ගන්න හදාගත්ත ඇඳුම විලිසංගේ නැති වෙන තාලෙට එහෙම නැත්නම් මේ කෙලස් අවසන කාලට පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අවසානයේදී අපේ හිතක් කෙලෙසෙනවා බාහිරෙත් කෙලෙසෙනවා මොහොත මේ මොහොතෙත් කෙලෙසෙනවා වත්තෙත් කෙලෙසෙනවා ඒක නිසා මේ බටහිර මිනිස්සු කියලා දුන්නා දැන් කාලේ තියෙන ඇඳුම් ඉස්සර කාලේ තියෙන ඇඳුමුත් එක බලනකොට තාප්පේ කටුකම්බි වැටයි වගේ ඉස්සර ගියු තාප්පේට පේන්නෙත් නෑ ඇතුළට යන්න බෑ. දැන් තියෙන්නේ කටු කම්බි වැටින් ගහලා තියෙන ඔක්කොම පෙන්නලා. ඉතින් ඒ නිසා පිටින් යන කෙනාට දකින්නකොටම ආසයි වෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා ලෝකේ ලැජ්ජ බය නැති වෙනවා. ලෝකේ මේ විලිසංගේ නැති වෙනවා. ඉන්දෙන්ට මේ ධර්ම පිළිහිනවයි කියලා. මේ පිළිහිම හෝ එහෙම නැත්නම් ඒක තනවා වැඩිම ප්‍රත්‍යুৎපන්න තත්ත්වයක්. එnde ende ende ende ende ඒවා එකම ආරයට එක පැත්තට යනවා නෙවෙයි. එහාට යනවා මෙහාටත් යනවා. ඒකෙදී අපි ලෝකෙ කොයි අතර ගියත් අපිට අපේ මේ ಗುಣධර්ම ටික රැකගන්න මේ විදිහට අර ඇතුළත තියෙන අපිච්චතාදී ಗುಣ ඇඳුමේ පෙන්වන හැටි තමයි සරුවචනාවේ පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අසාධාරණකමක් වගේ පේන්න තියෙනවා. මොකද මේක භික්ෂූන් වහන්සේලාට පෙන්වපු නිසා. නමුත් මේ ආර්ය වංශ සූත්‍ර දේශනා වගේ වලවල් උඟාක් වෙලා ආරම්භ පෙන්ලා දෙනවා. අද කාලේ මේ එදිනදා ජීවිතයේට අපි නිතරම අහනවා මේ සතිය සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. එදිනදා ජීවිතේ වැඩවලට භාවනාව ලං කරගන්නේ කොහොමද? නමුත් මෙතන මේ භාවනාවක් නෙමෙයි කතා කරන්නේ. මෙතන කතා කරන්නේ අවශ්‍ය කරන මූලික අවශ්‍යතා. ඒ සේරගෙම මේ භාවනාවේ කොනක් තියෙනවා. එතකොට ඒකෙන් එකතු වෙන ඒකෙන් ලෝකෙට එකතු කරන නැත්නම් අපි පෙන්නන මේ පණිවිඩය භාවනාවෙන් පෙන්වනට වැඩිය සිද්ධ වෙනවා. ඒකත් සරුවචනාංශ කරන්නේ උඹ කරන්න දෙයක් නෑ උඹට උඹ තෝක වෙනවා. එන්නේ එන්නේ එන්නේ ඔතෙන්ට එනවා. ඒ වගේම කැම බීම පිළිබඳව භෝජන සංග්‍රහ පිළිබඳව අන්තිමට සරුවචනාංශ සඳහන් කරනවා මේ ඇල්හාලේ බත් වේලක් කළුවට අයින් කරලා හොඳ සූප ව්‍යංජන වලින් සහිතව තියෙනවා දකින්නකොට ඕඩම කාමභවී ගිහියේ ඒක අනුන්ට දෙන්න ඒ වගේම Taman වළඳන්න භෝජන සංග්‍රහයකට ඉදිරිපත් කරගන්නවා. ආන් ඒ වගේ මේ අත්තමහා පුරුෂ විතක්ක සහිත පුද්ගලයාට ඉබේම තේරෙන පටන් අර ගන්නවා ගියක් ගියක් ආපාසා පිදුසුඟා වැඩිමෙන් ලැබෙන ආහාරය විතර වටින භෝගයක් භෝජනයක් ඇත්තේ නැහැ කියලා මේකට කියන්නේ බුද්ධ භෝගය කියලා. පිළිවිද ගාලගේ මේ වැඩෙන භෝගයේ භෝජනයට කියන්නේ බුද්ධ භෝගය කියලා. ඒක පුදුමාකාර ඖෂධයක් බවට පත් වෙන විදිහකට කියනවා නම් අපි අර විදිහට කාලය ගොඩාක් යොදාගෙන කැම පිළිබඳව කටයුතු කරනවට වැඩිය ලද යම් ආහාරයකින් යැපෙන්න පුරුදු වෙනවා. මුළු තිරිසන් ලෝකෙම තියෙන ඔච්චරයි. ඒ කවදාකවත් ආහාර ගබඩා කරගැනීමක් නැහැ. කවදාකවත් ඊගාව වේල ගැන කල්පනාවක් නැහැ. ලද දෙයකට සූදානම් වෙලා ඉන්න නිසා සර්වඥාණන් සඳහන් කරලා තියෙනවා මේ සත්ත්ව ලෝකයේ විතර විචිත්‍ර මාත්‍රකාවක් මම මුළු ලෝකෙම දකින්නේ අපිට උනත් මොනවා හරි මානසික අසහනයක් වෙච්චාම අපි මේ සත්ත්ව ලෝකෙ දිහා බලනකොට පේනවා මේකේ තියෙනවා අපිට වැඩි විහිතුරුකමක් කියලා. මොකද බොහෝම නිදහසේ තමයි කතා කරන්නේ. ඉතින් අපි නැවතත් මේ වනචාරි වෙන්න හදනවක් ශිෂ්ටාචාරය අපව යන්න හදන නෙමෙයි. ඉතින් ගත යුතු පාඩම තමයි මේ භෝජන අතරින් හොඳම භෝජනය පින්ඩපාත භෝජනය. නැත්නම් ලද යම් භෝජනයකින් සන්තුට්ඨෝ හෝති ඉතරීතර පින්ඩපාතේන. ඉතරීතර පින්ඩපාත සන්තුට්ඨියාස වන්නවාදී මේව අත්ුක්කං සේතිනෝ පරම්වම් බෙහෙති. Taman මේ බින්දපාත භෝජනයකින් ලදයන් දෙකෙන් සතුටු වුණාට කවදාකවත් මේ භෝජන සංග්‍රහ කරන කෙනෙකුට නිඳ කරන්න යන්න එපා. ඒ වගේම මම විතරයි මේ බින්දපාත භෝජනෙන් වැඩින්නේ අනික් කට්ටිය එහෙම නෙවෙයි කියලා Taman උසස් කරගන්න යන්නත් ඕනේ නෑ. ඒක වෙන දෙයක්. මේ පින්නපාත භෝජනයේද එලවන්න යන්න ඕනේ අර අටමහා පුරුෂ විතක්ක සම්බන්ධ කරන ජීවත් වෙන එකනට ක්‍රමයෙන් ක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. අපි දන්නවා මව් කිරි දරුවෙකුට තියෙන ප්‍රශස්තම දේ. ඒකට එහෙන් ගහන දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි හම්බ කරගෙන කණේකේදී නැත්නම් කෑමේදී මේ ලද යම් දෙකකින් සතුට වෙන ගතිය. දැන් මේ අද දවසේ ගත කරනකොට අපි පුළුවන් තරම් ඒ දේවල් වලට කියන කාලේ පුළුවන් තරම් අඩු කරලා ගත කර නිසායි අපිට දවසකට පරියන්ක 7-8ක් සක්මන් පරියන්ක 7-8ක් කරගන්න පුළුවන්. එහෙම නොවුනා නම් අපි ගෙවල් දොරවල හිටියනම් කොච්චර වෙලාවක් ගත කරනවද? ඉතින් අපි අහන හැමදාම ප්‍රශ්නයක් මේ එදිනදා ජීවිතයට සතිය සම්බන්ධ කරගන්න කොහොමද? එදිනදා ජීවිත භාවනාවක් කරගන්න කොහොමද කියලා. ඒක ඉස්සරලා නම් ඇත්තටම කියනකොට ඒ භාවනාව ඉඳගන්නේ කොහොමද? සක්මන් භාවනා කරන්නේ කොහොමද? ඉඳගෙන අපි මුකිටද සතිය පිහිටවන්නේ? සතිය පිහිටියාට පස්සේ අරමුණේ කුමන දේවල්ද නිරීක්ෂණය කළ යුතු කියලා විශාල තාක්ෂණික කොටසක් තියෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට අන්තිමට ඒ සිහිය ඉඳගෙන පරියන්ක වගේ විතරක් නෙවෙයි අපේ ඇඳුම, අපේ කෑම, ඉඳුන් හැටුම් සේරම භාවනාවක් වඩපත් වෙනවා. ඒක ඉස්සලා තියෙන අර තාක්ෂණික ගතිය වෙනුවට එnde එnde මේ භාවනා මාතෘකාව දේශපාලන සමාජික සහ ආර්ථික දෙයක් වඩපත් වෙනවා. ඒ වගේම සර්වඥාන්සේ සඳහන් කරනවා අපි ගෘහ කර්මාන්ත වශයෙන් අනික් සත්තු කැදලි බඳිනවා, බිල් හර ගන්නවා, කුරුළු වෙන හදා ගන්න ජීවත් වෙනවා. නමුත් ඒ අදින් බලනකොට මිනිස්සයා හදන ගේ විතර මොනම සතෙක්වත් ඒ ඉංජිනේරු ශිල්පයේ දක්ෂ නැහැ. නමුත් මහල් සහිත විශාල මහල් සහිත ජනේල් දොරවල් සහිත ගොඩනැගිලි වලට පොහොසත් වෙන්න වෙන්න මිනිස්සු කැමති. ඒවා මේ Tamange తত্ত্বය පෙන්නන મંદિર හදාගන්න. ඒකේ යතු දහලා කන්නේ ලොකු පිනක්. මු සරුවත්නන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් සරුවත්න ශ්‍රාවකත්වයටපත් වෙලා මේ අට මහා පුරුෂ විතක් අනුව හැඩගසා ගත්තොත් ජීවිතේ මේ පුද්ගලයා අන්තිමට ගහක් මුල විතර වටනාගයක් නැහැ කියලා හිතනවා. ඒක අපි ඉච්චරම මේ අමරෙට හිතන්න නරකයි. මොකද මේ සතියන්ත වෙනකොට මිනිස්සුම කැලේ තියෙන්නේ ඕක නිසා තමයි. මිනිස්සු ගෙවල් දොරවල් අතහැරලා ඒව වහලා මේ සමා හවුස් වලට යනවා. එහෙම නැත්නම් පික්නික් යනවා. එහෙම නැත්නම් කැරවෑන්ස් වලට යනවා. ඒ අර අපි ළඟ තියෙන ඇතුලේ ඉන්ස්ටින්ක්ට් එකක් එහෙම නැත්නම් අපේ සාහජයක් ඉතින් ගියාට පස්සේ අර gedara කරනවා වගේ නේ හරි මාකාර විවුර්තකමක් තියෙනවා. ඒක කෙලවරම තමයි කුක්කමූල සේනාසනෙ. කුක්කමූල සේනාසනෙට යනවයි කියන එක මේ ස්කවුට් කැම්ප් ගිහලා පුරුදු වෙන එකක් වගේම තමයි. නමුත් මේ අත්තමහා පුරුෂ විතක් වලට යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි එතෙන් තමයි යන්නේ. දැන් සර්වඥන්සේ ඒ සක්විති රජකම ලබන්නට සැප සම්පත් තිබුණා. අන්තිමට ගිහිල්ලා ඉවර වෙලා මේ සම්පූර්ණ බුද්ධ කෘත්‍ය කළේ. විශේෂයෙන් පළවෙනි අවුරුදු 20ම තන්නේ කරගස්සට ඉඳගෙන. පස්සේ තමයි ඔය පිරිවෙන් සේනාසන බාර ගැනීම බාරගත්තේ. ඒකත් ඒකත් කියනකොට සර්වඥ සඳහන් වෙනවා කොච්චර කොට නැගිලි කොච්චර ලාභ සත්කාර පැත්තෙන් ඒ පැත්තෙන් ලැබුණත් අන්තිම උසස් ඒ විදිහට අබෞද්ධයා බව පිළිගන්න වාසස්ථානය තමයි මේ දුක්ඛ මුල සිනාත. බුදුහන්සේ සඳහන් කරනවා සංකීර්ණ මේ ඒක ගැන ಗುಣ ප්‍රකාශ කරනකොට සඳහන් කරනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පොබ්බාන සංකීයති නසංකී ඉස්සම්පි අපපතිකුට්ටා සමනේ බාක්මනේ විඤ්ඤෝහි මේ ගස්සට ජීවත් වෙන එක අග්ගඤ්ඤයි ජීවත් වෙන සේනාසන නතන අග්‍රයි වංසඤ්ඤා මේ අටමහා පුරුෂ විතක්ක කල්පනා කරන ආර්යයන් වහන්සේලාගේ වංශයේ නැත්නම් ආර්ය වංශයේ අනිවාර්යයෙන්ම ලාංඡනයි. අග්ගඤ්ඤා වංශඤ්ඤා රත්ත්‍ඤ්ඤා චිර රාත්‍රඥ. අනන්ත අප්‍රමාණ බුදුරුන්ගේ කාලේ හොයලා බැලුවොත් ජාතක කතාවල පවා පේන්න තියෙන්නේ මේ සෑම ලස්සන වැඩක්ම වෙලා තියෙන්නේ කැලේ තමයි. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලේට වනාන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්තුරු වන කතා කියද්දී වන දෙවංගනෝ මේ වාලියටි කියලා අපි සිංහලයටත් ඇවිල්ලා තියෙනවා තමයි ඔච්චර ගෙවල් දොරවල් හදාන ටවුමේ හිටියට වැඩේ වෙන්නේ කැලේ. ඒකට ආපහු යන්නේක පුහුණු කරලා කරන එකක් නෙමෙයි මේ ප්‍රපංච මේ අෂ්ට මහා පුරුෂ විතක්ක කරගෙන යන්න ඉබේම කියන්නේ. ඒ වගේම සර්වඥාන්සේ සඳහන් කරනවා මම විශේෂයෙන් මතක් කරන් ඉතාලියේ අද මේකදී සඳහන් කරනවා මේ ලෝක බෙහෙත් සාති කියනවා. ඒ බෙහෙත් වලින් අන්තිමදම පිළිගන්නේ තමන්ගේ මූත්‍රා ටික තමයි. බෙහෙත් වලින් ඔක්කොම අන්තිමද පූති මුත්‍ර දේශජ්ජේ විතර හොඳ බෙහෙතක් නෑ කියන එක තමයි අට මහා පුරුෂ විතක්ක කරන කෙනාගේ අවසාන මිනිස්සු. අපි බයෝසයන්ස් කරන කාලේ හිටියා අපිට උගන්වපු සර් කෙනෙක්. ඒ සර් එක දවසක් පන්තියට ඇවිල්ලා ඉවර වෙලා අපි සෙකන්ඩ් ඉයර් කියන්නේ. ඒ අහුවා මේ උඹලා මේ ලෙක්චර් රූම් එකේ ඉන්නවා ලෙක්චර් තහන විතරයි පොත්පත් කියවන්නේ නැද්ද කියලා. ඇත්තටම ඒක තමයි ඉංග්‍රීසි දැන බොහොම දුර්වලයි පොත්පත් කියවන්නේ නැහැ. ඊට පස්සේ කවුරුවක්වත් නැහැ එහෙම පොත් අමතර දේවල් කරන තියා notes කියව ගන්නත් වෙලාවක් නැහැ. ඊට පස්සේ කිව්වා ඊයේ පත්තරේ Daily Mirror එකේ තිබුණා මෙන්න මේ ආටිකල් එකක් කියවෙනද කියලා කවුරක්වත් කියවලා නැහැ. ඒකෙදි කියලා තිබුණා මේ අගමැතිවරයෙක් කරෙන් මොරාජියේ සහයි. මේ ඉන්දියාව ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ ඉතින් රාජකීය මට්ටමේ මේ සාකච්ඡා සම්මන්ත්‍රණ සම්බන්ධ වෙනකොට ඒ සාකච්ඡාවල පවතින ක්‍රමයේ හැටියට එයාට මේ බොටල් කරපු වතුර ගෙනත් දෙනවා. කොකා කෝලා ගෙනත් දෙනවා අර මොන දුන්නත් එපයි කියනවා මොන්නම දෙයක්වත් බොන්නේ නැතිද ඊට පස්සේ කියනවලු මේ මේ බෝතල් කරපුව කෘතිකව කෘත්‍රිම කරපු සෑම දෙයකම নানা ආකාර රසායන ද්‍රව්‍ය දෙනවා ඒක නිසා අපි ඉන්දියන් කාරය බොන්නේ නැහැ ඒ නිසා කවුරුත් වැඩි බලපෑම් කරන්න තියෙන ඇතුළු මොකද හේතුව මේ ආරක්ෂා ප්‍රශ්න තියෙනවානේ බීම මාර්ගයේ විවිධාකාර වශවිස දෙන එක ඉතිහාසයේ මිනිස්සුත් එක්ක ආපු දෙයක්. ඉතින් මෙයා බොන්නේ නැත්තේ ආරක්ෂාව හොඳයි සඳහායි කියලා කවුරක්වත් බලපෑම් කරලා නැහැ. පස්සේ හවස තිබිලා කියනවා නිකන් සංഭാෂණ වශයෙන් පුවත්පත් කලාවේදීන් සඳහා වෙලාවක්. ඒ වෙලාවදී පුවත්පත් කාර්ය කලාවේදී එකතු වෙලා මෙයත් එක්ක කතා කරලා තියෙනවා. අපිට කලාතුරකින් තමයි ඉන්දියානු ජාතික සම්භාවයක් ඇති ඒ සංස්කෘතිය දන්න කෙනෙක් හම්බෙන්න කියලා ගොඩක් කතා වෙනකොට එක්කෙනෙක් විශේෂයෙන් ප්‍රශ්නයක් අහුවලු මේ ඔබතුමා දවස පුරාම දෙන මොනම බීමක්වත් බොන්නේ නැහැ. ඒ නිසා මොනවා හරි අපටත් කියලා දෙන්න පොඩ බීමක් තියනවාද කියලා. ඒක වගේම මම දවසේ මූත්‍රා කඳුලක්වත් විශ් කරන්නේ සීර මූත්‍රා තමයි බොන්නේ. ඊට බහුවෙන්ද පත්‍රය දාලා තිබුණු no coca cola but moraji cola කියලා. ඒක තමයි අපි මේ පයසන්සු ගන්න ප්‍රසර් ඇවිල්ලා අපෙන් ඇහුවේ. ඊට පස්සේ මේක අහලා තියෙනවා කියලා. අපේ පන්ති කවුරක්වත් අහලා දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමී මේ මහත්තයා කියනවා මේක බය මේ කායික රසායන විද්‍යාව නොබලනකොට කවදාහකවත් බොරු කරන්න බැරි සත්‍යක් මේකේ තියෙන්නේ. අපේ වකුගඩුව විතර වටිනා ජෛව රසායන රසායනාගාරයක් මුළු ලෝකෙම නැහැ. ඒක තමයි අපි ගැන ගන්නෙ. ඒකයි හැමයි අතර පුදුම සම්බන්ධයක් ගන්න කියලා විශාල කතාවක් කරා. හැබැයි මට මේ එකක්වත් විස්තර මතක තිබුණේ නැහැ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ පැවිදි වුණාට පස්සේ ඉතින් ඥානන්ද සාමික පොත කියවනකොට ඉතින් කියලා දෙනවා. මේ සිවුරු සම්බන්ධයෙන් මෙන්න මෙහෙමයි, සීනාසන සම්බන්ධයෙන් මෙහෙමයි, පින්නපාත සම්බන්ධයෙන් මෙහෙමයි, බෙහෙත් සම්බන්ධයෙන් පූචි මුත්‍ය ගන්න. ඊට පස්සේ ඒ ශාන්ති කිව්වා දැන් අපේ ලංකාවේ කරන්නේ එළ මූත්‍රා අරගෙන එළ මූත්‍රා වලට අරලු දාලා මාස සුමාන තුනක් විතර පොළොවේ යට වල්ලලා කියලා ඔය ગેස්ට්‍රයිටිස් ආවොත් එහෙම නැත්නම් වෙන මොන හරි ලෙඩක් ආවොත් අජීර්ණයක් ආවොත් ඒ අර අරලු ගෙඩියක් කටේ දාගන්න. එහෙම නැත්නම් අර පෙරලා ගන්න මූත්‍ර ටික ඖෂධ වගේ අවුරුදු 7-8 තියාන ඉඳලා පොඩ්ඩක් කලදවන. ඕක තමයි ඉතින් අන්තිම බේද කියලා. ඉතින් එතකොට මං කව ස්වාමීන් වහන්සේට සාහනස මේක එළ මුත්‍රා වෙන්න බෑ මේක සුව මුත්‍රා වෙන්න ඕනයි කියලා. ඊට පස්සේ කෝ ඔය ඕගොල්ලන්ගේ විද්‍යා කතා එවුව නෑ පොතේ තියෙන්නේ මෙහෙම තමයි කියලා. ඇත්තට මම ඊට පස්සේ පොත් ඔක්කොම අරගෙන බැලුවා ලංකාවේ සම්පූර්ණ අර්ථකථනය තියෙන්නේ මේ සඳහා එළ මුත්‍ර පාවිච්චි කරන්නේ කියලා. ගන්න කියලා කියන්නේ පැටව වදපු නැති නෑන්ඩියගේ උදේ පාන්දර පිට වෙන මුත්‍රා. අරගෙන ඒකට කොහොම අමාරුයි මිනිස්සුන්ට කියලා එක හදාගන්න මොකද ගහලා සුද්ධ කරලා පිරිසිදු කරලා මූත්‍රා ටික ගන්න එක අමාරුයි ඊට පස්සේ අරලු දාලා හදාගත්තාම දැන් තාත්තත් ඒ අරන් වල ඒක තියෙනවා පුතිමුත්තේ සජ්ජය කියලා නමුත් හොයන හොයන යනකොට මේ කතාව මට මතක් වෙලා ඊට පස්සේ මං මහත්තයෙකුට කියලා දෙබ්බා අනේ මේ මහත්තයා මේ මැලේසියාවේ කියලා යන ගාව මට පොතක් ගෙනත් දුන්නා මෙන්න ස්වාමීන් වහන්සේ පොත මේකේ තියෙනවා සම්පූර්ණ විස්තරය කියලා බලනකොට ඒක ඕලන්දයක් විභාග කොටක් එංගලන්ත පොතකින් අනුව අරගෙන සම්පූර්ණ විස්තරය තියෙනවා සෑම ආගමකම සෑම ශාස්ත්‍රවරයෙක්ම මේක කියලා කියනවා. නමුත් ඒක කාලයෙන් යට වෙනවා. ඒකේ කතාව දාලා තියෙනවා ශිවදෙවියෝ පාර්වතිත් එක්ක ඒ කාලය ගත කරන කාලේ ශිවදෙවියෝ කවදාකවත් නාකි වෙන්නේ නැහැ. මේ පාර්වතිට හරි ඊර්ෂ්‍යයි. ඊට පස්සේ කිව්වලු හොඳට ඕම සමීපව ගත කරන වෙලාවේ මේ ඔබතුමාගේ මේ පවතින මේ තාරුණ්‍ය රහස මොකද්ද කියලා. ඒක වල ඒක වැඩක් නැහැ. ඕනේ නැහැ කියලා. මේ පාර්වතී නැවත නැවත නැවත නැවත බලපෑම් කළා කියලා. ඊට පස්සේ ශිව දෙවියෝ මේක වළක්වන බව පාර්වතිය දැනගත්තට පස්සේ පාර්වතී ශිව දෙවියන්ව වළක්වුවා. වළක්වනකොට ශිව දෙවියෝ දැනගත්තලු මේ පාර්වතී නැතුව ප්‍රජාව බෝ කරන්න බැරි නිසා දවසක ඒ රහස කියලා කියනවා. ඊට පස්සේ ඒක Hindu ශාස්ත්‍රයේ දමර තන්ත්‍ර කියලා ශ්ලෝක 160 ගානකින් දීලා තියෙනවා. ඒ මුත්‍ර පාවිච්චි කරන හැටි ඒ ඒ බේත් වලට ඒ ඒ ඉස්තු වලට එක එක අරලුද, බුලුද, නෙල්ලි ආදි වශයෙන් දානවා. මේක සේරම දැන් බටහිරට ගිහිල්ලා තියෙන ඒගොල්ල පරිවර්තනය කරලා තියෙනවා. ඒ පුත කීවට පස්සේ මට තේරෙන්න පටන් ගත්තා මේක ඇත්තටම මතු කළ දෙන්න ඕනේ. ඊට පස්සේ බැලුව බැලුව බැලුව අටුවාවේ කිසිම තැනක නැහැ හැම තැනකම ලියලා තියෙන්නේ මේ පුතිමුත දෙකක්. නමුත් ওই මජ්ක්‍ධිමනිකායේ ධම්ම සමාදාන සූත්‍රයේ ටීකාව බලනකොට පේන්න තියෙනවා පැහැදිලිවම උණු උණු මූත්‍රා ගන්න බොන්න ඕනේ. පස්සේ ඊට පස්සේ මම ඒකට පොතක් අතු රසලා බෙදුවා ඊට පස්සේ මට සෑහෙන බැනුම් එන්න පටන් ගත්තා මේ වෙද කම් උගන්වන්න හදනවා ඊට පස්සේ මම ඉතින් අපි වැඩිමහල් ස්වාමීන් නමකට ගිහිල්ලා කිව්වට පස්සේ කම මේක භික්ෂූන්ට ගැලපෙන කාලෙට භික්ෂූන්ට ලියන එකක් විදිහට ලියන්නේ කියලා ඒ පොත අතු බාර දුන්නා එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී සඳහන් කරන යම් කිසි කෙනෙක් ඒ අටමහා පුරුෂ විතක්ක කරගෙන යනවනම් ඒ පුද්ගලයාට තේනවලු ගිහින් විසින් පාවිච්චි කරන හොඳම විහෙත් විදියට ඒ කාලේ තිබිලා තියෙන සප්පේ නවනීත තේලං මදු පානිකා. ඩිටෙල් වෙඬරු බටර් තලතෙල් මේ පැණි උක් පැණි. ওই ටික තමයි ඉතින් ප්‍රණීතම දේ. යම් කිසි කෙනෙකුට මේ අස්තමහා පුරුෂ විතක්ක කරනවා ජීවත් වෙනවා නම් ගිහියෙකුට කාමභෝගී ගිහියෙකුට මේ ප්‍රේත දෙහෙත් වගේ මේ මුත්‍රා භාවිච්‍ය අන්තිම ප්‍රසස්ත දෙයක් වාට වැටෙනවා කියන්නේ. ඉතින් මේක හුඟා වාද කරනවා මේ බුදුහාමුදුරු වගේ කෙනෙක් මේ වගේ දෙයක් අනුමත කරයිද කියලා. කොහොම හරි කියන්න තියෙන්නේ මේ බුදුම චක්‍රයක් කරකැවෙන. අපි මේ පැවිද්ද හෝ භවනා ජීවිතය හෝ එහෙම නැත්නම් මේ සතිය හෝ පවත්වාගෙන යනකොට අපි කැමැති වුණත් අකමැති වුණත් අපි නැවතත් අර පටලවාගත්ත තැන ඉඳලා මේ පටලවාගත්තේ නැති තැනට ක්‍රමයෙන් අරගෙන යන ගතියක් තියෙනවා. ඒ ගතිය අපි හුඟක් වෙලාවට හිතනවා පොත්පත්වල තියෙන්නේ එහෙම නැත්නම් සමීකරණයක තියෙන ඉතාලම ගැඹුරු දෙයක තියෙන කියලා නෑ එදිනදා ජීවිතේමයි තියෙන්නේ. එදිනදා ජීවිතයට එනකොට අපි මේ විදිහට දවසට පැයක් සක්මණ පරියන්කෝලේ කරගෙන කරගෙන යනකොට මේ කරුණු කොහොමටත් අපේ පිටපත් වෙනවා. මේ සරල down to earth කියන විදිය ජීවිතේ තමයි හොඳම කියලා. නමුත් ඒ වගේදී අපි මේ වගේ බණක් අහලා ලැහැත්තිලා හිතේ නැත්නම් අපි නොසලකා හිටියොත් අර භාවනාවේ ප්‍රගමණය දියුණුව අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් නිසා හැදෙනවා. ඒක නිසා ඒවා දක්වම භාවනාව පතුරවාගෙන යන්නයි සර්වඥාන්සේ මේ හම්බ වෙන හම්බ වෙන අවස්ථාවේදී මේක මතක් කරලා පෙන්නනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය ජීවක කියන වේදාට ඉගෙන ගන්න කාලේ ඒ දිසාපාමොක් හැම ගහකම පස්පංගුවේ තියෙන ಗುಣ පෙන්ලා දීලා තියෙනවා. මේ මේ දේවල් ගත්තාම මල්වල මේ ගුණය, පොත්තේ මේ ගුණය, එහෙම කියලා. ඒ කියලා ඉස්සලම එකයි ගන්න ඒක හොඳට කියලා. ඊට පස්සේ ඊගාව ගහ ගන්නවා ඒක කියලා දෙනවා. ඔහොම කියලා කියලා කියලා ඉවරනාට පස්සේ මෙයාගේ තියෙන මේ දෙයක් දැනගැනීමේ දක්ෂතාවය බැලුවට පස්සේ මෙයාට දීලා තියෙනවා දැන් කාලේ තියෙනවා ඩිසර්ටේෂන් එකක් එහෙම නැත්නම් තීසිස් එකක් කරන්න කියලා. මොකද්ද තීසිස් එක? දවස් 7ක් කැලේට ගිහිල්ලා බල නෑ කැලේට ගිහිල්ලා බෙහෙතට ගන්න බැරි දෙයක් තියෙනවනම් හොයන්න. දවස් 7ක් ඇවිද්දා. ඇවිදලා ආවට පස්සේ බලනකොට ඇවිල්ලා කිව්වලු ගුරුවරයාට දවස් 7ක් සම්පූර්ණ හොයලා බැලුවා එකම ගහක්වත් නෑ බෙහෙතට ගන්න බැරි. ඒ වගේ තමයි අපි භාවනාව පටන් අරගන්නකොට හොඳම ගුරුවරු හොයනවා. හොඳම ඉඳගන්න ඉරියව්ව හොයනවා. හොඳම භාවනා ටෙක්නික් එක හොයනවා. ඔයලා පටන් අරගත්තා පස්සේ අන්තිම භාවනාව සාර්ථක වීගෙන යනකොට බලපාන්නේ වණෙවි. බලපාන්නේ අපි එදිනදා ජීවිතයේ සාමාන්‍ය කියනවා නම් ආහාර, විහාර, මනෝ ව්‍යාපාර කියන මේ දේවල්. ඒ නිසා භාවනා ජීවිතයේ යම් ආකාරයක සුළු හෝ එන සතිය, සමාධිය වගේ ප්‍රතිඵල ලැබපු කෙනෙක් අවදියෙන් ඉන්නවා නම් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා දවසක් යනකොට සතියක් යනකොට මාසයක් යනකොට අවුරුද්දක් යනකොට පුදුමාකාර විවිධ විකල්ප වලට හැඩ ගැහෙන්න පුළුවන් අවස්ථාව නිතරම අලුත් වෙනවා. අන්න ඒ වයිදී අපි මේ කැපකිරීම එහෙම නැත්නම් අපි කියන ඒ දාන චේතනාව කැමති උනේ නැත්නම් ඒ භාවනාව මොනම තාලකින්වත් දිනු කරන්න බෑ. භාවනාව එතන හිත වෙනවා. මොකද හේතුව එතකොට අර ඉඳගෙන කරන භාවනා නෙවෙයි අවශ්‍ය කරන්නේ අපි අනිත් පුද්ගලයන්ට දක්වන ආකල්ප අපිත් එක්ක එකතු වෙන මේ චීවර පින්ඩපාත සේනාසන පිළම්පස කියන විදිහට ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් කැම බීම සහ බෙහෙත් පිළිකර පිළිබඳව අපිට සලකා බලනකොට පුළුවන් තරම් සංකීර්ණ තැන්වල ඉඳලා සරල තැන්වලට යෑමේදී මේ භාවනාවට පුදුමාකාර උදව්වක් සිදු වෙනවා. ඒක පිළිබඳව මේ මෑතකදී කියව පොතකින් මට ඉඟියක් ලැබුණා. ඒකදී කියලා තිබුණා මේ ක්වොන්ටම් හීලින් කියලා මේ සුව කිරීමේ තාමත්ම හැකියාවක් තියෙන කෙනෙක් කියලා තිබුණේ ඒ පුද්ගලයා කියලා දුණා යාට තියෙන ශක්තිය අනුව ඕනම පිළිකාවක් තියෙන කෙනෙක් සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වගේ ආතරයිටිස් නැත්නම් ලෝකේ මුල් බහගත්ත රෝග කියන ඕන දෙයක් සුව කරලා තියෙනවා. ඊට පස්සේ යා දිගටම කරගෙන යනකොට ඒ මනුස්සයාට පිළිකාව ශීර්ෂයක් සමීප වෙනවා. පැත්තේ ටික කාලයක් ඇසුරු කරනකොට ඒ සුව කිරීම ක්‍රමවලට. නමුත් ටික ගෝකල් කියලා බලනකොට අර මනුස්සයා ආයෙත් මැරලා දින පිළිකාවක් ඉන්නවා. එහෙම නැත්නම් ආතරයිටිස් වගේ දෙයක් මෙයාත් එක්ක හම්බුනාට පස්සේ ඒ සුව සේවාව හරියටම වැඩකලා සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. නමුත් ටික කාලයක් කියලා බලනකොට ආයෙත් ආතරයිටිස් වලින්ම පේනවා. ඒ නිසා යාගේ පොත පටන් අරගෙන තිබුණේ chapter එක පටන් අරන් තිබුණේ after the miracle කියලා. මේ කියන මේ පුදුමාකාර ආශිරීමක්. සුවවීමෙන් පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවොත් ඒ මනුස්සයා හිතට දැම්මා. ඒකට හේතුව මොකද? ඒ මනුස්සයා ඒ සුව වුණාට පස්සේවත් අර ආහාර විහාර මනෝව්‍යාපාර පිළිබඳ වෙනසක් කරලා නැහැ. අර හිතපු තත්ත්වෙ ඉන්නකොට අර තිබුණු කෙලෙස් තිබුණු විස බීජ තිබුණු නරක දේවල් නැවත නැවත එනකොට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට හිතපු රෝග ලක්ෂණ නැවත ඇති කරගන්නවා. මේක පිළිබඳව කිටි එච්චර ප්‍රසිද්ධ වෙච්ච නැති කතාවක් තමයි. මට බටහිර මනෝවිද්‍යාව ඇති වුණාට පස්සේ මේ මනෝවිද්‍යාවේදී විශාල පිරිසක් මනෝවිද්‍යාත්මක නැත්නම් මානසික රෝග හුඟක් සුව වෙච්ච බවට විශාල රැල්ලක් ගියා. රැල්ලක් ගියාට පස්සේ ඒගොල්ලෝ මේ කායික මා වෛද්‍ය විද්‍යාව වගේම මානසික වෛද්‍යයද විශාල වශයෙන් පැතිරුණා. හැබැයි කට්ටියක් මේක සැක කරා. ඒ වුණාට මොකද මොකද ලෝකේ සමත්යක් වශයෙන් කිසි වෙනසක් වුණේ නැහැ. පිස්සු වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. ඒගොල්ල කෙරුවේ ඔය කියන සුව වෙච්ච කට්ටිය පිළිබඳ වෙනම සමීක්ෂණයක් කරලා බැලුවා. ඇත්තටම සුව වෙලා තියෙනවා. නමුත් ටික කාලෙකින් ආයෙත් ඒක ලක්ෂණ නැති. මොකද හේතුව ඒ පුද්ගලයා තමන්ගේ ඉඳුන් හිටුම් කැම බීම ඇඳුම් පැළඳුම් වෙනස් කරලා නැහැ. අර රතාවටම අපහු වැටෙනවා අපහු යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ භාවනා ජීවිතයේ. අපි මේ එන එන අවස්ථාවේ අපේ ඒ ඉඳුන් හිටුම් කැම බීම බෙහෙත් ඇඳුම් පැළඳුම් එන්න එන්න සරල කරන ක්‍රමයකට වැටුනේ නැත්නම් මේ භාවනාව ජීවිතයේ එක විදියකට හිරවිල්ලක් හිර වෙනවා. මේක තමයි ඔය ඉකොනොමික්ස් වල උගන්වන්නේ ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් කියලා. ඒ ආර්ථිකයේ එක තැනකට ගියාට පස්සේ හිර වෙන කම්පැනි එකට වැඩි දියුණු කරන්න බෑ. ඊට පස්සේ ඒක ආයේ කඩලා අලුතෙන් හදන්න වෙනවා. අන්න වගේ අපේ ජීවිතේ භාවනා කරගෙන යනකොට මේ කරුණු සමහර වෙලාවට ඇඟට නොදැනි අපිට වැටෙන්න පටන් ගන්නවා. මේ කාරණාව මේ මුල් මුල් කාලේ මම කරා. නමුත් මට දැන් වැටෙනවා මේට වඩා සරල ක්‍රම වලට යන්න පුළුවන්. ඒ වගේ ඍජු ක්‍රම වලට යන්න පුළුවන්. නමුත් ෆැෂන් එක නම් ඒක නෙවෙයි. ආන්නේ වෙලාවේදී මේ සමාජික කරුණු, ආර්ථික කරුණු, දේශපාලන කරුණු සාලකණ්ඩ දන්නේ නැත්නම් අපේ අර භාවනා තාක්ෂණික පැත්තේ භාවනා දියුණු වෙන්නේ නැහැ. මේ නිසා අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක නම් අපිට මේකේ ආදර්ශය පෙන්නපු උතුමන් වහන්සේලා ඉන්න නිසා සමහර විටක අපිට නැවත සලකා බලන්න සිද්ධ වෙනවා. අර ඉඳගෙන භාවනා කොච්චර කරත් අර පාරිසරික සාධක අපි වෙනස් කරන්නේ නැත්නම් වෙනස් වෙන්න අවස්ථාව වෙනකොට වෙනස් වෙන්න ඉඩ නොදෙනවා නම් අපි නොදැනුවත්වම බුදුම හිරවිල්ලක් හිර වෙනවා. අන්න ඒක තේරුම් ගැනීමදී මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ පුදුමාකාර ආදර්ශයක් වෙනවා. මේක කරන්න මේක කරන්න කියලා ඇඟිල්ලෙන් අල්ලලා පෙන්නන එක නෙවෙයි. ඒ ඇත්තන් තුල පේන්න පටන් අර ගන්නවා එන්නේ එන්නේ එන්නේ සරලව එන්නේ එන්නේ එන්නේ අව්‍යාජ වූ නිර්හංකාර වැඩපිළිවෙලට යනකොට තමයි භාවනා දියුනේ. මේක ඉතාමත්ම අමාරු බටහිර මානසිකත්වයක් තියෙන කෙනෙකුට තේරුම් කරගන්න. ආසියාකරයේද මේක ලේසි. ආසියාකරයේ මිනිස්සු කොහොමදක්වත් තියෙන එකට මිනිස්සුන්ට සල් කරනවා. ඒ මේ මේ සරල ජීවිත ගත කරන්නට සලකන ගතියක් තියෙනවා. මට ඒක ලෝකේ මේක අමාරුයි. ඒ වුණත් ඒකට ඇතුල්ච්ච පළවෙනිම විප්ලවය තමයි හිපි සංකල්පය. ඒක ආවට පස්සේ හිපිය මොකද කරේ? සම්පූර්ණ හොඳම උගත් ඇත්තෝ සියලු සපාත හැරලා නිකන් හිඟන්නා වගේ ඉඳ පටන් ගත්තා. නමුත් ඒක එච්චර දුර ගියේ නෑ. නමුත් මෙතන මොකද්ද රහසක් තියෙන්නේ. හැබැයි ඒ රහස හොයාගෙන ගිහිල්ලා මූල ධර්මයෙන් කියරකින් අල්ලන්න බෑ. නමුත් භාවනා කරන්න පටන් අරගත්තා නම් මතක තියාගන්න එන්නේ එන්නේ එන්නේ එන්නේ අවස්ථාවල් සැලසෙන අපිට යෝජනා වෙනවා මේ වැඩේ මේට වැඩිය සරලව කරන්න කොහොමද මොකද කියන්නේ. ඒකේ එන්නේ පෞද්ගලික මට්ටමේ ඒකේ එන්නේ මේ හොඳ මගහව ගන්න බැරි විදියට. ආනේ එන වෙලාවේදී ඒ අවස්ථානුකූලව ඒ දේවල් වලට නොයෙදුනොත් භාවනා ජීවනයේ අඩුපාඩුකම් ගන්නවා. ඉතින් ඒක නිසා ඉස්සල්ලාම අපි එතෙන් ගිහිල්ලා පටන් ගන්න ඕනේ කියලා කතාවක් නැහැ. ඒ කියන්නේ අපි අල්පේච්ඡ විය යුතු නැහැ. අපි සන්තුෂ්ට විය යුතු නැහැ. අපි සම්පූර්ණ සෙනගෙන් වෙන් විය යුතු නැහැ. අපි සම්පූර්ණ වැරදරන බයවයන් ජීවිතයක් අවශ්‍ය නැහැ අපට. ඒ වගේම අපිට සතිය තිබුණත් එකයි නැතත් එකයි. ඒ වගේම අපි ළඟ ප්‍රඥාව තිබුණත් එකයි නැතත් එකයි. කොහොමද ධ්‍යාන තිබුණත් එකයි නැතත් එකයි. ප්‍රපංච තිබුණත් එකයි නැතත් එකයි. නමුත් අපි ඉස්ලාම සංඥා මට්ටමේ විතක්ක කියලා මෙතන ගන්නේ. විතක්ක මට්ටමේ තේරුම් ගන්න ඕනේ මෙව්වා අඩු ගානේ සූතමය මට්ටමේ ප්‍රතිවර්ති මට්ටමින් පිළිගන්න දෙයක්. දැන් අර අපි ඊයේ මතක් කරගත්ත මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපත්ත්‍ය වේදනා වේදනාප යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ එනිසා අපි යම් අපිට ලැබෙන සෑම වේදනාවක්ම අපි සංඥාවක් හරහා නැත්නම් සංඥාවකින් කලවම් කරගෙන තමයි තේරුම් ගන්නේ. ඉන්නේ සංඥාවට වෙච්ච ටික තමයි අපි විතක්කණය කරන්නේ. ඒක නිසා මේ යමක් අපේ ජීවිතයට සම්බන්ධ වෙනකොට විශේෂ ආධ්‍යාත්මික කරුණු මට්ටම් තුනකින් සම්බන්ධ වෙනවා. සංඥා මට්ටම, චිත්ත මට්ටම සහ දෘෂ්ටි මට්ටම කියලා. ඒක ඊටාත්ම ලාමකම නැත්නම් වායුවක් වගේ තුනීම මට්ටම තමයි සංඥාව කියන්නේ. සංඥා මට්ටමින් අපිට වරක් වැරදුනත් දෙවරක් වැරදුනත් හදන්න පුළුවන්කම තියෙනවා. වැරදි සංඥාවක් ගත්තොත් මේක අබ්බැහිය නිසා වැරදි ප්‍රතිඵල හම්බ හොඳ සංඥාවක් ගත්තොත් බොහෝ කල් ඇසුරු කිරීමේ හොඳ සංඥාව හොඳ ප්‍රතිඵල දෙනවා. හැබැයි සංඥාව ප්‍රතිඵල දෙන්නේ ඉස්සෙල්ලා චිත්ත මට්ටමට එනවා. ඒ පුද්ගලයා එවැනි හිතවිලි ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ සංඥා මට්ටමත් චිත්ත මට්ටමත් අතරමැද තමයි මේ විතක්ක පවතින්නේ. එනි විතක්ක මට්ටමේදී අපිට සෑහෙන දුරට ඒ වොලටයිල් ලෙවල් එකේ නැත්නම් වාෂ්පීකරණ මට්ටමේ කියන දේවල් හැඩගැහිීමේ අවස්ථාව දවස පුරාම ලැබෙනවා සතිය පුරාම ලැබෙනවා මාසය පුරාම ලැබෙනවා අවුරුද්ද පුරාම ලැබෙනවා අන්න ඒකදී හැඩ හැඩගසා ගැනීම භාවනා ජීවිතයේ ඉදිරියට බොහෝම බලපාන ඒක කරගෙන ගියාට පස්සේ තමයි දෘෂ්ටිය හැදෙන්නේ චිත්ත මට්ටමේ තමයි දෘෂ්ටි මට්ටමට යන්නේ හැබැයි දෘෂ්ටි මට්ටමින් වරද්දාගත්තොත් බුදුහාමුදුරන්ටත් හදන්න බෑ එතකොට ඒක ඇතුම් බහලා ඉවරයි සම්‍යක් දෘෂ්ටි වුණොත් බුදුහාමරන්ට වළක්වන්නත් බෑ. යකෙකුට වළක්වන්නත් බෑ. හරියනවනම්. මිත්‍යා දෘෂ්ටි කිව්වොත් කාදාකත් හදන්න බෑ. මොකද චිත්ත මට්ටමේදී ටිකක් පිළියම් කරත හැකි. සංඥා මට්ටමේදී ගොඩාක් හැඩ ගහ ගන්න පුළුවන්. ඒක නිසා මදුපින්නික සූත්‍රයේදී ਸਰවඥාන්සේ අපි අවධානය යොමු කරනවා සංඥා මට්ටමට. මේ මේ අනුග්‍රහිත සූත්‍රයේදී සංඥාවෙන් තව ඉස්සරහට කියලා විතක්ක මට්ටමේදී අපි මේ අඩු ගානේ අපිට බැරි නම් ඒ තරම්ම අල්පේච්ච වෙන්න අපිට බැරි නම් ඒ තරම් සන්තුෂ්ටි පැත්තට යන්න අපිට බැරි නම් පවිවේක පැත්තට යන්න ඒ ගිය ඇත්තන්ට කරු කරනවා. ඒ ඇත්තන්ගේ පොත්පත් කියවලා බලනවා. ඒත් ඇසුරු කරලා බලනවා. බලහන් බලහන් යනකොට අපිට ඔය සතිය වගේ දෙයක් හම්බෙච්චාම කිසිම පූර්ව සුදුසුකමකින් තොරව සතිය ක්‍රියාත්මක කරලා බලතයි. සිල්වන්ත වෙනවද නැද්ද? නැත්නම් බුද්ධ ආගමට එන්න ඕනෙමද නැද්ද? මොකක්වත් නැතුව කරගෙන කරගෙන යනකොට අර පරිසර සාධක සකස් වීම වෙනස් වීමේ යෝජනා අපිට එන්න පටන් අර ගන්නවා. විවිධාකාර පැති වලින් එන්න පටන් ගන්නවා. අනේ එනකොට ඕන තරම් ඊට හම්බ වෙනවා තමන් අර නිසි මාර්ගයට යන්න කල යුතු පුංචි පුංචි වෙනස්කම් දිනපතා, සතිපතා, මාසපතා, අවුරුදුපතා ඕන තරම් වෙනස් කරන්න. අන්නේ වෙනස් කිරීම නිසි වෙලාවට කරගන්න බැරි වුණොත් ඒ සතියේ වර්ධනය, සමාධියේ වර්ධනය පුදුම විදිහට නැහිතුනවා. ඒක නිසා අපිට මේ ඕනම කෙනෙකුට මේ වගේ රිට්‍රීට් එකක් කරලා සතිය කියන එක කියලා දෙන්න පුළුවන්. يعني සාර්ථක මහන්සියකින් තමයි. නමුත් සමාධිය අරන් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ ගියාට පස්සේ අර්ථ සම්පූර්ණව විසිරලා යනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට පවතිනවා ඒ ඒකට වෙලාව නැති නිසා ඒ ඉරියව්ව නැති නිසා බැරි වුණයි කියලා. නමුත් අර පිටිපිට කරන්න ඉස්සරට වැඩිය තමන්ගේ ඇවතුම් පැවතුම් වල යම් ඡාම් ස්වරූපයක් යම් නිර්ව්‍යාජ ස්වරූපයක් යම් සරල ස්වරූපයක් ගත්තොත් පුංචි මොකද්ද වෙනසක් වෙන්නේ. මේ විදිහට මේ දෙක අතර තියෙන මේ එකිනෙකාට එකිනෙකා ප්‍රතිඋත්පන්න වෙන ගතිය තේරුම් ගන්න බැරි කෙනෙකුට කොච්චර රිට්‍රීට් කරත් නැත්නම් කොච්චර හොඳ භාවනා අධ්‍යක්ෂින් ලැබුණත් ඒකට බුද්ධියක් ලැබෙන්නේ. ඒ නිසා මේ විශාල වශයෙන් බාහිරේ තියෙනා වූ මේ සමාජික කරුණුත් ඉතාම ගැඹුරින් බලන මේ මූලධර්ම වශයෙන් ආනාපානට හිත යොදලා එහි තියෙන පටිවිආපෝ තේජෝ බලන එකෙත් පුදුම සම්බන්ධයක් තියෙනවා. අන්නේ සම්බන්ධයේ අතර තියෙන දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි මේ ආධ්‍යාත්මය කියලා කියන්නේ ආගම කියලා කියන්නේ බොහොම සජීවී දෙයක්. හැම වෙලාවෙදීම අපිට බණට භාවනාවට කාලය යොදවනවා වගේම අනිකුත් වැඩ සඳහා අපි ගන්න කාලේ ඒව සඳහා අපි ගන්න සංකර ක්‍රම හෝ සරල ක්‍රම කියන එක තදින් බලපාන. ඉතින් ඒක නිසා තීරුම් අරගන්න ඕනේ ඒව සකස් කිරීමේදී එකවර වහා වෙනස්කම් කරන්නකොත් ලොකු අවුල වෙනවා. නමුත් ටික ටික ටික ටික වෙනස් කරන එක තුලින් තමයි අපි ඇඟට නොදැනෙන විදිහට පරිසරයට නොදැනෙන විදිහට කරගෙන කරගෙන යනකොට කවදාකවත් හිතා ගන්න බැරි ඒ අමාරුයි කියලා හිතාන හිටපු දේවල් වලට ඉබේම ගිහිල්ලා අතාරින ගතියක් තියෙනවා. ඒ ලොකු සාංශි ඉන්න කාලේ ලොකු සාංශි මතක් කරනවා ඒ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම ගමේ පන්සලේ පැවිදි වෙලා ටික කාලයක් යනකොට තේරිලා තියෙනවා මේ මහානකමට වැඩිය අරණ්‍යයකට යන්න තියෙනවා හොඳයි කියලා. ඊපස්සේ අරණ්‍යයකට ගියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලෙන් අහලා තියෙනවා වහන්සලාගේ පැවැත්මයි ඒ පන්සල් හාමුදුරන්ගේ පැවැත්ම මොකද්ද මෙතන භාවනාවක් තියෙනවා. ඒ සංගිල භාවනාවක් අපි ළඟත් නැහැ. හැබැයි හොඳට සිල් රැකගෙන ඉන්නවා කියන්නේ. ලොකු සාංශ කල්පනා කරලා මම ගමේ මන්දිරේ ඉන්නකොට සිල් රැක්කා. ඉතින් ආරණ්‍යයට ආවයි කියලා මට මොනවත් හම්බුනේ නැහැ. මහාන වෙලා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ගාව වැඩ කරනකොට පුළුවන් තරම් අර පුස්කොළ පොත් වේලන්ට යනකොට ඒ වගේ කළු පිළිම ඇඳලා කළු මිනිස් ඇඳලා මේ අකුරු ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඉගෙනගෙන නැහැ අවුරුදු 10 කින්ද පැවිදිලා තියෙන්නේ. බලන බලන යනකොට මේක ටික ටික තියනවලු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා භාවනා. ඉතින් මම ඒ කරනවලු කිසි ගුරුවරෙක් නැතුව. ඔහොම ඉන්න කාලේ මේ බන්දලේ හාමුදුරුවෝ මේ දායක පිරිස එකතු වෙලා මේ කුල්ලු පිටියට වලු ඉගෙන ගන්න. ඉන්දියාවෙන් ගෙන්නලා හිටියලු ඉන්න ගණන් ගණන් සර් කෙනෙක්. ඉතින් ගිහිල්ල ඉවරලා මේ කට්ටිය වලු අපි ගමන් ගාතු දෙන්න මේ ගුවන් දෙන හරි ගෙවන්න. ඉතින් හිටුනලු රජ වුණා වගේ. කුල්ලු පිටියට ආවා මාතර හිටොත් බයියේ. හරි ලොකු දෙයක්. ඉතින් බොහෝම ආසාවෙන් ඉගෙනගෙන ඉගෙන ඉන්න කාලේ දැන් හැබැයි ගණන් බැරි. අනික ඔක්කොම පුළුවන් ගණන් කොපි කරුවලු හිඳගලින් ආපෙන්න හාමුදුරුවෝ කිව්වා. යාමුගලු මම ඒක කියලා දෙන්නම් කියලා. කොහොම කර කර ඉන්නකොට එක පාරටම වගේ 10 කතා ප්‍රශ්නයක් ඇවිල්ලා ඉවරලා කිව්වලු ඊට පස්සේ සල්ලි දෙන්න විදියක් නෑ අධ්‍යාපනය නැත කරන්නේ කියලා. පුදුමාකාර කනගාටුවක් ඇති වුණාලු. අනේ මං වගේ අහිංසක කෙනෙකුට මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා එන එක 100%ක්ම නැති වුණා. ඉතින් වෙන කරන්න දෙයක් නැතුව ඊට පස්සේ ආය පන්සල් ගිහින් ඉතින් සාමාන්‍ය බණ කියනවා. ඉතින් ඒ පහස කුඩෝට යන ඔහොම කරගෙන ඉඳලා තියෙනවා. ඉඳලා පස්සේ පිටිවෙන් ක්‍රමයේ වගේ ස්වාමීන් වහන්සේලාගෙන් අධ්‍යාපන ක්‍රමයේ කරලා කොහොම හරි අවසාන ජීවිතය අවුරුදු 30 ගණක් විතර සම්මික් කර අරණ්‍ය වාසී ජීවිතයක් ගත කරා. සුකසාන්ති කියනවා එදාමත් අරක වැරදෙන්නේ නැතුව මට ඒක හරි ගියා නම් මම අද කොහෙද කියලා. මට කවදාකවත් මේ විදිහට ලැබෙන්නේ නැහැ. එහෙමනම් මම කාට හරි මේ සල්ලි වලට හරි මොකක් හරි උදව්වක් කරගෙන ඉදී මගේ මහානකම හම්බ වෙන්නේ. නිසා එදා වෙච්ච දේ දයෝපගතව සිදු වෙනකොට මට වෙන්නේ කොක්කක් කරනවා වගේ දේවල්. නමුත් මං ගෙනියලා අතෑරුනේ කොහටද? අරිට වැඩිය හොඳ තැනකට. ඒක නිසා වැඩේ වෙන්න ආරිනකොට ජීවිතේ වෙන දෙයකට වෙන්න ආරිනකොට ඇතුළත හැම වෙලාවෙම මොකද්ද වාසනාවක් තියෙන්නේ. අපි මොනවාරි ඉල්ලගෙන කන්න ගියොත් ඒකට කියන්නේ අමු අඹ කනවා කියන්නේ. වෙන්න ඇරියොත් ඉදිච්ච හම්බේ කෑහැ. හොඳට ගහේ ඉදිච්ච එක තමයි වෙනදී. හොයන්න ගියොත් හොයාම යන්නේම අපි අපි තර්ක මනසෙන් ගන්න දෙයක්. ඒ නිසා අපි බණ භාවනා කරනකොට අපි මේ දෛවයට එහෙම නැත්නම් අපේ පෙරපින් වලට එහෙම නැත්නම් අපේ මේ පරිසරය විසින් අපිට යෝජනා කරන දෙයට උඟා සංවේදී වෙන්න ඕනේ. මේ දෛවෝපගත දෙය ඉන්නේ. අපි ඒකට අපේ පඬිතුන් ඉස්සර කරන්න පටන් අරගත්තොත් ඒ ධර්ම චක්‍රය කරකෙන්නේ. ඒ නිසා එතනදිත් අර අපි අරමුණක් මොන දුනකොට අපි කියන අරමුණේන තාලයටම අරමුණ බලන්න. අරමුණට බාධාවක් ආවම ඒකේ තාලෙටම බලන්න. ඒ වගේම තමයි අප කරා පැමිණෙන මේ සෑම ව්‍යසනයක්ම. ඒ නැත්නම් වෙන සංසිද්ධියක්ම මොකද්ද ගොළු භාෂාවෙන් කියන්නේ. ඒ වයිදී එකයි කරන්න තියෙන්නේ ඇඟිලි ගැසීම් කරන්න එපා. ඒන දෙයට මොනද? මේ මූණ දෙනකොට ඉබේම අර සංකර දේවල් වලින් එමෙහිට එමෙහිට එමෙහිට ගෙන අපේ ප්‍රകൃති අපිට ප්‍රශස්ත මට්ටමකට ගෙනල්ලා නැත ගන්න. ආහාර සම්බන්ධවම ගෙනල්ලා නැත ගන්න. නැත්නම් අපි නැති අස්තනකට ගේනවා. කෑම මේ ඇඳුම් සම්බන්ධෙමුත් කරනවා. ඒ වගේම සීනාසන සම්බන්ධෙමුත් කරනවා. බෙහෙත් පිළික සම්බන්ධෙමුත් කරනවා. අන්න ඒ විවෘත භාවය. අන්න ඒ අවදි භාවය. අන්න ඒ අප්‍රමාදී භාවයට අපි හිත වහලා ඒ ටෙක්නික් වලින් ගුරුවරුන්ගෙන් භාවනා මධ්‍යස්ථානවලින් නැත්නම් රිට්‍රීට් වලින් කරන්න පුළුවන් කියලා මම හිතනවා නම් ඒක ලොකු මුලාවක්. මේක සම්පූර්ණ ජීවිතයට අදාළ වැඩක් මේ අප්‍රමාදී කියන්නේ. එහෙනම් මේ සත්‍යයෙන් කරන්න පුළුවන් අසවල් ගුරුවරයෙක් ආව දෙනවා අසවල් ටෙක්නික් එකක් දෙනවා කියලා හිතනවා නම් ඒක මේ මේ අද කාලේ ඉගෙනගත්ත ක්‍රමේ තියෙන දෝෂ නිසා. නිසා මේ සෑම දෙයක්ම සර්වඥාන්සේ දැකලා තියෙනවා. හරි පාරට දැම්මොත් අනිවාර්යයෙන්ම එව්වා ඒ කරන්න ඕන ක්‍රමයට හරි ගසගෙන යනවා. ආන්නේ ක්‍රමයට කියන්නේ ඒ පටිච්චසමුපාද ක්‍රමය හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති හේතු ධර්ම ඇති වුණා නම් ඒක පේන්න පටන් ගන්නවා. ඒකට අපි විරුද්ධ වෙනවයි කියලා කියන්නේ අපි මේ පෑජියට බොරදී එකතු කිරීමක් තමයි. මේ ව්‍යා निराකූල ක්‍රමය ව්‍යාකූල කරගන්න ක්‍රමයක්. ඒක නිසා අපි පුළුවන් තරම් එnde එnde එnde එnde එnde අප කරා පැමිණෙන සෑම සංඥාවකටම අපදාලා පැමිණෙන සෑම අරමුණකටම වහා කඩා බඳින්න යනකෝ ඒක හැඩගස්සන්න නැතුව තියෙන දෙයට මෝන දෙන්න ඕනේ හැබැයි ඒ කියන්නේ සම්පූර්ණ ම්ලේච්ඡෝ වනචාරිකමයකට නෙවෙයි අපි එතකොටම සීලෙක පිළිපදලා තියෙනවා. එතකොටම යම් සමාධියක් තියෙනවා. එතකොට යම් ප්‍රමාණයක ප්‍රඥාවක් තියෙනවා. හැබැයි මේක ඉක්මන් කරන්න ගියොත්, හදිසි කරන්න ගියොත් ඒත් අපි මේ මේක අනාගතයි. ඒකට ඊට පස්සේ අර ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන දේවල් අපි වෙනස් වෙන්න මේ නැත්තම් ඒක ත්‍යාගවන්ත වෙන්න ඕනේ නැත්තම් මේ අභ්‍යන්තරයෙන් යන මේ තාක්ෂණික පැත්ත නැත්නම් සති සමාධි වලින් ඇති කර දෙන දෙයයි මේ බාහිර දෙයයි අතර තියෙන සමායෝජනය දෙක එකට යොදන ගතිය ඉතාමත්ම අවදීන් කළ යුතුයි. අන්න ඒක කරන කෙනාට සර්වඥාන්ත වැඩ ඉන්න කාලේ අනුරුද්ධ හාමුදුරණ දුන්නා වගේ ඒ ඍජු මාර්ගය පෙන්වා දීමත් අදත් ඒක කරන්නේ. අදත් එතකොට හොඳටම වැටෙන්නේ අපි සරත් නුර ජේතවනාරාමේ සරුවත් යන ආසිට එක්ක ඉන්නා වගේ තමයි. ඒකට හැබැයි ඔය මේ පොත්පත් වලින් දැනුම ගන්න බෑ. අවදි භාවය තමයි ඕන කරන්නේ. ඒ අවදි භාවයට සත්‍ය උදව් කරන්නේ නැතුව නෙවෙයි. මම සාමාන්‍යයෙන් කියන්නේ මේකට සාමාන්‍ය බුද්ධිය කියලා. ඒ නිසා අද ඉස්සරය ඉංග්‍රීසි භාෂාවෙත් කියනකොට කිව්වේ මේ ලෝකේ ප්‍රඥා තුනක් තියෙනවා. එකක් තමයි සාහජ ප්‍රඥාව. උප්පත්තියෙන් ඥානගතව ලැබෙන ප්‍රඥාව. අනිත් එක තමයි සාමාන්‍ය බුද්ධිය. තුන්වෙනි එක තමයි විපස්සනා ප්‍රඥාව. මුගදෙනෙක් අද මේ ආසාවෙන් එළවන යන්න හදන විපස්සනා ප්‍රඥාව. ඒකත් ඕනේ. ඒකෙත් පයි කියන්න බෑ. ඒක තාක්ෂණික දෙයක්. නමුත් ඒක වැඩින ගානට සාමාන්‍ය බුද්ධිය යොදා ගන්න දන්නේ නැති වුණොත් අර විපස්සනා ප්‍රඥාව අංශභාග කරනවා. කොරගහන්න පටන් ගන්නවා. ඒක නිසා බාහිර අපේ භාවනා නොකරන අනෙක් ලෝකයට අපි උඟක් අවදි වෙනවා. බාහිර අචේතනික වස්තු පිළිබඳව එන්නේ එන්න අවදි වෙනවා. ඒ වගේම භාවනා කරන වෙලාවේදී මූල කර්මස්ථානයේදී මොන බාධකයාවක් ඌට ප්‍රතික්‍රියා නොකරන යන ගතිය එන්න පටන් අරගත්තාම ඇත්තටම අර කියන මම ආයනේ මම මාගේ කියන හැඟීම වෙනුවට පැමිණෙන ස්වභාවයෙන් පැමිණෙන දේ බවට පත් වෙනකොට අපි කම්ම ස්වභාව දක්නේ බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මම මාගේ හැඟීම් කියන අර පටු ආකල්ප නැත්නම් ජීවසුලි නැතුව පුදුම මේ yaadena ගතියක් එන්න පටන් ගන්නවා. ඕන තැනක ගියාම කොහෙ ගියත් කවදාකවත් අමුත්තක් හිතෙන්නේ නැහැ. ඕන තැනක වැටෙන්නේ නැහැ දඩසක් අතට ගියා. ඕනේ පරිසරයට ගියාම ඇඟ බොහෝ ඉක්මනට හැදගහනවා. ඒ මොකද හොඳට බලන්නේ තමන් කරා පැමිණෙන දේවල් මිසක් අන්ට අරක තියෙන්න ඕන මේක තියෙන්න ඕන කියන එක නෙවෙයි. ඒක නිසා ඒ සරුවත්න වහන්සේ මේ බුද්ධක්‍ෘතිය කරන කාර්යය සමහර වෙලාවට ගමනක් පටන් ගත්තාම මාස 8 ඇවිදිනවා. කිසිම ගමන් මල්ලක් මොකක්වත් නැහැ. පාතරේ යුරු ටිකයි ගත්ත ගියා. ඉතින් දැන් කාලේ හිත හොනේ දෙන්නේ ඔය වෙන්න බෑ මේව නිකන් මේ බුදුහාමුදුරන්ගේ මේ විශේෂ අභිඥා බලවලට කෙරුවා කියලා අභිඥා බලන්නේ මෙතන සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. අන්න ඒකට අහුවෙනේ දැනුම පොත්වල කියන්න බෑ. ඒක කරලම යන්න ඕනේ. හැබැයි ගුරු මතවල පාවිච්චි කරපු ගුරුවරු ගාව තියෙනවා. ඒ නිසා අපි කොච්චර විපස්සනා භාවනා කරත් අපි යම් ඉගෙනගත්ත සාමාන්‍ය බුද්ධියක් වෙන කැප කරන්නේ පාවා දෙන්න බෑ. ඒ අනිවාර්යම අවශ්‍යයි. ඒ මතින් ඒක විතරක් තිබලක් බෑ විපස්සනාව යන්නත් ඕනේ. ඔන්න ඔය දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනකොට විපස්සනා ප්‍රඥාව කියන එක මම දකින්නේ ප්‍රත්‍යুৎপন্ন ධර්මයක් විදියට. අපි ලෝකයේ දකින දැකීම නැත්නම් අවබෝධ කරගන්න දැනුම මේ රේඛීය ක්‍රමයට යන දෙයක්. අධ්‍යාත්ම ක්‍රමකින් දෙන්න පුළුවන් එකක්. අර විපස්සනාවෙන් එන එක පුදුමාකාර හේතුඵල සම්බන්ධයෙන් එන එකක්. මේ දෙක සමායෝජනය දන්නේ නැති වුණොත් එහෙම විෂම යෝධ යෝධන යෝධ රෝධ යෝධනද කරත්තයක් වගේ ලයින්මන්ට් එක අප්සෙට් වෙනවා. ඒ නිසා අවදීන් ගතකරනද ඇලයින්මන්ට් අප්සෙට් වෙනවා නම් උගාකලට අප්සෙට් වෙලා තියෙන්නේ නැත්නම් තමන්ගේ එකලස කැඩිලා තියෙනවා නම් ඇත්තටම භාවනා දෝෂයක් නිසා නෙවෙයි. අන්නර පරිසරයේ හැඩගැහිමේදී අපේ තියෙන ඔලොමල ගති නිසා. පරිසරයේ අනන්තවත් අපිට හොඳ දේවල් යෝජනා කරනවා අපි ඒවට අඳයි. ඒ නිසා මේක මේ සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා මුලින්ම මේ මහා පුරුෂ විතක් වලට හිත දාගෙන ජීවත් වෙනකොට ඉබේම මේ පුද්ගලයා ධ්‍යාන ඉබේ ලබන්න පුළුවන් ප්‍රථම සිය සතුට වශයෙන් ඒ වගේම ඇඳුම් වලින් ඊටාත්ම ලාමකම ලාමකම නෙවෙයි අවංකම සරලම ක්‍රමයේද සීනාසන සම්බන්ධව සරලම ක්‍රමයක එහෙම නැත්නම් පින්නපාත ආහාර පිළිබඳ සරල ක්‍රමයකට එහෙම නැත්නම් බෙහෙත් පිළිබඳව ඊටාම සරල ක්‍රමයකට වැඩෙනවා. මේකෙන් අදහස් කරන්නේ අපිට ස්කෝපෝගේ තනක ඉන්න බෑ කියන එක නෙමෙයි. ඕනම ස්කෝපෝගේ දෙයක් ගන්න පුළුවන්. නමුත් ඒකට වාල් වෙන්නේ. මම නීතිදේශ කියලා පැවිදි වුණාට පස්සේ ඒකට හරියට මිනිස්සු සලකනවා. ඒක නිසා සිව්පසෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. මේ මම යනකොට හිතාන් හිටියේ මම අතපිරිකර විතරක් තියාගෙන ඈත කුටියකට වෙලා ඉතාමත්ම අල්පේච්ච ජීවිතයක් ගත කරන්නේ. මම හිතන්නේ සුමාන දෙකක් ඉන්නේ. සුමාන දෙක තුනක් ගෙනවට සංඝ සභාවක් කියලා කිව්වා මේ ගබඩාවට දෙවන්නේක් අවශ්‍යයි කියලා. ඉන්න ස්වාමීන් වහන්සේ උදව් කරන්නේ. ඒක නිසා ළඟදී පැවිදෙන ධම්මජීව හොඳයි කියලා කවුද යෝජනා කරන්නේ. ඊට පස්සේ මම කයි සංඝයා බවරු දෙන්නේ කියලා බැලුවේ. අංගබඩාට කියලා බලනකොට මේ කුස්සියකට ගියා වගේ ඕන දෙයක් තියෙනවා. ඉතින් මට ඒක දැන් මොකද වෙන්නේ? දැන් මේ අටපිරිකරන විතරක් කැපෙන්න ආව මට සියලු සැප සම්පත් මම ජොබ් එක කරන කාලවත් තිබුණ නැතරම් දේවල් හම්බෙන්න පටන් ගත්තා. දවස් දෙකක් මම ඉතින් ගබඩා වාස් කරනවා. මේ බොහොම ලස්සන කරනකොට මට හිතෙනවා මේක ආවේ ඔකට නෙවෙයි. භාවි බොහොම අල්පෙච්ච ජීවිතයක. ඊට පස්සේ ලොකු සාංශ හොඳට විවේක වෙච්ච ලාග මං ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ මට මහානගම හරියයිද කියලා. ඒකවලම ලොකු සාංශයක් අක්ෂිත්‍යා මොකේකට හරි හිතක් ඇති. ඇයි මේ නම එහෙම ඇවි කියලා. ඒක මං ගොඩාක් මං ආවේ මේ වගේ ජීවිතයක් හිතාන මගේ චිත්‍ර තිබුණේ අරණ්‍ය ජීවිත ගැන මෙන්න මෙහෙම එකක්. නමුත් මේ මේ ගබඩා වැඩිට ගියාට පස්සේ මේක පුදුමාකාර දේවල් කියනවා කියලා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම මේක මේ මං හිතන සුඛෝභෝගී ජීවිතය. මං ඉගෙනගෙන ආවේ මේ ස්කවුට් කෙනෙක් වගේ දේවල් ඒ විදිහට හදාගෙන එතනින් එතනින් යපෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියන නම මෙහෙමයි. මේ කොච්චර දේවල් තිබුණා. ඒ දේවල් යොදවන්නේ කාමභෝගයක් සඳහා නම් ඒක තමගේ නාසියට පිටිනවා. කොච්චර සැප තිබුණා. ඒක යොදවන්නේ නිෂ්පංච පිණසනම් රාග දෝෂ මොහ දුරු කිරීම පිණිස නම් වස්තු වලින් අපිට හානියක්වත් සාදයක්වත් කරන්නේ ඒ නිසා Taman ওই ගවඩායේ වැඩ කිරීමෙන් කරන්නේ සංඝයාට ලැබිච්ච සද්ධා දෙය පිළියෙල කරන එක පිනක් කියලා කරන්නේ. කවදාකවත් සුකොබුදේ දේවල් වලින් අපිව කෙලසන්න බෑ. අපේ ප්‍රයත්නය ලෝභ මේ රාග දෝෂ මොහ සඳහා නොවේ. මේක දිරව ගන්න මට ගොඩාක් කල් ගියා. මේවා දේවල් වලින් අපි සුකොබෝගී වෙන්නේ නැහැ. අපි දුප්පත් වෙන්නේ නැහැ. අපේ මානසික මට්ටම, අපේ සංඥාව, එහෙම නැත්නම් අපි යොදන හිත හරිගස්ස ගන්න ඒ ගුරුවරු ඒක කියලා දීලම මිසක් අපේ තර්කයට අහු වෙන්නේ නැහැ. බොහෝ කල් යනකොට තමයි තේරෙන්න පටන් ගත්තේ දැන් මම ඉන්න ජීවිතේ ගත කරුවොත් ඕනම කෙනෙක් චෝදනා කරන්න පුළුවන් සුකොපභෝගී කියලා. ඒ බුරුම ඉන්න කාලේ ඒ පන්දි ස්වාමීන් වහන්සේ මුගක් ඔය රටවලනවා අනිත් නිස්සන හදන වැඩ. දවසක් අපිට මතක් කරා මේ කාලේ මේ වගේ පොඩි සෙන්ටර් එක 250ක් පැවිදි කරනවා. ඒ කාලෙට ඒක ඇතුළේ විශාල ගෝසාවල් තියෙන නිසා මේ නමකට භාවනා කරන්න වෙන්නේ කැමැතිනම් මම ඉගෙනගත්ත පන්සලක් තියෙනවා මෙතන 60න් 40ක් විතර ඈත තනි වෙලයි හම් වෙන්නේ පින්න පාද කරන ඉන්න පුළුවන්. ඒ නිසා අපි පස් හය දෙනෙක් පොරොන්දුලා හේ ගියා. ගිහිලා එනකොට සායරට හදලා තිබුණා සම්පූර්ණ කුටියක්. උත්තර පොලිෂ් කරලා හොඳම යාකනිෂන් දාලා බොහොම යාක හදලා තියෙනවා. ඉතින් ආවට පස්සේ අපි අර පිටරණින් ආපු හතර දෙනාට සායරෝ මේක පෙන්නවා. එනවා වියට්නාම් හාමුදුරුවෝ කිව්වා සායද this is a luxury. අන්න luxury what is that? ඉතින් මේක මේ සුඛභෝගය. ඊට පස්සේ මේ කිසිම තැනක මේක කාමයේ දනවන දේවල් කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්න බණ කියන එකයි භාවනා කරන එකයි සහ සාසනික වැඩ කරන්න යනකොට කවදාකවත් බාලබඩු වලින් කරන්න එපා. උපරිම දේෙන් කරන්න එපා මොකද දීර්ඝ කාලයක් පවතින. නමුත් ඒකෙන් කවදාකවත් හීනකින්වත් ඒ දේවල් මතින් කාමයේ අවසලන්න යන්න එපා. ද්වේෂය උස ගන්න යන්න එපා, මෝහය උස ගන්න යන්න එපා. ඒක තමයි කෙලෙසනවා කියන්නේ. ඉතින් ඒක නිසා මෙතනින් අදහස් කරන්නේ මේ පින්දපාත බොකුල් දෙනයක් කැමති උනායි කියලා කෑම බීම වලට ඒවත් තරහ වෙන එක නෙවෙයි. මේ මට්ටම තේරුම් ගන්න එක. අපිට දියුණු වෙන්න අවශ්‍ය කරන මට්ටම. ඇඳුම් පිළිබඳව කතා කරනකොට ඒ කියන අල්පේච්ච වෙන ගතිය, එහෙම නැත්නම් සීනාසන ගැන කතා කරනකොට මේ කීරිව කඩන්න කියන එක නෙවෙයි. අපේ හිතේ ආකල්ප නැත්නම් සංඥාව හදාගත්තොත් අරණ්‍ය වාසී ජීවිතය ගත කරත් කාර්යබහුල ජීවිතය ගත කරත් ප්‍රයෝජනය සලකලා වැඩ කරනවා කියන එක. යුටිලිටි වැලියු කියන එක හරියට තේරුම් අරගත්තොත් අපි එතනදීම ලොකු නිදහසක් ලබනවා. ඒක කවදාකවත් එක පාරකින්, එක රාත්‍රියකින්, එක ටෙක්නිකකින් දෙන්නේ නැහැ. තාක්ෂණික වශයෙන් බලන්න හරියට බහනා ක්‍රමයක් ගන්නත් ඕනේ. මිනිසුත් එක්ක දේවල් එක්ක සම්දිනු කරන එකේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට වෙනස් කරගන්න අවස්ථාව වෙනකොට එක සැරේ කපල යන්න හදන්න එපා. ටික ටික ටික ටික හදාන යනකොට අන්තිමට අර ඉතාම අමාරු කියව ප්‍රථම ධානය, දෙති ධානය බේම ලැබෙනවා. ඒ වගේම අපි පැතුමනම් යම්කිසි ඉර්ධි ප්‍රාත්‍යහාරය ඒත් හම්බ වෙනවා. ඒ වගේම අපි පැතුමනම් ඉතාම අල්පේච්ච ගතියක් ඒත් හම්බ වෙනවා. නමුත් මේ වෙනකන් ලොකු ඉවසිල්ලකින් මේ පතේ දිගේ ගමන් කරන්න පටන් අරගත්තාම සාසනේ කිසිම අන්දක් කැඩිලා නැහැ. සම්පූර්ණ අඳු ටික තියෙනවා. කිසිම මලකට කෑමක් වෙලා නැහැ. සම්පූර්ණ පණ තියෙනවා. ඕන තරම් වැඩ ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් හදිස්සි වෙන්න බෑ. අපි දැන් ඒ තාක්ෂණය පැත්තෙන් නැත්තම් සත්‍ය පැත්තෙන් සමාජය පැත්තෙන් යම් ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා කියලා හිතේ. නමුත් මේක පරීක්ෂා වෙන්නේ අපි ඉදර ගියාට පස්සේ අපි කොහොමද ආහාර සම්බන්ධව කටයුතු කරන්නේ? විහාර සේනාසන ගැන කටයුතු කරන්නේ. මනෝ ව්‍යාපාර ගැන කටයුතු කරන්නේ. ඇඳුම් ගැන කටයුතු කරන්නේ කියන එක සම්පූර්ණ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අන්නේ වට අවදි වුණේ නැත්තම් මේ தත්ත්ව පාත් කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ධර්ම දේශනාවේ අවසානයේදී මේ අපි ඉගෙන ගත්ත මේ කාරණා එදිනදා ජීවිතය සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් භාවනා නොකරපු කෙනෙකුට කියනකට වැඩිය මේ වගේ ටිකක් ප්‍රමාණ කියලා තමයි සතුටක් ඇති වෙච්ච කෙනෙකුට ලොකු අවස්ථා ප්‍රස්ථා හම්බ වෙනවා. අනිවා නිසිසේ පාවිච්චි කළොත් මට කියන්න දෙන මෙච්චරයි. ස්ත්‍රියාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඒ දෙකේ වෙනස නැති වෙනවා. මනුස්සකමට එනවා. පැවිදි වුණත් නැති වුණත් ලබන්න තියෙන උපරිම සැප ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ දැනට ඒ මත ඒ නංගන් අනම්මනම් කොච්චර තිබුණත් මේ මහා පුරුෂ විතක්ක ඉස්සලාම නිකන් තේරුම් අරගෙන ඒ අනුව කල්පනා කරලා කටයුතු කරන්න පටන් අරගත්තොත් අපි પરම්පරා ගානක් නැත්තම් සංසාරයක් හිතා ගන්න බැරි වෙච්ච වැඩ ටික කාලෙකින් කරනවා. ඒක නිසා වෙන්න ඇති සරුවත් chance සමහර වෙලාවට අවුරුදු 7ක කාලයක් දීලා තියෙනවා. නමුත් හොඳට කල්පනා කරන කෙනෙකුට නම් දවස් 7ෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ පටන් ගන්න හවස කෙරෙන්නත් පුළුවන්. ඒ ඉතින් හුඟක් අවශ්‍ය කරලා තියෙන මේ සති සමාධි වගේ ගැඹුරු ධර්ම නෙවෙයි අර පරිසරයට හැඩ ගැහිීම. එන දෙයට හැඩ ගැහිීමේ ශක්තිය ඒක පුදුමාකාර විදිහට මනුෂ්‍යයර තියෙනවා. නමුත් අපි මේ ජීවිත ආසාව නිසා මේ කායර තියෙන මනාපේ නිසා පරීක්ෂා වෙන්නේ. පරීක්ෂා වුණොත් මේ බුදුජාන විශ්වාසයේ කාලේ හිටියා වගේම මේ ධර්ම දිනු කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක නිසා අපි ලංකාවේ ඉන්නේ ප්‍රතිරූප දේශයක් නෙවෙයි අපි ගත කරන්නේ. අපි අප්‍රතිරූප දේශයක් ගත කරන්නේ ලෝක සීතියෙන් බැලුවොත්. නමුත් මේ තුල අපිට අර කවුදුලියෝ වගේ ගෝතින වනයේට වැඩිය ස්වාමීන් වහන්සේලා ඒ වනේ බැබළුවා වගේ අපිට මේ හම්බෙච්ච අවස්ථාව අපි බැබළුවේ අපි ප්‍රයෝජන ගත්තේ වෙන විභූෂණ පාල වෙන මේවා කරලා නෙවෙයි අපි අල්පේච්ච ජීවිතයකට ගිහිල්ලා. ඉතින් මේ ඇති කරගත්ත தත්ත්වේ කැමැතිනම් එකම පවුලක සහෝදර වගේ මේ ඉන්න தත්ත්වේ ඇති කරගන්න කැමැතිනම් අප්‍රමාද ධර්මයේ වඩන්න ඕනේ. හැබැයි ඕගොල්ලෝ හිතාගෙන ඉන්න කාලේට ඔය පරියංගේ ගහලා කරන එක විතරක් නෙවෙයි ඉදින්දා වැඩවලදී විශාල අවදි භාගයක් කියලා ඒක ඇති කරගන්න බාධාවක් නම් කැළම කිසිම තාක් මම දකින්නේ. ඒ සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. ඒක නිසා මේ ඇති කරගත්ත වෙනස දිගට ගෙන යන්න ඕනේ නම් අපිට ඕන වෙලා තියෙනවා මයික්‍රෝ ලෙවල් මැක්‍රෝ ලෙවල් කියනා වගේ මේ සූක්ෂම මට්ටමේ පරියන්කේදී කරන වැඩ වගේම එදිනදා වැඩවලට. අන්න ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ සාමාන්‍ය බුද්ධිය ලබන්න පුළුවන් බවට මේ සෑම සිර කෙනෙක් ඔප්පු කරලා තියෙනවා ඒක විභාග පාස් කරලා. හැබැයි මේ විභාගේ එකට ලේසියි. සුදුසුකම් තියෙන බව පේනවා. ඒ නිසා සියලු දෙනාට තම තමන් විසින් තමන්ගේ ප්‍රශස්ත මට්ටම වටහා ගැනීමේ ඒ සාමාන්‍ය බුද්ධිය මේ ධර්ම දේශනා මාර්ගයෙන් පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මගේ ධර්ම දේශනා මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ කරන කියන භාවනා කටයුතු නිචිපතා කරන අතර මේක සම්බන්ධ කර ගැනීම අපි ඉන්න ඉන්න තැනක් ඒ බුදු ගුටියක් වාටපත් කරගෙන ධර්මයේ බබළුවන තැනක් වාටපත් වෙන අපි සෑම කෙනෙක්ව සංඝයා වශයෙන් කෙනෙක් වාටපත් වෙලා මේ සීලයක් නොතැලෙන තත්වයකටපත් කරගෙන ශාසනයට අපිට කරන්න පුළුවන් උපරිම සේවය කරලා ශාසනයෙන් අපිට ගන්න පුළුවන් උපරිම දේ ලබා අරගැනීමේ මේ යුග මෙහෙවර සම්පූර්ණ කරගන්න මේ සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් ඒ ප්‍රාර්ථනාවත් එක්ක මගේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ඉතින් මේ පැයකුත් විනාඩි 10ක් විතර අරගෙන තියෙන්නේ ඉතුරු කාලයේ ධර්ම සාකච්ඡාව සඳහා ගත කරන්නයි අපි මේ කල්ලාසුල ඇතුනේ. ඇසිය යුතු ප්‍රශ්න තියෙනවද නැත්නම් පෙට්ටියට යන්නද? Thank you. ඒක මම හවස ඇහුවා ඒකට දුව නෑ ලයිව් ස්ට්‍රීම් ලෙඩ් එක්කෙනෙක්වත් නෑ කියලා. මම කාට හරි කියන්නේ එහෙම කියනවා නම් මේ වෙලාව ඉදිරිපත් කරන්න කැමති නම් පෞද්ගලිකත්ව ප්‍රශ්න කරන්න නැතුව මම සාදර වෙනවා. එහෙම නැත්නම් අපිට මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ පෞද්ගලිකව කාලයක් වෙන් කරන්න. ඒ ඉන්න කට්ටිය කවුරු හරි මේ ඕන කමක් නැහැ ඕන ගිනි අඟුලක් වෙච්චාවයි කියලා මේ දැන් ප්‍රශ්නේ අහන්න කැමති නම් මම සාදරයි. ඒක නැතුව මේ පුද්ගලිකව කරන්න ඕන නම් අපි මේක නෑ පෞද්ගලිකත්වයක් මොකක්වත් නෑ. අපි ඔක්කොම සාමූහික ප්‍රයත්නක් කරන්නේ චීස් කෑල්ලක් උස්සන කූඹියාගේ කූඹින්ගේ තමයි උත්තරේ ගන්න. කියන්නේ චීස් කෑල්ලක් උස්සන කූඹියා තමන් අදින පැත්තට විරුද්ධව තල්ලුත් කරන කතියක් තියෙනවා. එහෙම කළා තමයි චීස් කෑල්ල උස්සගන්නේ. ඉස්සර පැත්තේ කූඹින්නේ හිතන්න බැරි උස බරක් උස්සනවා. ඒ නිසා අපි සාමූහික ප්‍රයත්නක් දාන එකයි තියෙන්නේ. හොඳයි මොකක්ද කියන්නේ? ඒ කියන්නේ අත්කෙල්ම සංයෝග. දඥානාති කියලා කියන ඒ අන්ත දෙක තියෙ ඒ දෙක තියෙන කට්ටියට මේ වගේ ඒවා කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ අත්කෙල්ම සංයෝගය කියලා කියන්නේ සෑඩිස්ටික්. යා නිතරම බලන්නේ නිහිලිස්ටික් නෙගේ නාස්තික දෙයක්. ඒ මනුස්සය ඇත්තටම කියනවා මානසිකව ඒක ස්ටීරියෝටයිප්. ඒක පැත්තකට ගිය කෙනෙක්. අනිත් කෙනා හිතනවා ජීවිතේ තියෙන ඒකාන්තම සැප විඳින්නේ. ඒක බුදුන්ස කට අරින්නකොටම බුදු වෙලා කිව්වේ. ද්වේමේ භික්ඛවේ අන්තං. අනේ අන්ත දෙකක් තියෙනවා. දෙකට නොගිය නිසා නම් බේරෙන්නේ. නිසා අපි දැන් මෙතන අපි ඉන්න කට්ටිය වෙලා තියෙන අපිට ඕන නම් අත්ති කියලා මාතන යෝගෙට යන්න තාම උපුල් chance එකක් තියෙනවා. කාම සුපල්ලි වහන්න යන chance එකක් තියෙනවා. අපි දැන් බලන්න දැන් මේ භාවනා කරනකොට හරි මැදින් ඔය මධ්‍යම ප්‍රතිපදාව යන්නේ. ඒ ජීවිතයේදී අපිට ওই දෙකටම හැලගන්න ඕනේ. ඒකයි අපේ වාසනාව. ඒකට කියනවා ආර්ථික විද්‍යාවේදී ඇත්තටම ආර්ථික විද්‍යාවට වැඩි ඒක ආධ්‍යාත්මික දාන්න හොඟා සැප පහසු කියන නැත්තඳ මේ මුදලම වදයක් වෙලා. ඉතිරියක් නෑ බයයි බහදෙයිද විදිචයයිද අනම්මනක් මොනවාක් කරන්නද ඔය මහත්යගෙන හිතේට වගේ නැත්තම් දුප්පත් වෙච්ච මනුස්සයාට කරගන්න බෑ. මේ මධ්‍යම බන්තිර ලුමේ ආධ්‍යාත්මය මුළු ලෝකෙම තියෙනවා. අපි මධ්‍යම බන්තිර. අපි නෑ බෑ කියන්න බැරි පන්තිකුත් නෙවෙයි. අපිට සුකුමාර හැපත් නෑ. ඒ දෙන්නේ හම්බ කරනම අපිට තාම දෙන ඕනේ නම් අපිට මේක තුලත් අත්කිලමතාණුවකට යන්න ඉඩ අපට තියෙනවා. ඒක අපි ඇත්තම ලබු වාසනාව. ඒක සුකොබ්බෝගේ පැත්තට යන්න පුළුවන්. දැන් මේ උත්සාහ කරන්නේ වැඩපාවට යන්න. මාත්‍යව මවන්න හදන කාරියදී පේන්න තියෙන කෙනා නේද ප්‍රශ්නේ පෙන්නන්නේ ඒ ඇත්තට වෙන ඔප්ෂන් එකක් නැහැ. මේ කටියට සුඛභෝග පැත්තට යන්න බෑ. නැද මාවතට ක්වොලිෆිකේෂන්ස් නැහැ. ඒගොල්ලෝ දැනටම දෙස්තයි. ඒ කියන්නේ අත්කින වතාවේ උඩ විතරයි. ඉතින් සර්වතන් කියන ඒගොල්ලන්ට මේකෙන් ගන්න ප්‍රයෝජනයක් නැහැ. මේ සමාජයේ ඉන්නවා තන්නේ කරම මේ ශ්‍රීලංකත්තා ගෘතම්පීගේ කියලා තියෙන විදිහට කාබල්ල බිපල දෙලිවර පළ කියන જાති. ඒගොල්ලන්ටත් මදමාවත කියලා කියන්නේ මේ නිකන් ම්ලේච්චකම. අපිට තියෙන මේ තුනම දැන් තියෙනවා. අන්න ඒ කියන අයට තමයි සරුවත් යන සික්ඥන්නේ මේ අම්මන් කියන ත්‍රිහේතු ප්‍රතිසන්දි කියන්නේ කෝකට කියනවනම් හොඳයි කියලා මට කියනවා. ඕනනම් අල්පේච පැත්තට යනවා ඕනනම් මහේච පැත්තට යනවා ඕනනම් මද මාත්‍රයට යනවා. ඉතින් අපි මේ ලැබවු ක්ෂණ සම්පත්තිය අපිට මේ හම්බෙලා තියෙන එක තට්ටු වෙන්නේ කටක් වැදගත් වෙන්නේ තට්ටු වෙච්ච දවසට. අපිට මොකක් හරි දිනමානයක් හරි මහා අදිමානයක් හරි ආපු දවසට තේරෙයි හැමදාම නැත්තන්නේ. අවුරුද්දකට දවසක්. එදාට කරගන්න දෙයක් කරගන්න එක. දැන් අපිට තියෙන්නේ මේ වටිනා අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒකේ වුණත් අපිට පුළුවන් මේ කැරකි කැරකි වක්‍ර මාර්ගේ යන්න අපිට පුළුවන් අනිත් එක පවර් ලයින් එක නිකම්ම ස්ට්‍රේට් කරගන්න පුළුවන්. මේ සූත්‍ර වලින් සාංශක බුදුරජාණන්සේ කරන්නේ හුඟාකල් මත වෙන්න දෙන්නේ නැතුව ටික ටික ටික ටික පුළුවන් තරම් අර අවුල් පාස නැති තැනකට තල්ලු කරන්නේ. ඉතින් දෙපැත්තේ හැටි හැටි තමයි අපි යන්නේ. ඒක ත්‍රිපිටකයේ කිසි තැනක නැහැ. ත්‍රිපිටකයේ කියන ගන්නේ ඔය පස්සේ නියෝජිත එකක් තියෙන සීහිතු කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ මූලයෙන් ඉපදිලා කියන්නේ. ලෝභ දෝස මොහෙන් ඉපදනා ලෝභයේ සහිත කෙනාට කාමයෙන්ට වළක්වන්න බෑ. ද්වේෂිතී කියනහට ආය මහත්ය කියනවා වගේ වැඩක් නැහැ මොකටද හම්බ කරන්න වෙලා මේක අලුත් එකක් හදන්න ඕනේ අලුත් කරන්න ඕනේ ඒ වැටිගෙන ඉන්න ගතියක් එනවා දෙකටම මොහේ උදව් වෙනවා එතකොට ලෝභය නැතුව අදෝ සමෝහ විතරක් තියෙන කට්ටියට කියනවා ද්වි හේතුක කියලා. දෝෂේ නැතුව අලෝභය අමෝහ වෙච්ච නැති කියනවා ඒ ද්වි හේතුක. ඒක හේතු කියලා එකක් නැහැ. එන මොහේ නැතුව කොහොමඩක්වත් කරන්න බෑ. ඒ නිසා මේව ඇත්තටම සමහර උත්තරම් පිළිගන්නේ නැහැ. ඔය කොහොම හරි සර්වඥාන්සේ දේශනා කළ තියෙන ධම්මචක්ක කියලා එකක්. අතුරුප දේශ වාසෝච බුද්ධේශගත පුඤ්ඤත අත්ථ සම්මාපණිච්ච ඒකම් මංගලම උත්තර. ඒකෙදි මේ අත්ථ මේ උබ්බේෂ කත පුඤ්ඤතා කියන එක. පෙර කළ පින් නැති බව දී ඇති සාධකයක් වෙනස් කරන්න බෑ. ඉතින් ඒක පිළිගන්න තියෙනවා. නමුත් ඒකට මේ මනින්ද මීට් එක තියලා ගිහින් නෑ බුදුහාමුදුරුවෝ. කියනවද නැද්ද කියන්නේ. ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ ඇති. කියලා යන එක. ඒකයි කියන්නේ හැකි සංඥාව තියෙනවා කියලා. අපි නෑ කියන්න පටන් ගත්තොත් ඕන තරම් කරුණු තියෙන අපිට නෑ කියන්නේ. ඒකද බුදුසසුනේ කර්ණීය මෙත්ත සූත්‍රය ඉස්සල්ලාම කියන්නේ කරණීය නත්ත කුසලේන යන්තම් සම්පදං අபிසමිච්ඡ. අත් කුසලයේ හැදීම සඳහා යම් කිසි කෙනෙක් යනවා නම් සක්කෝ ඇති සංඥාව තියෙනෝනේ ලහක් ගහනකොටම තියෙන. يعني මම පින් කරලා තියෙනවා. මට දැන් තියෙන එක මතු කරගන්නයි කියන හැඟීම නැති වුණොත් මේ කාලකන්ණි කියන හැඟීම ආවොත් ඒකට බුදු දානංශත් උදව් කරන්න බෑ කියන්නේ. දැන් අපිට එහෙම නැහැ අපි දැන් ගවල් වල වැඩ නැතුව නෙවෙයි. ඔක්කොමත් කරන ගමන් ඉදුවන්න පුළුවන් තරම් දවසකට පැයක්වත් මෙහෙම වෙලා ගිහලා බණක් ටිකක්වත් අහන්නේ. මොනවා හරි කරලා කියලා කියන්නේ අර හැකි සංඥාව ඉතින් අපි දෙන්න තුන එකතු වෙලා ගත්ත එකක් නෙවෙයි. පුද්ගලිකව තනි තනි වැරද්දේ. එතනයි ඒකේ තියෙන අර නැවුම් ගතිය තියෙන්නේ. මේ අපි එක්කෙනෙක්වත් මෙතෙන්ට එනකන් එක්කෙනෙක්වත් දැකලා නැහැ. ඒක ඔක්කොමලා මේක දික්කෙilla තියෙන්නේ. ඒකේ සංඥාව ඇති කරගෙන කාඩම් කාගෙන කාගෙන කාගෙන ඇවිල්ලා දැන් අපි එක වහලකට ආවයි තුහාම මේ ආශ්චර්යය ලෝකේ. ඒක පාග ගන්න. ඒක ආයෙ දැන් කල්පනා කරන්න යන්න එපා අයියෝ මමත් මේ අ හේතුකද ද්වි හේතුකද අනම්මන මොකද අපි හිතන් කියන්නේ රජ වංශෙන්මයි. අය මොකක්වත් නැහැ ඉහළෙන්මයි කියලා හිතාන ගියාම වැටුණත් අපයි. ඒ යනකොටත් පුළුවන් තරම් බෑනේ මේ තිබුණට කාවිරි ඇටෝම් ගෙදර ගියා වගේ කන්න යන්න එපා. සාමාන්‍ය සමන්න ඕනේ මතන බඩගින්න ගෙරෙන්න කලයි නැතර. ඇහුන්නේ. මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රියක් කතාවක් නැහැ. කරණීයන් අත්ත කුසලයෙන්. අපි මේ කරණීය මෙත්ත කුසල කියලා දාගෙන තියෙන්නේ අයන් නැහැ මයන් නැහැ එකතු කරනකොට මෙයන්න කරගෙන. ඒක ව්‍යාකරණ ප්‍රශ්නයක්. කරණීයන් අත්ත කුසල. අත්ත කුසල කියන්නේ සුව සිද්ධිය. يعني ස්වార్థය. කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙත්ත. තමන්ගේ අර්ථ සිද්ධිය කැමති කෙනා යන්නෝ සාන්තපදයකට යන්න කැමති නම් හැකි සංඥාව ගන්න ඕන උදු සූජූත වෙන්න ඕන. ඒ මනසට ඒක සාර්ථක වුණොත් ආයෙ ගැඹකට යන්නේ නැහැ. ඉතින් ඒකෙදි මෛත්‍රියක් කතා කරනවා. ඔව්. මට මතකයි කොහොම හරි මම කර්මමිත සූත්‍රය කියපු බණේදී නම් මට මතකයි එකට එකට එකට එකට දවස් දවස් විතර ගන්න සාකච්ඡා කරා. ඒ ටික අතර බලනකොට මේ විපස්සනා භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ කර්මමිත උපදේ ඒකේ කියනවා ඒකේසි පාන භූතති භවතාවරව අනවදේකා දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස කාණගතුලා ඒකල කියනවා ඒ සත්තුන්ට මොනවාද ලස්සනට කියනවා කෙනෙක් කෙනෙකුට වෛර නොකරවා කෙනෙක් කෙනෙකු පහත් කර නොසලකාවා කියලා විප්ලව මහත් වූ මෛත්‍රී හිත පතුරවන. නමුත් මුලින් පටන් ගන්න විපස්සනා. කර්මෙත් කුසලයේ සූත්‍රයේ ඔය ඇත්තටම ලංකාවේ විතරයි මේ මෛත්‍රී භාවනාවට උගන්වන්නේ. අනිත් මේ මේ බුදුමල කාණේ මේ එකක් උගන්වන්නේ විපස්සනා පැත්තට. විපස්සනා කරනවායි කියලා කියන්නේ නැවත જાතිය නෝපදින තන්ට. ආයෙ ගබු ආයෙ ගබකට යන්නේ නැහැ. හරියට වැඩේ කරනවා. ඔය ඊට ඊට ඔය හොඳ සූත්‍රයක් තියෙනවා මිත්‍යාසහගත සූත්‍රය කියලා මේ සංයුත්තනිකායේ ඒකෙදි සරුවචනාංශ පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා මෛත්‍රී නිවන් දකින්නාට එක්ක. යම් කිසි කෙනෙක් නිවන් දකින්නාතෙක් මේ ජීවිතේ සතුටින් මුහුණ දීම සඳහා මෛත්‍රී කරන්නේ කියලා. හැබැයි ඒකේ නිවන් දකින්න පුළුවන් බව පෙන්වන්නේ නැහැ. ඒක එතෙන් යනකම් ගමන් පහසුව පිණිස හොඳ ප්‍රකට සෝබරයක් දාගත්තා වගේ වාහනේ. ගමන් පහසුව තියෙනවා. ඒක ලියලා දෙනවා මෙන්න මේකයි අන්‍යාගම් වල තියෙන මෛත්‍රිය අපේ වෙනස. අපි මේ ගමනේ පහසුව පිණිස මෛත්‍රිය කරනවා මිසක මෛත්‍රිය අවධානය වශයෙන් බාර ගන්න. හැබැයි ඒකෙන් ගිහිල්ලා යන්න පුළුවන්කම තියෙනවා කටුකොහල් අස්සෙන් යනවට වැඩිය ලේසි ගමන. මෛත්‍රී කරගන්න. නෑ ඒකට මේ මේ මයි විපස්සනා පැත්තෙන් උත්තර දෙන්නේ බොහොම නිකන් මේ ප්‍රයෝජනේ සලකලා. ඒකදී කියනවා මේ මෛත්‍රී භාවනා කරන්නේ ද්වේෂ චරිතයක්. ඒ කියවලා තින්නේ මේ වෛර නැති වේවා කියලා. බුද්ධානුභූතිය කරන්නේ නිතරම ඇකිලිච්ච චරිත බුබුදවලන්න. අසුභ භාවනා කරන්නේ රාග චරිතයගේ රාග නැති කරන්නේ. මරණානුසුති කරන්නේ කල් දාන වැඩි පස්සේ කරන්න පුළුවන් කියන කටියට උත්තරයක් දෙන්න. ඒ නිසා මෛත්‍රී භාවනා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ද්වේෂ පරිත්‍යාග. ඒක නැත්නම් ගමන යන්න බෑ. මොකද ද්වේෂේ නැත්තම් අපි කියන්නේ ප්‍රകൃතියෙන් අපි ද්වේෂ පරිත්‍යාග නොවේ නම් අනිවාර්යයෙන්ම මෛත්‍රී මෙච්චර වෙලා කරන්න ඕනේ කියලා ඒක එහෙම කියන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් කියන ඉඳගෙන අපි දැන් බුද්ධ වන්දනා කරනවා යම් ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේගේ ගුණ නෙමෙයි අනුගමනය කරන්නේ උන්වහන්සේගේ අරහන් ආදී ගුණ අපි සිහි කරනවා. සිහි කළ වාඩි වෙලා මම වෛරවත් නැත්තේ පේවා කියලා ඉන්න කයට හිත දාලා බලන්න මම මේ කයට සැප දීලාද තියෙන්නේ. කය තියෙන දැන්න සමීපෙද. මම මේ කයත් එක්ක ඉන්නකොට අනික් කයත් එක්ක ඉන්නට වඩා සැපක් දැනෙනවද? ඒක තමයි මෙතනදී සක්‍රියමයි කියන්නේ. ඉඳගෙන ඉන්න තුන හතරක්ම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක මට මම දැන් මෙතන ඉන්නක සැපක්ද? උගදිනකොට ඉන්න බෑ ඔයාට මම කන්නුකට භාවනා කරන වෙලාවදී මම කියෝපි එක මේ මම එක තැනකදී චතුරාර්යක භවනා කරා. ඒ ස්වාමීන් වහන්සේ යුද්ධ යුද්ධෙට මේ කොහෙද වියට්නාමයට ගිය ඇමරිකන් සෙබලේ. ඉන්න ඌට මහත හඳු ආවේ කඩිසරයි. කලබලයි. ඇතුලෙන් අන්තිම මේ බොල විකාමත්ම සුමුදු චරිතයක් තියෙනවා. පිටින් හරිම ගොරෝසුයි. එතකොට එනකොට පොළවේ දූවිලි විසි වෙනවා. ඒක හරිය සාන්ත මිනිසයා. ඒ හඳුත් එක්ක ඔය මෛත්‍රී භාවනා ගැන කතා කරලා ඔය පස්සේ බඳුනා විපස්සනා වැටෙන්න කරා. එයා කියනවා ඇත්තලාම මේ ටිබෙටන් ලාමා කෙනෙක් එක්ක ඇමරිකාවේදී ගියාට පස්සේ යා මේ ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දුන්නා කියලා මෛත්‍රී කරා. ඉතින් ඒකදී යා හිතාන්නේ මෛත්‍රී කියලා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියන එකනේ. හරියට කියලා කියනවා ඉස්සල්ලාම හරි කමන්නේ උඹ උඹට මෛත්‍රී කරපන් කියලා. ඒක කියපු වෙලාව මේක වැදුනොත් දවස් තුනක්ම අඬපු කෙනෙකුයි. කවදාකවත් මම මංකෙක් ඉඳලත් නැහැ. ඒක ආවට පස්සේ ඒක ඒ ටිබෙට් ලාමච්චු වල ඒක කරන්න දෙයක් නෑ මොකද ඇක්චුලි තියෙන්නේ අර සතුන් මරපේවා හොරකමේ යුද්ධෙට ගිහිලා කරපුවා ඔක්කොම රට වෙනුවෙන් කෙරුවා කියලා නිකෙත්ටි අන්තිමට සම්මන්ත හිත දානකොටම තේරිලා තියෙනවා අනේ ඒ මිනිස්සුත් මේ ජීවිතේ ඒ වගේ කැමති නේ කියලා ඇඳිල්ල මොන විදිහෙම නැත කරන්න බැරි නෑ ඊට පස්සේ කියනවා දැන් උනත් එහෙමයිටි කරන්න හදනකොට ඒ අර ඉමෝෂන් එක එනවායි කියලා ඒ නිසා අපි ඇත්තටම අපේ ජීවිතේ බලනකොට මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න නම් අපි සමාහට එක චිත්තක්ෂණයක්වත් අපිත් එක්ක නැහැ. අපි මේ අනුන් ගැන කල්පනා කරනවා, කොරන්න තියෙන දේවල් කතා කරනවා, වෙන විදිහට කියනවනම් you are trying to live but never living. ජීවත් වෙන්නේ නැහැ, ජීවත් වෙන්න උත්සාහ කරන විතරයි. ජීවත් වෙන්නේ මම දැන් මෙතන ආව වෙලාව තමයි. ඒකට විපස්සනායෙන් එන්න පුළුවන්, මෛත්‍රියෙන් එන්න පුළුවන්. කියන දේ මම දැන් මේක දැන් ඒක තේමාව විස්තරයේ පිළිස්සක් ගන්නදී සමාධිය රැක ගැනීම අපි දැන් විකාරයේ කියන්නේ වර්තමාන ජීවිතයේ කියන්නේ සමාහකතිය දෙකක් කරනවා අපි පිළිගන්න කරගන්න ඕනේ අපි අනාගතයේ නිකුත් කරගන්න ඕනේ ඕන දෙයක් නෑ ඇත්තටම මේ නැත්නම් කවුද කියන්නේ නිව්සීලන්තෙත් ඒකයි තියෙන්නේ උදාහරණ කියලා නෙවෙයි. ඔලොකත් විතර කරන්නේ නැහැ මේ දේ කරගන්න ඉවර කරනවා. ඒ ආර්ථික தත්ත්වය. මොකද මෙහෙම එකක් තියෙනවා මේ මම අර මෙසි කරනකොට ඉතින් ප්‍රොෆෙසර් බුද්ධාමන ගොඩක් කියවලා තියෙන. එයා කියනවා මේ හුඟක් දියුණු නැත්නම් මේ හුඟක් සුකොබ්බෝගේ තත්ත්වවල ඉන්න මිනිස්සුන්ට බුද්ධාමෝගේ ධර්මයක් කියලා දෙන්න ගියාම මොන විදිහකට තේරෙන්නේ. යම් ප්‍රමාණයක් දුක තියෙන පරිසර වල තමයි තියෙන නිසා මේ අපේ ලංකාවේ හුඟා ස්වර්ණ යුගයේ තියෙන කාලේ මේක down to earth ඉඳලා තියෙන්නේ දිනදා ජීවිතේ හම්බ කරන කන කාලයක් තිබිලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ බාහිර සුඛභෝගීකත්වයට වැඩි වෙනකොට මේ ධර්ම නිකන් මේ යාල් පැනපු ධර්ම වගේ බත් පාඩපත් වෙනවා. ඒක නිසා වෙස්ට් එකේ ඇති කියනවලු ඒ උඹලා බුද්ධහම උච්චර සාරධර්මයක් බවට පත් වෙනවා කියලා කිව්වට බුද්ධහම තියෙන හැම රටක්ම දුක්පත් කියලා. කිසිම දවසක නැගිටලා ගන්න බෑ ඒක. ඒක බුද්ධහමයි දුක්පත්කමයි නිකන් එකට යන ධර්ම දෙකක් කියලා. නමුත් බුද්ධ ආගමේ මේ ප්‍රශ්නේ අනිත් පැත්තට නගනවා. යේසුස් වහන්සේ කියපු ධර්මතාවයේ තියෙන බටහිර රටේ යේසුස් වහන්සේ කියලා දෙනවා උඹේ තියෙන අන්තිම සතෙත් දාන දෙනකන් අන්තිම කුප්පක් දාන දෙනකන් උඹගේ හිසෙක් නෙවෙයි කියලා. ආන උඹල එහෙම කරනවාද කියලා. ඒගොල්ල කරන්නේ නැහැ. ඒක නිසා මේ දෙක අතර තියෙනවා මොකද්ද අල්පේච්ඡතාවය කියලා කියන දුප්පත්කම කියලා කියනවනම් අල්පේච්ඡම නම් තමයි. හතරෙන් ගන්නේ භාගයක්. භාගයක්ම තැම්පත් කරන්න භාගයක් කැමට යොදවන්න භාගයක් ව්‍යාපාරවල දෙයක්. නෑ ඔය භාගයක් ඉතුරු කරන්න භාගයක් ව්‍යාපාර දිනු කරන්න භාගයක් කැමර ගන්න. ඒක අන්තිම කියලා දෙනවා අලද්දා යොබ්බනේ ධනං අචරිත්වා භ්‍රමචර්යං يعني යෞවන කාලේ හොඳට ධනිය ඉතුරුවේ නැත්තම් එතන ආධ්‍යාත්මයක් දිනු කරපු නැත්තම් මාළු නැති විලක් ගාව ඉන්න නාසුවිච්ච කොස්වාහීනියෙක් වගේ නිකම්ම නිකම් මැරලා යනවා. නිසා බුදුරජාණන්සේ ගායන අභියෝගයක් දීලා තියෙනවා ධර්ම කායදී ඉගෙන ගන්න. ඉගෙන ගන්න හම්බ කරපන්. ඒ වගේම ආධ්‍යාත්මික චිත්ත කරගන්න. ඒකත් දෙකම එකතු වෙච්චාම මේ සුඛභෝගීත්වය කියලා කියන්නේ සැප කියලා කියන්නේ වස්තු වලින් නෙමෙයි ඇතුළතේ වෙන පිරිච්ච ගතිය. නැත්නම් සාසන සම්පatti කරගතිය ආඩ්‍ය වෙන වයසට යන්න යන්න දුකක් කරදරයක් වෙනකොට. දැන් අපි බලන්නේ ඒක බැංක් account එකෙන්නේ. ඒක නැත්නම් ඒ ඒක ඒක බුදුරජාණන්සේ ගණන් ගන්නෑ මොකද මේ මේ විජාසත් රජුගේ සමන්දනේ කොසල් රජුගමයි කියන්නේ. ඒ කොසල් රජුකෝ ඇවිල්ලා බලනකොට එයා බුදුරජාණන්ගේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ කොටු ගනි දැඳගෙන ඒවට ආරක්ෂක මුරකාවල් තියාගෙන සම්පූර්ණ ආරක්ෂා කරලා රාජ නිදා ගන්න කාමරේ සම්පූර්ණ ආරක්ෂා කරලා හොඳට ආරක්ෂා කරන හිතට කවදාවත් මට නිින්ද යන්න බඩ දන්නේ. නෝ ඔබ වහන්සේ මේ ගහක් ඇතුළේ වැඳගෙන මොනම ආරක්ෂක ක්‍රමයක් අත්වත් නැහැ. දෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ පැහැදිලිවම කියනවා ඒකට හේතුව ওই ආරක්ෂක නිලධාරිවත් කොටු තාප්පවත් නෙවෙයි. ඇතුළත පිළිලන එච්චරයි. ඉතින් ඒක මත රඳා පවතින්නේ අපිට මේ හම්බෙලා තියෙන ජනාධිපති ආරක්ෂක අංශයයි අනති ආරක්ෂක අංශය අනම්මනම් හොරි නෙවෙයි. ඇතුළත ගන්න ඒ වගේ තමයි සුඛෝභෝගී දේවල් පිළිබඳවත් දෙන අර්ථකතනෙ මේ ලෝකේ අපිට උගන්ලා තියෙන ආර්ථික විද්‍යාවෙන් කියන්නේ බෑ. මේකදී ගන්නේ ඇතුළෙන් එන්නේ. මේක හරි අමාරුයි මේ ටෙස්ට් ඒක නිසාමයි බුද්ධ ආගම ආද මේ හීලින් එකක් වඩපත් වෙලා තියෙන ප්‍රිවෙන්ටිව් දෙයකට වැඩිය ප්‍රිවෙන්ෂන් පැත්තට ගියොත් බෙස්ට් එක අඳුරන්නේම නැහැ. කවදාකවත් මේ බුද්ධ ආගම තියෙන්නේ මේ සංසාරයට ආයේ නොඑන්න කියලා කිව්වොත් කවදාකවත් බෑ. දැන් ලංකාවේ වුණත් නිවන් ලබන්න කැමති පරිණිරවාණයට යනවා කිව්වොත් අඳුර. බුදුරජාණන්සේ පරිණිරවාණයට කියන දේ දැකලා ඉසాత බැඳගෙන ගන්නවා අයියෝ බුදුහාමුදුරුවෝ මලා නිවනට ලැබෙනවා කියනවා මම කියන්නේ තව ටිකක් අකා ඉන්නත් පුළුවන් නිවනක් තියෙනවා ඒ 이르දි ප්‍රාතිහාර්ය පාන්නත් පුළුවන් නානාපර ඒකට කැමති නෑ හැබැයි පරිණිරවාණය කියන්නේ ඉනරාවේ මොකේද මේ චූල සත්‍යක සූත්‍රයේදී ඒ කියලා තියෙනවා පරිනිබ්බුතෝහං පරිනිබ්බුත්තා පරිනිබ්බුතස්සායන් ධම්මං දේදිතාන මම පරිණිරවාණයටපත් වෙලා පරිණිරවාණයටපත් කිරීම පිළිබඳ ධර්ම දේශනා කරනවා කියුවාම සූසයිඩ් බොම්බස් ලහනවා ඒක මේ වෙස්ට්න එකට ගන්න බෑ නිෂ්ප්‍රපංච කතාවත් හරියට හිර වෙනවා. ගියාම හරියට හිර වෙන නිසා බුද්ධාංග ඒකයි අයින් කරලා තියෙනවා මේ. හොඳ ෆේස් වැලිය එකක් ගන්න ලස්සනට හදලා ඉදිරියට කරන්න ගිහිල්ලා අර කැලේ හැල්ල ගැතියක් තියෙනවා. මම හිතන්නේ ඔය වගේ හුඟා කැලෙන්ඩරේ කතෝලික ආගමේ. ඇවිල්ලා තියෙන්නේ දැන් අර දිලිසෙන කැලල විතරයි. ඒ කියන්නේ ඇත්තටම දෙකේ තියෙනවා එක වෙලාවට අපිට එකනේ කරන්න පුළුවන්. කුසල් කරනවා අකුසල් වෙන්නේ නැහැ. උපදින පැත්තෙන් බලනකොට. ඒ වගේම කුසල් විපාකයක් එනකොට අකුසල් විපාක ප්‍රතිසන්දීමේ අවස්ථාව නැති වෙනවා. ඒක නිසා මේක මේ ඒක මේ විදිහේ උපමාවක් දීලා තියෙනවා. ඒක මේ තමයි ටිකක් හිතා ගන්න අමාරුයි. සරුවචනසි කියනවා මට පේනවා මේ මිනිස්සු මේ ලෝකේ හතර જાතියක්. එක જાතියක් ඉන්නවා ගොඩාක් පින් කරනවා ඒක හරි කරදරකාරී ජීවිතයක් ගත කරනවා. තව සමහරක් ඉන්නවා ගොඩාක් පින් කරනවා හරි සැපට ගත කරනවා. තව සමහරක් කියනවා බොහෝම නිහින ගත කරන ලස්සන ජීවත් වෙනවා. තව සමහරක් කියනවා නිහින ගත කරන නිහින ජීවිත ගත කරනවා. ඒකට හේතුව මේ කුසල අකුසල වල මෙවයි කියලා. ඒකට උපමාවක් දෙන්නවා. ගොඩාක් වතුර ගංගා නම් ගංගා ගන්න විතර වතුර ගොඩකට දුමු කැටයක් දැම්මද දුමු කැටයෙන් ඒ වතුරට දුමු රසයක් ඇති කරන්නේ නැහැ. මොකද පුංචි පීරිසයකට වතුර දියදලියක් කරන ඒකට ලුණු කැටය දැම්මොත් ඒ ලුණු රස හොකට වදිනවා. ඒ නිසා ගොඩාක් පින් කරන කෙනෙක්ගේ පොඩි අකුසලයක් වුණාට ඒක මකලන්නේ. ඒක ගොඩාක් පව් කරන මිනිස්සු පොඩි පිනක් කරාට ඒකත් මකලන්නේ. අර concentration dilution එක නිසා. ඉතින් ඒක අපි හිතන්නේ අපි හිතන්නේ මේ මේ ප්‍රමාණ වෙන වෙනම හම් වෙයි කියලා. සරුවත්නස ඔක්කොම දිහා බලනකොට පේනවා පුංචි වතුර ටිකට ලොමුකටයක් දාපුවම වගේ සමහරුන්ට මේ පුංචි පිනක් කෙරුවත් විශාල ප්‍රතිඵල දෙන මොකද ඒ ජීවිතේ පින්බර ජීවිතයක්. ඒකට අර දෙක තුච්චහම දියුම වෙනවා. ඒ ආනන්දරිය අවුල ගන්න කියනොත් ඒක ආත්මය බල දෙන්නේ. ඊගාවාත්මේ අනිවාර්යම අපාය. ඊට පස්සේ ඉවරයි. ඔව්. ඒ කියන්නේ ඡාගානුස්සති භාවනාව කියන්නේ. ඡාගානුස්සති භාවනාව කියලා තමන් කරන ලද පින් වැඩි දානයක් නැත්නම් සිහිපත් කිරීමේ ඒ දාහනේ චේතනා තුනක් තියෙනවා පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා කියලා. ඒ අපර චේතනා පැත්ත නිතර නිතර යනකොට ලම්බ වෙන ආනිසංසය තමයි මේ ආත්ම සන්තුෂ්තිය. දත්වාච අත්මනෝ හෝති. ආත්ම සන්තුෂ්තිය තමයි ෆ්‍රස්ට්‍රේෂන් එකේ විරුද්ධ වචන. ෆ්‍රස්ට්‍රේෂන් වෙලා තියෙන්නේ ආත්ම අනුකම්පාව සහ ආත්ම නිෂේධනය. ආත්ම සන්තුෂ්තිය කියලා කියන්නේ අපි කාට හරි මට පුළුවන් කාරේ මම මෙවසර දීලා තියෙනවා කියන එක ඒක නැවත සීකරන්න සීකරන්න ආත්ම සම්පූර්ණ වෙනවා. ඒ නිසා ඒක මේ මේ වෙලාවේ සල්ලි ඕනෙත් නැහැ. මේ වෙලාවේ කොහෙත් යන්න ඕන නැත්නම් දීපු දේ නැවත නැවත අනුමත කිරීම. එහෙනම් නැත්නම් අගේ කිපීමේ අර කුසලයට හා සමාන දෝංකාරයක් එන්න පටන් ගන්නවා. ඒක ලේසි නෑ. ඒක ගොක් මේ කිනට බුරුදු වෙච්ච එක තමයි ඒ ක්‍රමේ දන්නේ. ඒ නිසා මේ වෙලාවේ දෙන්නකොලත් කරපු පිනක් කල්පනා කරගෙන ඉන්නකොට අර පින් පරිසරය තමයි හිතේ. ඉතින් දැන් වයසක මිනිහෙක් නෙමෙයි කියලා හිතන්නේ. <laughs> දැන්ද පටන් ගන්න තිබ්බනම් හොඳයි. ඔව්. ඒ කියන්නේ කියන්නේ නෑ ඇත්තටම ධම්ම සංගණිකාවේ සමාන වචන වලට පෙන්නන්නේ. මන, චිත්ත, විඥාන, මන ආයතන ඔක්කොම සමාන වචන වලට පෙන්වනවා. හැබැයි අර මේ මේ කවුද මේ ඥානසීයහන්ගේ දෙම් පිටකේතර ඒ ශාස්ත්‍රීයව හදාගන්නවා කියන පොතේ මේ ශාස්ත්‍රීය මහායාන තේරවාද ඔක්කොම බලලා මේ එක එකක තියෙන පුංචි පුංචි shades of meaning පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඇත්තටම මේව ඔක්කොම නිකන් අපි දාගත්ත ලේබල්ස් ටිකක් නේ. ඒ ලේබල් වෙනසක් තියෙනවද නැද්ද කියලා කියන එක ඉතින් එක එකනාගේ හැටි. හැබැයි ඒ යොදන යෙදුම් වල හැටියට. සරුවචනන්සේ යොදලා යෙදුම් වල හැටියට සමහරු මේකට සෑහෙන උත්සාහයක් කරන් තියෙනවා. නමුත් සරුවචන් වහන්සේම දේශනා කළා තියෙනවා මේ තුනම සමාන පදේ කියලා. ඔව් ඔව් ඉතින් ওই වචන අම්මා පාවිච්චි කරන වචන වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට වෙන ප්‍රශ්නයක්. සිතිවිලි හඳුනා ගන්න එක දවසක් කියලා තියෙන මේකේ හිතවිල්ල කියන එකට කවදාකවත් හිතවිල්ලක් අඳුරන්න බෑ. විඥානයේ කවම දායකත් විඥානය ආවෝද කරන්න බෑ. අවබෝධ කෙරුවොත් විඥානෙට ඉන්න බෑ. දැන් මේ ඔය කතා කරන්නේ හිතවිල්ලක් තමයි. ඉතින් හිතවිලි කියලා එකකට ඇහැට ඇහැ දකින්න බෑ. දැන් හිතවිල්ලක් කොහොමද හිතවිල්ලක් අවබෝධ කරන්නේ? ඒක මේ ලෝක ප්‍රත්‍යදයක් නෙවෙයි, සත්‍ය දෙයක් නෙවෙයි. නමුත් අපි සංසන්දනාත්මකව කායනුපසනාව මෙහෙම නම් වේදනානුපසනාව මෙහෙම නම් චිත්තානුපසනාව කියලා ගත්තට ඒ හිතවිලි සහිත හිතකට ප්‍රපංච සහිත හිතකට හිතවිල්ලක් අවබෝධ කරගැනීමේ හැකියාව අකමකා විහිලා තියෙනවා. නිසා හිතවිලි වලින් හිතවිලි අවබෝධ කරන්න බෑ ඇහැට ඇහැ දකින්න බැරුව වගේ. ඒක හොඳටම ওই නාගර්ජුන පාදෙන්ගේ ওই මධ්‍යම කාර්කාවේ පුදුමාකාර විදිහට විස්තර කරලා දෙනවා මේ ලෝකේ තියෙන දැනුම ඔක්කොම ලෙඩක්. ලෙඩක රෝග රෝග ලක්ෂණය. රෝග නැත්තම් දැනුමක් නැහැ හිතවිලිත් නැහැ. يعني විඥාන අනිදර්ශන මට්ටමට ගිලෙද්දී හිතවිලි නැහැ. එතකොට හිතවිලි අඳුර ගැනීමක් අවශ්‍ය වෙන්නේ. අපි යන්න ඕනේ හිතවිලි නැති තැනට නම් ඉතිවිලි ගණන් කරගෙන ඉඳලා හිතේ අවශ්‍යන එක මම දන්නේ මගේ දිහිද්ද වෙනවා නාට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක දාත මම දැක්ක ප්‍රශ්නකුත් අහලා තියෙනවා හිතේ යන ගැනීමේ ප්‍රශ්න එතන අපි එදත් ඒ වෙලාවේ මේක මතක් කරගන්න ඒ තමයි මේ අද ගත්ත සූත්‍රය ඒක තමයි මම මතක් කරේ අපි සතියෙන් වැඩ කරගෙන යනකොට අපි එන එන අරමුණට එන තාලෙට මුහුණ දෙන්න උත්සාහ කරනවානේ එතකොට අනිවාර්යයෙන් කෑම මේක කියලා ඉඳගත්තර පස්සේ ඒකෙදි අපිට මේ ප්‍රෝජනේ හලකලා අපි කනවද? එහෙම නැත්නම් මේ අනුන් දීපු නිසා ගොඩක් කනවද? Taman ගෙන නිසා ටිකක් කනවද? අර මේ කියන දේවල් කෑමත් එක්කම ටික ටික එන්න පටන් ගන්නවා. ඉස්සර මේක හිතන්නේ කතා නොකළ යුතු දේවල් ටේබල් මැනර්ස් නෙවෙයි කියලා. දැන් නෑ දැන් මේක විසින්ම වෙනදාට වඩා ටිකක් විස්තර කරලා දෙනවා. ඇඳුමක් අඳිනකොට ගමනක් යනකොට තේරෙනවා මේ දේ කරන්න මේ ප්‍රෝජනේ පිසද නැත්නම් පුරුද්දකද නැත්නම් අල්ලපු ගෙදෙට පෙන්වන්නද කියන වෙනදාට වඩා තේරෙනවා. ඉස්සරහට හිතුවේ ඒක මේ නරක දෙයක් කියලා. දැන් අපි දන්නවා මේක හීලින් ඉෆෙක්ට් එකක් කියලා. මේ ලෙඩක් එනකොට වේදනාව දිහා බලලා ඉක්මනට බෙහෙත් ගන්නවට වැඩිය මේක පොඩ්ඩක් බලමු. මොකාට දෙන්නේ කියලා. කියලා ඒකට පොඩි අවස්ථාවක් දෙන්න පටන් අර ගන්නකොට වංචනික ධර්ම තාම 95ක් වැඩ කරනවා. නමුත් පහක විතර එලියක් එන්න පටන් ගන්නවා. වංචනික ධර්ම කියන කියන්නේ පර්වර්ටඩ් එකක්. ඒ කියන්නේ පිනුමෙන් හොඳයි. නමුත් අනිවාර්යයෙන්ම නරක ප්‍රතිඵලයක් දෙයි. සතු පහයක් වශයෙන් කියනවා දිවැඩිය කාර්යයට සීනි කන්න තියෙන ආසාව. එයාටත් බලක් ගන්න බෑ. අනිවාර්යයෙන් එයා හිතනවා මේ ගෙදර මිනිස්සු මට සීනි කන්න දෙන්නේ නැහැ. කන්න දෙනවනම් මට කරන ලොකුම උදව්ව කියලා හිතනවා. නමුත් ගෙදර මිනිස්සු දන්නවා කෑවොත් කොහොමද? ඉතින් ඒ වගේ අපි මේ මේ රූප බලන්න තියෙන ආසාව යම් කිසි ප්‍රමාණයක් රූප පේන්නේ නැත්නම් ඇහි වැඩ නැත්නම් ඇහැ හම්බ වෙනවා. ඒ නිසා රූප යම් ප්‍රමාණයක් ඕන. මොකද පුතත් දෙන කවදාක සීමාවක් වෙන්නේ. කරගෙන කරගෙන ගිහිල්ලා සීමාව පනිනවා දන්නේ නැහැ. ඊට පස්සේ ඒ රූපේ නිසාම කාමය ඇති කරනවා, ඒ නිසාම ද්වේෂය ඇති කරනවා. ඊට පස්සේ දවස පුරාම ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා සීමාවක් තියෙන මූලික අවශ්‍යතාවන් ටිකක් තියෙනවා. මුකද්දනය කියලා කියන්නේ කවදාකවත් අන්නේ අවශ්‍යතාවය සහ අති අතිශෝක්තිය. නැත්නම් සුඛෝපභෝගී අතර සීමාව දන්නේ නැතිකම තමයි කියන්නේ. පටන් අරගන්න ඇත්තටම සාධාරණයි. ඇත්තටම අවශ්‍යතාවයයි. නමුත් අර මල පණින වෙලාව, ඉර පණින වෙලාව අපි වංචනිකයි. ඒක අපි අපේ වාසියට කල්පනා කරන්න ගියාම හැමදාම පැටලෙනවා. සතියෙන් කරන්නේ ගිහිල්ලා ටික වෙලා කියාට පස්සේ හරි තේරෙනවා මොකද්ද කියන්නේ මේ සික් සෙන්සර් එකට තේරෙනවා මොකද්ද අප්සෙට් කියලා. මේ හරියට කියන්න බෑ. අනිත් දවසේ තව දිනකට අවදි වෙනවා මෙන්න මෙතනදී ඒක නිසා වෛද්‍ය විද්‍යාව කියනවා කෑම ගන්නකොට දිවම තෝරනවලු Tamanට අවශ්‍ය දේ. උපහාරයක් තමයි උණ හැදිච්චාම කන්න බෑ. දිව දිව සිත් වෙනවා. පීචීදි කෑවොත් අජීර්ණ වැඩි කරනවා. ඒ වගේම ලෙඩ වෙනකොට හන්දිපත්තු දා වෙනවා. ඒ කියන්නේ දඟලන්න එපා දැන් විවේක ගන්න කියලා. අපි ඒවා පන්නගෙන ගිහිල්ලා වෙන විදියට දඟලන්න පටන් අරගත්තොත් අර තියෙන ඔක්කොම හන්දිපත්තු දා වැඩි වෙනවා. ඒ නිසා අපි හොඳට සංවේදී නම් දිවෙන්න කියන්න පුළුවන් කියලා උඩ පොතක් කියලා තිබුණා ප්‍රොෆෙසර් ලීවිල් සිල්වා දිවෙන් සිය දිනස ගැනීම ඉතින් ජීවෙන් එන දේ සංවේදනය නැතුව ඔහි ගිලිනවා සුබුරක් පිටිමැටි ගිලිනවා. ගිලගෙන ගිල්ල බලනකොට හුඟා අවශ්‍ය වැඩි ප්‍රමාණයට වැඩි අරගෙන අපත්‍ය ආහාර අරගෙන නමුත් අර නිතරම දිව කන්සල්ට් කරනවා නම් කන කන පිටක් පාසා දිවත් එක්ක ගන්දුම් තමයි එයා රිඩියුස් කරන මාර්ගය. ඒ කියන්නේ ඇඟට ඕනේ නැහැ කියන්නේ. අන්න ඒ වගේ වංජනික ධර්ම වලට යන්න බැරි අබ්බැහිය නිසා එහෙම නැත්නම් මේ අධික තණ්හාමාන නිසා හරි ප්‍රകൃතියට එන්නේ දෙන්නේ. එනකොට ඒක අකමක මේක මගේ රුචිය. මේක මම අහලා තියෙන දේ. මේක මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන කියලා අර අව්‍යාජ වූ ප්‍රකෘති අකමක ආගෙන කොළමලකම ඉස්සර වෙනවා. ඒක වංචනික දහම රජ රජෙක් කරන කී. නමුත් අපි හැමදාම කොච්චර අපි මෝඩ දාට වංචනික ධර්ම වලට අපිලා හිටියත් ඊගාව චිත්තක්ෂණේ අපිට chance එකක් හම්බ වෙනවා. හැමදාම වංචනික ධර්මද නැද්ද කියලා බලන්න අවස්ථාව දෙන ඔලොමලකම නිසා පිප්පන. ඒකට මේ නිදර්ශනයක් කියනවා මේ මම හිතන්නේ ඒක හරියට ඔප්පේද මම දන්නේ මේ වෛද්‍ය විද්‍යාවේ ECG ප්‍රෙෂර් චෙක් කරනවා. ඒක කවුරුත් අනිවාර්යයෙන්ම කරනවානේ. ECG ලෝකේ තියෙන හරියෙන් 99%ක්ම කාදාකත් රෙකෝඩ් වෙලා නැහැ. මොනවාක් නැහැ කියලාම තමයි කියන්නේ. ඒකට ECG ගත්තේ නැත්නම් ඇඟට නම් වුණා. ඒ ડોක්ටර් හවුතු. ECG ගත්තා නම් ડોක්ටර හොඳයි. ඒකේ නලාව තියලා බැලුවනම් හොඳයි. ප්‍රෙෂර් බැලුවනම් හොඳයි. ඉතින් මේක ගැන දැනගෙන එක්කෙනෙක් කරලා තියෙනවා පොලිමේ ප්‍රෙෂර් බලන්න යන්න ඉන්න ලෙඩ්ඩුන්ගේ ප්‍රෙෂර් බලන එකනේ කරන්නේ. එයා යා ප්‍රෙෂර් බලුවට පස්සේ ප්‍රෙෂර් එක බලලා තියෙනවා. එන කට්ටිය විදියට ප්‍රෙෂර් එකේ 130ට යනකොට ප්‍රෙෂර් නැතිලු. අර බලපු නිසා ටෙන්ෂන් එක බහලා. ඉතින් ඒකකොට තේරෙනවා මේ මිනිස්සයා යනකොට ඇත්තටම ප්‍රෙෂර්. පොලිමේ දැන් ડોක්ටර් එනකම් බලාගෙනකොට ප්‍රෙෂර් නගිනවා. දැන් ප්‍රෙෂර් බලලා ඉවරුනානේ. බෙහෙත් තව බීලා නැහැ. යනකොට බලනකොට ප්‍රෙෂර් බෑ. මෙන්න මේ වගේ අපි පෙරහැරට යන්න ඉස්සෙල්ලා පෙරහැරයි ඊට පස්සේ පෙරහැරයි බලනකොට සම්පූර්ණ දෙක. දැන් අපි හිතන්නේ මේක රික්‍රීෂන් හෝල් එකක් කියලා. දැන් මඟුල් ගෙදරක් හෙට තියෙනවා නම් අද කට්ටිය ඇවිල්ලා කොච්චර මේක සරසනවාද කියලා. සරසලා යනකොට මොකද කරලා යන්නේ? අර හේම දාලා යනවා. ඊගාව කට්ටිය එනවා අර හේරම ගලවනවා. ගලව ගලව අයින් ගත්තත් කරන අලුත් වෙනසක් කරනවා. ඊට පස්සේ අර ගියාට පස්සේ තත්ත්වයයි ඒකට ආකල්පයයි අපි එනකොට තියෙන ආකල්පයයි දිහා බලනකොට මේ හෝල් එක විදිහේ මේ හෝල් එකට කතා කරන්න පුළුවන් නම් මොනවා කියයිද කියලා හිතෙනවා. එනකොට මං ගැන කොච්චර සාදර දෙයක කරදලා ඔක්කොම කරලා යන්නේ අන්තිමේ කොහොමදල් තේරෙම දලබල පුළුවන් නම් හොදගන්න බැරනම් ගහින්න බල ගන්න යන්නේ මේ වගේ තමයි ඛණ්ඩ ඉස්සලයි ඛණ්ඩපත් හොඳටම බඩ බඩ යන්ත්‍රයත් බඩ තද වෙලා ඉන්න බඩේ ගියාට පස්සේ බලන්න මොකද වෙන්නේ අපි ගණන් කර ඉන්න කම්ම කිව්වේ මේ ලෝකේ සැප නැහැ යා කතරික මනසේ එකම සැප දෙකයි තියෙන්නේ කක්ක බර වෙච්චාම කක්ක කරන්න හම්බ වෙනවා නම් මූත්‍රා බර වෙච්චාම මූත්‍රා කරන්න හදනවා ওই දෙවිය සැපක් නැහැ ඇත්තනේ අපිට කඩ වෙච්ච වෙලා නමුත් ගියාට පස්සේ මොකද හිතෙන්නේ බලන්න. ගන්න දෙයක් නැහැ. නමුත් ඉස්සලා නම් හිතෙන්නේ අපේ යම් මේ මේක මේිට වැඩිය ලොකු මාලිගාවක් නැහැ টয়ලට් එක. එළියට එනකොට ඒක නිසා කුමාරතුංග මුනිදාස්තුමා කියලා කියනවා රලක රලක රසය රල පිටුමෙන් හමාරයි මලක සුවඳ මල පිටුමෙන් හමාරයි ඉරක නැගුම ඉර නැගුමෙන් හමාරයි මේ තේකම ඔක්කොම තියෙන්නේ බලාපොරොත්තු කියන එකක්. ඉවර වෙච්ච ගමන් අපි ඒකට දක්වන ආකල්ප දිහා බලනකොට උතුමයි. එන තමයි වංචනික ස්වරූපේ. අර මුලමෙදාග බලනවායි කියන එකේ අදහස උත්තරම තමයි. එන්නේ ඉස්සෙල්ලා තියෙන ආකල්පේ බලන්න. ඒක හිඳිනකොට බලන ගියාට පස්සේ තොගියට හලකන්නේ නිසුරුවට බලන්න. ඊට පස්සේ ආයනක බලන්න. ආයමැට බලන්න. ආයාක බලන්න. ඒක තේරෙන පටන් ගන්නවා අපි කොච්චර සීඝ්‍රයෙන් දෙස්මාර කරනවද. කෙස් මාරු වෙනවද කියලා. ඇත්තට මේක අපි මේ සමාජ විරෝධයක් නැතිව සලකන්නේ නැහැ. මොකද බුදුජානක මේකට අවධානය යොමු කළා කියලා. කැමති ඉස්සෙල්ල බලපන් කැමතිය කන වෙලාවේ බලපන් කැමතිය කෑවට පස්සේ බලපන්. ආයෙ මොකුත් නැහැ ඒක ඇති වෙන වෙනස නැතිලා උපදින්න ඕනේ නැහැ. සම්පූර්ණ ඒ වගේ අපි ජීවිතයක් ගත්තාම අපි උත්පත්තියට හලකන නිසා මරණයට හලකන. සම්පූර්ණ දනමුත් උත්පත්ති ජාති ජරා ව්‍යාධි මගේ සංසාර රෝග. ඒක උත්පත්ති වෙනකොට අපි පාටි ගන්නවා. මම සමර සමර පාවිච්චි කරනවා. මම මේක ආමංගල්‍යයක් කරගන්න. බුද්ධ ජීවිතයේ සිද්ධ දෙකක් විතරයි. ඒක හැම දෙයක්ම මේ මූල අවස්ථාව, මැද අවස්ථාව, සාග අවස්ථාව වන්නවා කියලා කියන්නේ විශ්වාල ෆිලොසොෆි එකක්. හැබැයි ඒක කරන්නේ සිද්ධිය සිද්ධිය වෙන් කරගන්න. සිද්ධි වලට යන්න දෙන්න නරකයි. එකක් බැලුවා ඒක ඉවරයි. ඒක බැලුවා ඒක ඉවරයි. හැම වෙලාවෙම බලන බලනකොට අපිට මෙතෙක් වෙලා තියෙන්නේ මුල දැකලත් නෑ අග දැකලත් නෑ. නැද විතරයි දැක්කේ. උපාද පිච්ච භංග කියන ක්ෂණ තුනේ අපි ටිකිය විතරයි දකින්නේ. ඒ නිසා මේ පැවැත්ම ගැන කතා කරන්නේ. උපාදීය සහ අග දැක්කනම් අනිවාර්යම නෑ. මේකේ අනාත්මේ අනිච්චයක් නෙමෙයි. මුලයි අගයි දෙක දැක්කනම් මේ සෑම සිද්ධියකම අනිත්‍යත්වය තියෙනවා. අපි සංසාරේ පුරාම අපි දකින්න පුරුදුලා තියෙන්නේ නැද තියෙන පැවැත්ම. ඒ නිසා අපි මේ විශාල වශයෙන් මේ පැවැත්ම ඇතිකරන ව්‍යාපාර කරනවා. මුලාග දෙක දැකපු දවසේ මේක තනිකර මායාවක් බව පේනවා. එක ජීවිතයකට බලපාන. එක ජීවිතයකට බලපාන ඊට පස්සේ මරණයෙන් පස්සේ ඒක අහුසිය. අහුසිය. ආර්ය උපාදි කියන්නේ ආර්යයන් වහන්සේලාට බැන්නේ. ඒතර වෙන මොනක් කරන්නේ ආර්ය උපාදි කියලා කියන්නේ අපි දැන් මේ ආමේකේ ඉන්නවනම් ජෙනරල් කෙනෙක් ආවට සල්ටක් ගැහුවේ නැත්තම් පැද්දේ. කතාද ගන්න. වෙන මොකක්වත් නැහැ. ඒ වගේම සෙකන්ඩ් ලෙෆ්ට් එකෙන් ඉඳලා ලෙෆ්ට් එකට ගහනකොට සෙකන්ඩ් ලෙෆ්ට් එකෙන් සැලුට් එකක් ගැව්වනේ. පැත්තට. කතා මොකක්ද? ඉතල බුදුහාම කියන්නේ කලින් ගිය කාට ගහපන් සැලුට් එක නැත්තම් ගන්නවා. එහෙනම් ඉගෙවපන්. සිම්පල්. එහෙනම් මේ ඩික්ෂනරි ඕඩර් එකක් තියෙන හැබැයි ඒක න්‍යාය දක්වන්නේ. කියන්නේ නැහැ හෙන්න බයින්ද. ඒක ඒ කියන්න බෑ කෙනෙකුට එහෙම කළා මෙයා දැන් අපි ආරිනා දැනනද මිනිසෙක ඔය කිව්වට ඔය සීලේ නෑ. ඔය සමාජේ නෑ ප්‍රඥා නෑ කියලා හරියටම එක්ස් කරන්නේ. ඒ නැතු පොදුවේ ඇති වුණාට ඒක ගැනීම. ඈ? නෑ හිතෙන් බලනකොට සීලේ කැඩෙන්නේ නෑනේ. සීලේ වැඩ කරන්නේ කාය වචී දෙකෙන්ම වීතික්‍රමණය වෙනවා. වීතික්‍රමණය නැතුව දැන් හොඳම නිදර්ශනය තමයි දැන් ධර්මයන් වහන්සේත් එක්ක උදව් කර කර හිටියනේ වසක මහණෝ. ඊපස්සේ බුදු වෙලා එනකොට මොයේ ඉන්නේ රජසැප විඳ ගන්න අපි මේ වාස්කම් කරන්න අපි ලෑස්ති නෑ අපි ඕනේ නෑ අතපය දිගාගෙන නනම්මනම් කියලා කිව්වනේ. ඒ මොනවාක්වත් නැහැ ඉතින් මම කරුවා ඒක පිටට යන්න දුන්නේ නැහැ සෞඛ්‍යයන් වහාම ඇවිල්ලා කොහොම හරි ප්‍රයෝගයෙන් මේගොල්ලෝ අවබෝධ කරලා දෙන්න. ඉතින් ඒ නිසා ආර්යයන් වහන්සේලා යුතුයකමක් තියෙනවා. ඒක අර අර එදා කියපු කතාවට බොහොම සමානයි. ආර්යයන් වහන්සේලා ජීවත් වෙන්න ඕනේ ලෝකේ කාටක පවු නොකරගන්න ඉඩක් නොතබා. ඒක ආර්යයන් වහන්සේලාගේ ආර්ය මේවට කියන්නේ චාරිත්‍රය. යම් කිසි විදියකින් එයාගේ වැරදි වැඩහසක් නිසා වාක්‍යයක් දොස් කිව්වොත් ඒක ආර්යයන් වහන්සේ වගට වෙනවා. ඒක දවසක් මේ ආත්මෙකින් වහන්සේලාගේ වැලි මළුවේ ඇවිදිනවා. මේ වෙන බුද්ධ පෙර බුද්ධ සාසන කාලේ. මේ වැලි මළුවේ ඇවිදින ගමන් එක මේනින් ආංශේ තමයි යන ගමන් කෙලපිඩක් ගහනවා වැලි මළුව. අර පිටිපස්සේ යන උපාසකම්ම ගැලේ කෙලින්ම පරවේසි කියලා බලන. මේ පරවේසි අර බලවතු ආය කියන මිලොට කියලා ගැහුවනේ කියලා සාමාන්‍ය ජීවාරේ. නමුත් දන්නේ නැහැ රහතන් වහන්සේ. අද ඒ වික්ෂුණිය දන්නේ නැහැ මට බැන්නයි කියලා. දන්නවනම් ඉන්න ප්‍රයෝග කරලා කියනවා මේ අවස්ථාවේ සමාව ගන්න. අන්ති ඒ දෝෂෙට තමයි ඔය මේ උඹපාලි ගණිකාව මේ ජීවිතේ සියලු සතර සම්පත් හම්බ වෙනවා. මොකද ගණිකාවක් කියලා ඉපදලා තියෙන්නේ නොදැන මහ වැරද්දකටත් නෙවෙයි. වැඩි අතු ගහපු වැලි මඳුරට කෙල පිටක් දැම්මා. ඉතින් ආ සුපබුදුකුත් මේ මේ කවුද මේ පසේ පුදුර ගන්න වහන්සේලම. එනකොට මෙයා යන් ළමයි ගොඩක් එකතු කරන බීමක් අරගෙන කැමරකින් අරගෙන කොල්ලොත් වාහනේ නංගගෙන මේ පිටිනික් යනවා. ඉතින් අරකට අර ස්වාමීන් වහන්සේ දෙන් බලන පාත්‍රයේ මෙහෙම බඩතුලේ හංගාගෙන යනකොට කියන්නේ මිනිස්සු ලැජ්ජිත ජීවිතේ හපගන්න ගන්නෑ. බලන්න උඩින් ඉඳලා පල්ලෙහාට පෙරලන කුෂ්ඨ රෝගියෙක් වගේ දෙන් බලාගෙන අපි වගේ ඉන්න බයි නියෙක් වෙච්චාම කියලා. අර තමන්ගේ පළවෙනි කට්ටියට හතන්. එච්චර. ඒ නිසා උපති පාත්‍රය හැම තැනම කුෂ්ඨ. කවදාකවත් සතක් හමු වෙන්නේ. ඒත් නිවන් දකින්න පිළිදී. බුදුරජාණන්සේ කියලා නිවන් දකින්න පිළිගැසී සංඝයා වහන්සේ අහනවා සාන්ත මෙච්චර මේ එක බණ පදයකින් නිවන් දකින්න පිංචින මනුස්සයා ඇයි මෙතෙක් කල් ලෝකෙ නිග්‍රහ ලැබුවේ කියලා. අනිත් මේ මනුස්සයා මේ කතරසිරි බුදුරජාණන් වහන්සේ එනකොට මේ කුත්තරෝගිය කියලා බැනලා. ඒකට විරුද්ධ වැඩක් කතා කරලා කියලා කියනවා එක දවසක් මේ මරදානේ. ඒ මම හිතන්නේ තරවි ධම්මනේ වහම්බුනේ. ඒ සාන්ති ස්ත්‍රීණගේ ඉස්සරහින් වඩිනවා. මම හිතනවා ඒ සාන්ති බොහෝම තන්පත්ව අනිකොච්ච සෙන් විදියට ඒ ශාන්තිගේ පැවැත්ම තියෙනවා. මුස්ලිම් මිනිස්සෙක් බක්කී ඉඳගෙන ඉඳලා ඉඳලා අල්ලි ගන්නවා අල්ලි ගන්න වැඩ කරගෙන ඉන්න අතපය ගන්න පාට ඇවිල්ලා බලනකොට ආම්දුරෝ දෙහින් දුම් බලාන යනවා. එමන්තන් බෞද්ධවරු අරගල උඹලගේ හාමුදුරුවෝ මිනිස්සු කියලා අහපන් විශේෂකමක් දන්නේ නැහැ. ඉලක්ක දන්නේ නැහැ. ඥාන කාර්යයට මේ අමාරුයි වගේ යන්නේ කියලා. ඉතින් කර්ම සබෝ නෑ. ওই සංග අපි දන්නවා ওই සංගිතේ හැටි ඒක සීලයක් කියලා. අදී සාදු සාදු කියන්නේ කියලා අර මනිකේ මුස්ලිම් මිනිස්සු වෙන්දා. මේක චාරිත්‍ර සීලයක් කියලා. එතකොට මේ මිනිසාට හම් වෙන රූප බුද්ධ කොට අනිත් පැත්ත. නමුත් අපි මේ කවුරුත් දන්නේ නැතුව අනුන්ට කතා කරන්න ගිහින් ඉවරලා අනක තේරෙන කට කහනවට කරගන්න වැඩ. ඒ නිසා ආර්යෝපවාදීදී අපිට කරගන්න තියෙන්නේ අපිට ඉස්සරහින් ඉන්න කෙනෙකුට අපිට නිග්‍රහ කරලා අපේ මේ පාරේ යන්න. ඒ වගේම තමන් මම ඔය කියන්නේ ඔය සිල් දැක්කම සිල්ක බව පෙන්වන්න දෙපයි කියලා එහෙම නැත්නම් මිනිස්සු බලනවා. දැන් අපරාධි පව කරගන්න. ඉතින් ඒක ගන්න තියෙන සිල්ලක් නැති වෙනවනේ. මේ තමයි තෝ ගානක් නෑ අපි හිල් රකින්න වෙලාවක් තියෙනවා නැති වෙලාවක් තියෙනවා නේද සාමාන්‍ය මට්ටමකට දාලා ඉන්නවා මිසක් කවදාකවත් තරකයි අල්ලපු ගෙඩි තීරසය වෙන විදිහට ಗುಣ ධර්මවත් අපි ඈ ඒ ගන්නයිද කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ කියා පාන්න එපා. එච්චරයි. ඒ කියන්නේ පැනලා දෙනවා කියන්නේ. පැනලා දෙන්න යන්න එපා. දැන් සමහරුන්ට වෙලා තියෙන අනික් කට්ටිය මේ මේ සිල් ලකින කට්ටිය දකපන්න අහින්න බලන්න. ඉන්නත් සිල් ලකින කට්ටිය මම නම් සිල්. ඒ කියන්නේ ඒක අනාගත තමයි. කවුරුත් එක්ක වගේ අපි එකට කටයුතු කරගෙන යන නම් සිල් ලකින එක තමයි ළඟ තිබුණා. ඒක හරි. මොකද ඒත් කියලා තියෙනවා මේ මේ සපත්තු දාගෙන ගිහිල්ලා වැලි පොලොක මේ මොකද ඒ වගේ එකට ආරිවාදයක් නෙවෙයි ඒ කියන්නේ මේ පූජනීය ස්ථානයක මහාන් සත්‍යකමත සපත්තු දාගෙන ගිහිල්ලා ඒ වගේ එකක් කියන්නේ මේක ඇත්තටම මේ මේ මේක දෙන්නගේ තියෙන විශ්වාසය තමයි විශ්වාසයක් තියෙන්නේ බුදුරජාන් වහන්සේ සඳහන් කර තියෙනවා පරදත්තුප ජීවි කියලා જાතියක් ඉන්නවා ඒගොල්ලන්ට නම් ඒගොල්ලෝ යපෙන්නේ තනිකර කවුරු හරි දෙන දෙයකින් ඒ කච්චියට යන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි අපෙන් මරන හැම එකම පෙරේතෙක් වෙනවා කියලා අපි හිතන්න අමාරුයි සමහරවිට හොඳ තැන් වලට යන ඈ දිව්‍යයන් කියන්නේ දැන් අපි මෙතන මේ කටයුත්තක් කරනවා කියලා අපි කෙනෙකුට සතුටින් කියලා කියනවා වගේ ඒකේ ඒකේ දෝෂයක් නෑ. නමුත් මේ කියන්නේ මේ පින් වලින් අර වැලක් වෙනවද නැත්නම් අපෙන්ම හම් වෙන එක නැතුව කන්න බැරිද කියන කාරණා. බරගත් උපජීවිත ඇත්ත. මේ හොඳ ලස්සන කතාව බුදු දනස කියලා දිනවා. සෑම සංඥාවන්සේ නමක පරදත් සුරජීවි ප්‍රේතේ කියලා. ඈ? මම නෙවෙයි කිව්වේ බුදු දනස කිව්වේ. දවසක් ඒ තමයි 100 න් ඉන්න ඕනේ. දවසක් සරුවච්චන් වහන්සේ පින්නපාත යනකොට බමුණයි බැමිණි ඒ බමුණයි තාමත්ම සද්ධාවන්තයි. හැබැයි හරි දුප්පත්. බැමිණි දන්නවා මේ කවුරු හරි පින්නපාතයෙන් වැළුවොත් එමක කන කින් ටික හරි දෙනවා. ඒක බැමිණි හැබැයි ආසාවක් තියෙනවා මේ මනුස්සයා කන්න. හැබැයි එක්කෙනෙකුට ඇති වෙන විතරයි කැම තියෙන්නේ. ඒ නිසා බැමිණි මොකද කරන්නේ? දැන් මෙතන කියලා ඉතින් එලිපත්ත. ඉතින් එළියේ පාර පේන. බැමිණි මේ එලිපත්ත බලාගෙන ඉන්නවා. බැමිණට අතන පුට්ටුවක් දීලා මේ පැත්ත බලන්න නැගලා දුර්ලකමක් තියෙනවා කියන එක තමයි පිට පිට කවනවා. කවන ගමන් ඉතින් මට ඕන කරලා තියෙන කාටවත් එන්න ඉතින් මේක කවා ගන්න. නේද බුද්ධ ජනකයල හිට ගන්නවා. දැන් පින්න පාදට ඇවිල්ලා. දැන්නේ අර මිනිස්සයාට කවනවා. කියලා මූණෙන් කියනවා දෙන්න යන්නේ කියලා. ඉඳන්ගෙන නෑ යන්නේ. ඊට පස්සේ දැනුනේ ආයසරයක් අර දැන් මනුෂයා දැක්කොත් දෙන්න වෙනවා. ඒක නිසා ආයසරයක් අර කවන ගමන් කියනවා එනේ බොඩි ලැන්ග්වේජ් එක විතර යන්නේ තුන්වෙනි දේ කියනකොට දැනෙන්නේ හිනා යනවා යකෝ මෙච්චර මේ විදේජානවාංශයේ මේ උතුමේ කියනවා කියන්නේ හිනා වෙනකොට අර මිනිස්සුන්ට තමයි මිනිස්සයා හිනා වෙනවා තමන්ගේ බැමිණි හිනා වෙනවා මොකද කියලා බලනකොට අනේ බුදුරජාණන්සේ දැන් ඒක වගේ මේ වංශයට හත් වෙනවා හෝගාලා ඊට පස්සේ කියනවා ඉජහට එන්න ගියපන් මේ බුදුරජාණන්සේ වඩින්න කියලා අනිසංශ වඩින්න සාංශ කියලා ඛණ්ඩ දෙන්න අහනකොට කියනවා අනගු බට්ටික විතරයි කියන්නේ ඥානේ අනුභවත්තික. ඉතින් බුදුසෙනාගේ වඩා හිඳවලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ කවදාකවත් කිසිම දෙයක් ඉතින් නැතිවමද ගන්න දෙයක් නැහැ. මට උපහාසෙත් නොදීන මොනවාක් පිටක් කරන්න බෑ අනේ ස්වාමීන් වහන්සේ මේ අනුභවත් කැපද. අනුභවත් කැපද කියලා බුදුන් කියනවා ප්‍රශ්නයක් නැහැ ඔබට සත්‍තාව දෙනවා පිටපන් කියලා. පිළිගන්න. ඊළඟ දෙන මට වස්තුත් එක්කුත් උන. ඔක්කොම අරගෙන උපස්ථානේ සම්පූර්ණ මැන පින් කරලා ඉවර වෙලා කියනවා අපි පරදත්තුක ජී ප්‍රේත වගේ જાතියක්. හැමදාම අනුන් මත යැපෙන්නේ ඒක නිසා මේ දීපු අපි වගේ දෙනකොට අනබු බතක් කැපයි අනබු බතක් කැපයි කියලා මනුස්සයට ඕනක බුදුරජාණන් ඕන කරන කියන කොහොම හරි මේ මනුස්සයාගේ හිතේ අර පශ්චාත්තාපයතන දිගල සුවන්ත ඉතින් කියලා කියනවා මේ සංඝයා කියලා කියන්නේ පරදත්ත බුද්ධියේ ප්‍රේත වගේ જાතිය කවුරුත් නොදුන්නොත් සුම්බත ඒ ඒ බුදුරජාණන් බොහොම නම්බුවකට දෙන්නේ ඒක තමන්ගේ ශ්‍රාවක පිරිසට දෙන්නේ උඹලා කොහොම පරපටිපද්දාමේ ජීවිත කාර්ය අභින්නම් පච්ච වෙච්ච සබ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම අනුමතර දාපවතින තියෙනවා. ඒකට අර අහපු ප්‍රශ්නෙට කතා කරලා බුදුන් සඳහන් කරලා තියෙනවා අපේ මියන ඥාතින් ඔක්කොම පරදස්තුක ජීවි වෙන්න බෑ මොකද ඉන්නටි කරගත් වෙන්න පුළුවන්. නමුත් බුදුජානනාදී කියනවා අනවරාග්ග සංසාරේ කල්පනා කරලා බැලුවොත් අපිට නෑ නොවිච්ච කෙනෙක් ලෝකේ නෑ. එහෙම පෙරාත්මවල ඉඳලා තාම වරදත් උපජීවී නිකායේ කවුරක්වත් නැහැ කියන කෙනෙක් ලෝකේ නැහැ. හැබැයි අපි සැලසුම් කරන එක නම නෙවෙයි. එයාගෙන මෙන් දෙනකොට අනිකටත් ඒක ප්‍රයෝජන වෙනවා. අයියන් පෙට්ටි. ඒකට ආත්මිකට යන්න එපා. දැන් මේ කරන වැඩ හිතට බලපාන්නේ කොහොමද කියලා හිතන්න. කොහොමද යන්නේ? නෑ. අපි මේ චිත්තක්ෂණේ චිත්තක්ෂණ වෙනස් වෙන දෙයක් නම් මේ චිත්තක්ෂණේ වාචිත්තකේ යන්න බෑ. නමුත් මරණය කියන එක කියන සම්මුති මරණයෙන් පස්සේ එහාට අනේකදී ලොකුම මැජික්යක් වෙන්න පුළුවන්. නමුත් හැම චිත්තක්ෂණෙම අපි මැරි බැරි උපදින. මේ මැරි බැරි උපදිනකොට අපි හිතන්නේ දැන් අපි අවුරුදු මන් දැන් ඉන්නේ 50යි. මට 40 දවසක් අපි කල්පනා කරනවා. 40 දවසක් කල්පනා කරලා බලන්න මම දන්නවා මෙන්න මේ මේ ලකුණු එලා තිබුණා. එයාමද මේ නැත්නම් වෙන කෙනෙකු විදිහට කල්පනා කරලා බැලුවොත් නොවෙන්නේත් නොවේ එයක් නෙවෙයි තමයි. අවුරුදු 30ට දාලා බලන්න. 20ට දාලා බලන්න. 10ට දාලා බලන්න. දාන දාගෙන යනකොට අපිට කවුන්ටබිලිටි එකකුත් තියෙනවා. නමුත් එදා මම මෙතෙන් දෙන්න කියලා සැලසුම් කරපු ගැටියක් මට ඕන වෙටි ඒ මොකක්වත් නැහැ. ඒක සම්පූර්ණ අහඹයක්. ඒක නිසා මේ දෙක අතර තියෙන සම්බන්ධය කියන්නේ 10 මිනිස්සු අවුරුදු 20ට මාරු වෙන අවස්ථාවන් තමයි මේ ජීවිතේ නැල්ල එයා ජීවිතේ යන්නේ. ඒක නිසා මේ යමක් අපි කළොත් දැන් මෙතන අපි කතා කරොත් මේකේ දෝංකාරේ කඳු වලලු ඔක්කොම ඇවිල්ලා ආපම අපි කරයිනවනේ. ලොකු සද්දයක් කරොත් අපි දන්නවා. අන්න ඒ වගේ මේක හැප්පිලා ආපහු වෙන එකක් තියෙනවා. ඒක මේ අපි කරන එකක් නෙවෙයි අපි කරන්නේ පටන් අරගන්න එක චේතනාවක් ආවොත් දැන් අපි විශ්ින් කරන දෙයක් අනිවාර්යයෙන් මේකට අපව ගමනක් තියෙනවා. ඒ ගමන මේ චිත්තක්ෂණයම වෙන්නේ නැහැ කියන එක තමයි සරුවත් යන සඳහන් කරන්නේ කර්මය පැහෙන්න ඕනේ. විපාක කියලා කියන්නේ පාචනය වෙනවා කියලා කියන්නේ පැහැෙන්න ඕනේ. වැහුණාට පස්සේ ආපහු එනකොට අපි මේ භවයේ නෙවෙයි වෙන භවයක ඉන්න පුළුවන් ඒක අප කරා ආපහු එනවා. නෑ ඒ කර්මපද දෙන ක්‍රම හතරෙන් එකක් ඔය. ආචින්න කම්ම ආසන්න නෑ. කරන ටික ලෝඩර් එකේ එකකුත් එකක් තියෙනවා. බලේ වැඩි එකේ එනෙකුත් එකක් තියෙනවා. පොට්ට chance එකට එනෙකුත් තියෙනවා අහෝස් වෙන එකකුත් තියෙනවා. ආචින්න කම්ම ආසන්න කම්ම කතත්තා කම්ම ආදි වශයෙන් ඒ ඒක ක්‍රම වලට ඉස්සන ඒක ඇත්තටම බුදු වෙනසේ සඳහන් කරනවා මේ උඹලගේ මද දැනුමට මම මේක දුන්නන්ට මේ කල්පනා කරන්න එපා පිටියට. කර්ම વિશે කියන එක අචින්ත්‍ය විෂය. නමුත් අර බුදු වෙනසේ තමන්ගේ ධර්ම විශ්ව ගන්න ඕනේ ටිකට කර්ම කොටස් කරලා පෙන්නනවා. නමුත් ඒක මේ මේ පුතග්ජන හිතකට ගෝචර නැහැ. එහෙනම් විශේෂ වෙන්නේ නැහැ බුදු පතේම. අපි ගත්තොත් මේ අපිට ඇහැට පේන්නේ මේ වර්ණාලෝකයෙන් හතයි. පිටිහින් කියන අල්ට්‍රා වයලට් එකයි. මේක අපිට පේන්නේ. නමුත් බෑ කියන්න බෑ. එක්ස්රේ වලට ගන්නවා, ආවන්නයකට ගන්නවා, ශබ්ද තියෙනවා. අපිට පේන්නේ ප්‍රකාශිත කොටස මෙච්චරයි. බල්ලට කියනවා වර්ණණ්ඩයි කියලා. බුදු දනද මුළු පරාසෙම පේනවා. අපිට පින්නදී අල්ට්‍රා වයලට් උත් පේනවා මේ ඔක්කොම වෙන. ඒකෝට උන්වහන්සේ මේ ලෝකෙ දිහා බලන හැටි අපි දිහා බලන හැටිකම එකම ලෝකෙ තමයි. මොකද අර විරුද්ධ වෙච්ච නිසා උන්වහන්සේ දැකලා කියනවා හරි මේ සම්බන්ධකයි නැති අපිට මේ කියන දේ අහලා යස් කියන්න පුළුවන් නමුත් ඔරිජිනල් නේ මුල්ලකම හිතාගන්න මේක බුදුරජාණන් කියලා දෙනවා ඒක ඔයගොල්ලන්ට අදාළ නැහැ. ඒ විෂයන් වගේක් කියලා කියනවා ඒවා උම්මත්තක මේ පිස්සු ඇදෙනවා. ඒවා ඒ හල්නවා. එනවා ඉතින් ආයෙත් ප්‍රශ්න කියන්න බෑ. ඉතින් ගෝල්සු මනසිකාරය ක්ලේශයක් වඩපත් වෙනවා. මම මාගේ රීමේ කියලා. ඒ කියන්නේ ජීසුලියක් ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවා වගේ අන්තිමට යනකොට එතන බේස් එකක් එන්නේ නැත්නම් ඒක අන්තිමට වතුරට වතුර දිය වෙලා යනවා වගේ යනකොට විශේෂයෙන්ම විඥානස්කන්ධය විඥානස්කන්ධය සම්පූර්ණයෙන්ම අප්‍රකාශිත දෙයක් වඩපත් වෙනකොට ඒ නිපදවන දේරුත් එහෙම අවලංගු වෙලා යන්න පටන් ගන්නවා. දැන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අන්තිමට අඩු කරන අඩු කරන යන ක්‍රමයෙන් තමයි යන්නේ. සතියක් අමතක වෙලා යනවා. මොකද අමතක වෙන්නේ හොඳ ප්‍රකට සත්‍යයක තිබිලා ඒකේ අදාළතාවය නැතුව ටික ටික ටික ටික ටික අඩු වෙනවා. දෝංශමනසකාරය කියලා කියන්නේ මානසිකාර කියන চৈতසිකය හොඳ පැත්තට ගියොත් කුසල් පැත්තට ගියොත් යෝනිසමනසකාර කියලා කියනවා. නරක පැත්තට ගියොත් අයෝනිසමනසකාර. කොයි වෙලාවක හරි ඔය දෙක එකක් තියෙනවා. ඒකත් යන අනිවාර්යම දේ. සම්මලාක මාර්ගඵල නැත්නම් හරියත් ඵල සමාපත්තිය ඉන්නවනේ ඒ මානසිකාරය එන්නේ නැහැ. චිත්ත වීදි ද්‍රවණ දක්වා දුවන්නේ නැහැ. ඒකෝට යෝනිසුත් නැහැ අයෝනිසුත් නැහැ. කිනුත් නැහැ කවුත් නැහැ. එහෙම හරියටම අන්තිම දක්වා මේක යනවා කියලා කියන්න බෑ. එහෙම තැනක සඳහන් වෙච්ච තැනක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම ගෝ කෙලස් සහිත තැනක පුතක් යන තැනක ඉඳලා කෙලස් නැත්නම් යනකොට වැඩියෙන්ම සක්‍රිය උදව් කරන්නේ යොන්සමන් සාරය සතියයි. නමුත් එව්වත් අන්තිමට ඒ ගෙවිලා ගෙවිලා යනවා ඒකට සර්වඥාන්ති උපමාවට දෙන්නේ පරසූපමාව. පරසූපමාව කියලා කියන්නේ අත්පුරව අත්පුරව වැඩ කරනකොට වැඩ කරනකොට මිත පොලිෂ් වෙනවා. වැඩ කරද්දී හොඳට මිත පොලිෂ් වෙනවා. ඒ වගේම හැමදාම මේක ගානකොට ගානකොට තලයේ දිලිසෙනවා. තලයේ දිලිසෙනවා නම් උපකරණ වැඩ. ඒ කියන්නේ නිතර ගෑවෙනවා. මොකද මේ ගෑවීමේ සහ පොලිෂ් වීම කියලා කියන්නේ ගෙවීමක්. කිවිලි කිවිලි යනවා. ඉතින් ඊට පස්සේ කොච්චර එක සැරයක් ගහනකොට කොච්චර මිටපොලිෂ් වෙනවද? එක සැරයක් ගහනකොට කොච්චර තලයේ ගෙවෙනවද කියන එක වඩුවා බලන්නේ කරගෙන කරගෙන යනවා. නමුත් බුදුරජාණන්ගේ අහනවා අන්තිමට මේ තලයේ ගෙවිල ගෙවිල උරුණාට පස්සේ ඕකල්ල කැලේට විසි කරනවා. කවුරුත් කන්සල්ට් කරන්න ඕන කමක් නැහැ. තලයේ වැඩ ගන්න බැරි වෙනකොට අල්ල විසි කරලා දාන. මේ වගේ තමයි යොන්සුමන්ගේ වගේ සතිය අවශ්‍ය කෘත්‍ය කරලා ඉවරනාට පස්සේ ඒගොල්ලෝ එහෙම පැත්තකට වෙනවා තමයි. අපි පෙට්ටියට යන්න හදන්නේ. විපස්සනා සමාධිය සහ ධ්‍යාන සමාධිය අතර වෙනස සහ එහි ඇති වෙනස ඇති ධ්‍යානාංග පිළිබඳ නැවත පැහැදිලි කරන්න දැන් වෙලා නැහැ. නැවත රීප්ලේ නැහැ. ඒ නිසා ආපහු ආපහු බලන්න ඕනේ බණපටි අහනකොට අල්ලගතයි. අනින්ජ ප්‍රතිපද විඥාන යනු සමාධියේදී අසකනාසයේ දිය ශරීරයේ මන සිත් බහැරව සිටීමද අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තේරුම් ගන්න ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තේරුම් ගන්න. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා කියන්නේ විඥානය ඇහැතුලින් ප්‍රකාශ වෙනකොට චක්කු විඥානය කියනවා. කනන් සුලින්, නාසය සුලින්, දිව සුලින්. ඉතින් විඥානයේ කවදාකවත් නිකන් gedර නැහැ. හැම වෙලාවෙම ඒ ආයතනෙට ගිහිල්ලා ඒ මගේ වැඩ. ඒ තාක්කල් අපි රූප, ශබ්ද, ගන්ධ, රස අපිට ගෝචර වෙන බව තේරෙනවා. නමුත් අර ආනාපානට දාලා ආනාපාන සම්පූර්ණයෙන්ම සංසිඳනකොට අපි ඒක දැනගට එනවා ඒ ලැබෙන අත්දැකීම ඇහෙන් දකින රූපෙකුත් නෙවෙයි, කනෙන් දකින ශබ්දෙකුත් නෙවෙයි, නාසයෙන් දකින ගඳකුත් නෙවෙයි, දිවෙන් එන රසෙකුත් නෙවෙයි, කයේ පහසකුත් නෙවෙයි, හිතට හිතිවිල්ලකුත් නෙවෙයි. ඒකෝට විඥානය ආපහු ඇතුල් පැත්තට හැරිලා පිටපැත්තට නෙවෙයි. ඒක සම්පූර්ණ තහවුරු වුණාට පස්සේ විඥානය ඇතුළට පැමිණෙන වෙලාවක් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥානය කියලා. ඒක නිකන් සාමාන්‍ය කියන්නේ ඉබ්බා අඳු ටික ඔක්කොම ඇතුළට ගත්ත වෙලාව. ඒක සමහර වෙලාවල් වලට සමත සමාධි වශයෙන් විස්තර කරනවා. නමුත් මේක හුඟක් වෙලාට විපස්සනා සමාධියේදී වැදගත් එක්ස්ප්ලනේෂන් එකක්. වැදගත් ඉගැන්වීම් ක්‍රමයක්. හිත ආපහු නමගේ ගෙදෙට්ට එන්නේ නැතුව බාහිර ඉන්න තාක්ක කවදාවත් පිරිසුදු කරන්න බෑ. කෙලසිරන්න. නමුත් අර ඉඳුරන් වල ඉන්නේ හිතකට ආපහු ගෙදර එන හිතක් හිතා ගන්නත් බෑ. මොකද ඒ තරම මේක හැම වෙලාවෙම නන්නත්තර වෙලා තියෙන්නේ. බොහෝ කල් පුහුණු කරනකොට පුහුණු කරනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා සමහර වෙලාවල් වලට ඇතුළට නැමෙන වෙලාවල් ඒවා. අන්නේම ඇතුළට ආපු වෙලාවක තමයි ඉන්දිය ප්‍රතිපද විඥානයේදී විශේෂයෙන්ම මේ සූත්‍රයේදී මේ සප්පුරුෂ සූත්‍රයේ එතනින් ගියාම කලායතන විභංග සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරනවා එහෙම ඇතුළට ආපු විඥානේ නානත්ව සංඥා ඒකත්ව සංඥා කියලා ස්වරූප දෙකක් තියෙනවා. ඇතුළත වෙලා හිතියත් බාහිරය ගැන හිතමින් හිතන හිත. නානත්ව සංඥා කියන අපි සිංහල කියන නන්නතර වෙච්ච හිත. නමුත් වෙච්ච එක හොඳයි කියලා ඇතුළතම නැමිච්ච හිතක් තියෙනවා. අන්නේ දෙකෙන් ඇතුළත නැමිච්ච හිත තමයි ඇතුළත නැමිච්ච හිතෙන් විතරයි මේ මේක මේ හිතින්ම වාගත් එකක්ද නැද්ද කියලා සම්මේ තාකම් මේකා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා බොහොම ගැඹුරකට අරගෙන යනවා. එතෙන් යන්න ඉස්සෙල්ලා මෙන්න මේ වගේ විඥානයේ අර බාහිරාවර්ති ගතිය සහ අභ්‍යන්තරාවර්ති ගතිය දෙකේ පැහැදිලි වෙනසක් වෙන්න ඕන බව සරුවචන්ස කියලා. එතෙන්දි මේ අනින්ගේ පරිපද්ද විඥානය කියන එක ඒ විස්තරය සඳහා අවශ්‍ය කරනවා. මේ සමත භාවනාවේදී නම් ඒක අර්පණාවකට ගන්න. ධ්‍යානයකට සමවැදීමක්. විපස්සනාවේදීම නෙවෙයි. ධ්‍යානයකට සමවැදීමක් නෑ විඥානය බාහිරයට යන්නේ නැතුව ඇතුළත් නැමිච්ච වෙලාව. ඉන්ද්‍රිය ප්‍රතිපද නැහැ. ස්වාමීන් වහන්සේ එදිනා ජීවිතයේදී පවත්වාගෙන ගත හැකි ඉන්ද්‍රිය භාවනා පිළිබඳ දේශනාවක් පවත්වනමින් කර්ණාවෙන් ඉල්ලා සිටිනේ. මේක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බැහැන හොඳ විස්තරයක් තියෙනවා. ඒක බොහොම තර්කානුකූලව පෙන්නලා කියලා තියෙනවා. මේ වෙලාවේදී අපිට මේ විහිළුවක් වෙනස වගේ ගන්න පුළුවන් සර්වඥාන්ත හම්බෙන්න එනවා මේ වෙන අනිතියත් එක බමුණු ගෝලෙක් ඇවිල්ලා මේ නෑ මේ ඉන්දිය භාවනා සූත්‍රය මම කියන්නේ. ඒකෝට ධර්මචාරන්ති අහනවා මේ ඔය කට්ටියගේ සාසනයේ මේ බයලජ්ජා දෙක සීලය ඉන්දිය භාවනා කියන මේ අපි කියන මේ චාරියා පද්ධතිය උගන්වනවා කියලා. ඉතින් අපි ඒක උගන්වනවා. ඊට පස්සේ අහනවා සර්වඥාන්සේ මොකද්ද ඕගොල්ලන්ගේ සාසනය උගන්වන්නේ ඉන්දිය භාවනාව කියලා. ඊට පස්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා රූප බලන් දෙපා. ශබ්ද අහන් දෙපා. ගන්ධ රස බලන් දෙපා. එහෙම කරන්නේ කියලා. ඉතින් එතකොට සර්වඥ අහනවා එතකොට ඉන්ද්‍රිය භාවනාවක් වෙනවද කියලා. එතකොට මේ මිනිස්සයා ඉතින් කියන එක තමයි උතුරයි. ඒකෝට බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් සංඝ මිනිස්සයා රහත් වෙලා තියෙන්නේ දීලා රහත් වෙලා තියෙන්නේ කියලා ආනන්ද හඳුරෙන් අහනකොට අර මිනිස්සයා බින්දලා. ඒ කියන්නේ උපහාසයක් කරනවා. භාවනා පටන් ගන්න අපි කියන්නේ කුඹ බලන් දෙපා සද්ධාහන් දෙපා කතා කරන්න දෙපා කියලා කියනවනේ. ඉතින් එහෙමනම් ඒකනම් අපේ පරමාර්ථය රූප පේන්නේ නැති සද්ද ඇහෙන්නේ නැති මනුස්සය නම් ගොඩ වෙන්න eBay. මොහු සරතෙන් කියන එහෙම එකක් නැහැ. ආර්යගණයේ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ මොන සංඥා වෙන තැන. ඇහින් රූපයක් දැකලා සංඥා වෙන තැන අල්ලන එක. ඒකට අලුතෙන් දෙන්න කියලා විස්තර කරනවා. නමුත් ඒක මම මේ එක පැත්තක් අනිත් එක තමයි සීලය ඉන්ද්‍රිය සංවරය බයලජ්ජාව කියන තුන සීරීස් එකට තියෙනවා. බයලජ්ජාව ඇති උනේ නැත්නම් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නැත්නම් සීලය. ඒක අනිත් පැත්ත කරකොල දෙන්නවා බයලජ්ජාව හෝ ඉන්ද්‍රිය සංවරය හෝ සීලයට ප්‍රඥාව දෙනවා. නිසා සීලය නිසා ප්‍රඥාව ඇති වෙනවා වගේ ප්‍රඥාව නිසා නැවතත් සීලය දෙනවා. ඒ නිසා මේක ධර්ම චක්‍රයක් කරකයි. නිසා ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ සෑහෙන දුරට බයලජ්ජාවේ මේරියම. තමන් ඉන්න පරිසරයේ තියෙන පවට බය සහ පවට ලැජ්ජාව කියන එකම ඉහළ යෑමක් තමයි ඉන්දිය සංවරය වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔය සුචරිතවාදයා හිතනවා වාදියා හිතන කල යුක්තක් කියලා. තමන්ගේ දරුවෝ සංවර කරන්න ඕන. රටවැජ සංවර කරන්න ඕන. දායක සංවර කරන්න ඕන කියලා. ඉතින් කියන කවදාකවත් ඉන්ද්‍ර සංවරය පටවන්නේ. ඥානවන්තයා පටව ගන්නවා. දැන් කොමන්ඩ්මන්ට්ස් කියලා තමයි කියන්නේ කතෝලික ආගමේ තියෙන ශිල්පද කිව්වා පැටවීම. බුදුජානක කියලා කියන්නේ ශික්ෂාවද කියලා සමාදාය සික්කති ශික්ෂාවයි ශික්ෂාවද සමාවෙදී ඉල්ලලා ගන්නෙ. ඕකාසහම් මන්තේ විකරණේන සබ්බින් උපෝසසක්ඛංග සීලං ධම්මං යාචාමි. එහෙම ඉල්ලලා ගන්න ගන්නවද? Thank you. ඒක තමයි එතෙන්ට යන්න ඇහෙන් රූපයක් දකිනකොටම ස්පර්ශය පහළලා වේදනා පහළලා සංඥා පහළ වෙන තැනට පස්සේ තමයි අපිට ඉල් එකේ ඉන්නේ. අපිට යමක් කර හැකි තැනට එන්න. ඊට පස්සේ අපි කියනවා. අන්න එතෙන්ට එන්නකොටම අවදි වෙලා හිටියේ නැත්තම් දිගට අරගෙන. අන්න එතෙන්ට අවදි වීම ආධුනිකර කරන්න බෑ. කරලා කරලා කරලා කරලා කරලා ඒකට එළඹ සිටි මොහොතේ ඉන්නේ හුඟාකල් පුහුණු කරලා. ඒකකොට අහුවෙන තැන තමයි යම් වේදේති දං සංජානාති කියන තැන තමයි මේ මහා කච්චායන හඳුරු එම්පසයිස් කරලා පෙන්නන්නේ. යමක් ඒ වේදනා කරනකොට ඇහෙන්නම් කරන්නේ අනිත් අංගුලෙන් කවදාස් කුසල් වෙන්නේ. අකුසල් වෙන්නේ නැහැ. ඇහෙනම් වැඩ කරන්නේ ඇහි තමයි කුසල්ලෝ අකුසල්. මේක බැලුවොත් අනිත් හේරකක ආරසල් වෙනවා. එතෙන්ද හතියටම ફોકස් කරලා එතෙන්ද යොමු කරවන්න තමයි ඉතින් ලේසි ගැනීම පටන් ගන්න සත්‍ය වඩාන වඩාන යන්නේ. ඒකට මනෝ විඥානයේ මනායතනයේ අර මෙකැනිසම් තමයි නමුත් නාම ධර්ම පදනදී යන්නේ. මේක රූප ධර්ම සම්බන්ධ නිසා අල්ලන්න පුළුවන්. ඒක පුහුණු කරලා පුහුණු කරලා ගියාට පස්සේ තමයි කායනපසනාවෙන් පස්සේ වේදනානුපසනාව, සිතානුපසනාවට යන්නේ. මේ මොඩල් එකමයි. නමුත් ග්‍රොස් එක ගොරෝසු එක කරලා ස්විම් එකට ගෙනියනකොට වේදනා චිත්ත ධර්මතාවට යනවා. ඒකෙතනින් පටන් ගන්නවා දඟලනින් පටන් අරගෙන යන එකක් තියෙනවා. අනෝවිඥාන විතරක් ඒක ඒක ඇත්තටම නාම පද දෙන්නේ අයියා. නාම ධර්ම පදනම් කරගෙනමයි යන්නේ. ඒ නිසා මේ රූප සහිත දෙයක් ගොරෝසු තනක් අල්ලගෙන පුරුදු කරලා කරලා තමයි ඒකට සුදුසුකම් ලබන්නේ. ඒ කියන්නේ ඩ්‍රයිවිං දන්නේ නැතුව පයිලට් කරන්න බෑ. පොළේ වෙන ඩ්‍රයිවිං කරලා කරලා ඒකත් පයිලට් යනකොට ඒක මූලික සුදුසුකම. නමුත් ඩ්‍රයිවිං ලයිසන්ස් උනත් පයිලටින් කරන්න බෑ. මේනික සුදුසුකමක් වෙනවා. ඒ වගේම තමයි මේ මේනික අනවේක යනකොට පයිලටින් තමයි තියෙන්නේ. සෝරි eh, ඩ්‍රයිවිං තමයි තියෙන්නේ. ඒක ඉස්සරහට පස්සේ පයිලටින් හොල්ට යනවා. ඒ වගේ මේ eh, රූප ධර්ම දිගේ ගත්ත පුහුණුව තමයි අපි නාම ධර්ම වලට සීම කරන්නේ. දෙපැත්තක් තියෙනවා. ඒක දැනගත්තොත් වෙන වෙන වෙලාවේ වෙන්නේ මේකයි කියලා හොඳට තේරුම් කරගන්න පුළුවන් කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් සතිය පිහිටවන පිහිටවන යනකොට අර වැඩ ටික වෙනවා. එහෙම දන්නවනම් සුත්තමේ ඥානය තියෙනවා සාසනික ලාභය. ඒකට හොතිය තේරෙනවා නිකන් කිව්වම කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම Tamanda වැඩි කරගන්න පුළුවන්. එතකොට සාහිත්‍යවල විස්තර කර දීම සහ වෙන වෙන දන අවබෝධ කිරීමේදී ඇත්තට දක්ෂතාවය නැති වෙනවා. අනික මේ භාවනා කරගෙන යනකොට මේ අදාළ ඥාන ලැබෙන්නේ කොහොමද වෙන බණ තේරෙන්න පටන් ගන්නවා වෙන දවසේ. සූත්‍රයක් කියනකොට දැන් පිළි තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඇබ්සෝබින් කැපැසිටි එක උකහා ගන්න ගැතිය වැඩි වෙනවා. මුලින් මුලින් කොච්චර කියවත් භාවනා කරන්නේ නැතුව කියුවත් ඒක උකහා ගන්න. අපි අර ඇතුළත සූදානම නැතිකම. සිත් පිරිසිදු කිරීමේදී ප්‍රඥා වැඩි යන්නේ අදහස් කරන්නේ කොහොමද? මම මූල ධර්ම වශයෙන් මේවා සලකලා මම මේ වෙලාවේ බහැර කරනවා මොකද මේක. කවදාකවත් ඉවර කරන්න බෑ මේ වගේ දිච්චෙත් එක. ඒක දෙකින් මේ වෙනම පිට කරන්න වෙනවා. ආනාපානසති භාවනාදී සති බෝධිපාක්ෂික ධර්ම සියල්ල වැඩින්නේද? එම වැඩිම පාරමී සම්පූර්ණ වීමට කෙසේ බලපාන්නේදයි පැහැදිලි කරන්නේ. ඒකත් මූල ධර්මයි. නමුත් ආනාපාන සති සූත්‍රයේදී පැහැදිලිවම සර්වඥාන්සේ වත්පෝධිපත් ධර්ම වැඩි කියලා දෙනවා. ඉතින් ගහම ඒකෙන් පාරමිතා පුරනවායි කියලා අපි හිතන්නේ මේ සුදුසුකම් ලැබනවා කියන නෙවෙයි. කියන සුදුසුකම් ක්‍රියාවත් වීමක් වෙන්නේ. ඒක පැත්තකින් නම් පාරමිතා වීමක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සති සූත්‍රය තමයි මේක ලබා ගන්න මේ මේ ප්‍රශ්නට උත්තර දෙන විදියම උත්තර දෙන තනක් ආනාපාන වඩනවන සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනවා සති පොධිපත් මේ බොද්ධංග ධර්ම හත වැඩෙනවා. බොද්ධංග වැඩෙනවනම් ආර්ය අෂ්ටාංග සංග වැඩෙනවා කියලා හුදුවට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මේ වැඩි විස්තර සඳහා කුවත්පත් විමසන්නේ කියලා කියන්නේ. දස පාරමිතාම් කියනවා. මෙනේ මේ ඉවසීම තුල දස පාරමිතාම තියෙනවා. අනිත්ව එක එක තියෙන දාන පාරමිතා සීල පාරමිතා ගැන ඉවසිල්ලක් නැතුව දන් දුන්නට දාන පාරමිතා කරනකොට රස ඕනම දෙයක් ඉවසන්න පුරුදු වෙනවා මොන්නම දෙයක් නැතුව දස පාරමිතා කරනවා හොඳයි නරකයි දෙකම ඉවසනකොට ඒක තමයි අපේ ආධ්‍යාත්මික අන්තිම කෙලවර මේ වෙන ඕනම දෙයක් ඒකසගෙන ඉන්නකොට අඬ පෙර ගැහුවේ නැතුවට දාන නොකියුවට සීල නොකියුවට වෙන්න තියෙන තේරම ටික වෙනවා ඒ නිසා කියලා තියෙනවා ඉවසන්නා නිවන් දකින්න කන්ති වරණං තපෝති දෙක්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. ශාන්තිමය පරම සපත ඒක තමයි නිවන කියලා කියන්නේ. ඈ? ඔව් ඇත්තම උපේක්ෂාව තමයි අසුරත ගුණේ තේින්න තියෙන්නේ. ඒක ක්‍රියාවත් වෙන්නේ බාහිරයට ඉවසන විදිහට නම්. උපේක්ෂාව තමයි ආසන්න කාරණා. යම් කෙනෙකු සෝවාන් වූ විට ඒ තනත්තාට එය දැනගත හැකිද? ඒ කෙසේද? මේක මම හිතනවා කීපාර සාකච්ඡා කරගත්ත ප්‍රශ්න වගේක්. ඒකෙදි කියන්න තියෙන්නේ මේ තුවාලයක් තිබුණ කෙනෙක් තුවාලේ සනීප වෙච්චාම දැනගන්නේ කොහොමද? මේ මේ පු탁 ජනම කියන්නේ වදයක්, තුවාලයක් ඉසේකක්ම ඒක සනීප වුණාට පස්සේ කැළල දිනනවා. අත ගන්නකොට රිදෙන්නේ නැහැ ඒක විතර වෙන පුළුවන්. අද දවස තුලම පරියක භාවනාදී සිත් සමාධිය කරා එළඹුණේ නැත. ඒත් ඒ ඈ ඉන්නේ ඒක එහෙනම් මේ පෙට්ටිය මාරු වෙලා. කර්ණ ඡන්ද පෙට්ටියක් අරන් තියෙනවා. මේ මේ මේ කැපකාරයාගේ දෝෂේ. කියන්නේ මේ මේ නඩු නඩු පොත කියනකොට නඩුකාරය එනකොට ටක්ටක් ගාලා ඒ ඒ නඩුව විතරක් දාන්න බෑ වර්ණ පොත් වෙන දා කොහොමද උසාවියේ කාලේ නැත්තේ මේක එකක්වත් නෑ මට වෙන්ටි කාටද ෂුවර් දාලා දෙන්න දැම්මයි ඒ නිසා ඒ කියන්නේ අපි මේ නෑ මම මේකල ඔක්කොම ඉහෙරයි යනවා. ඒ කියන්නේ මේව තමයි මට තියෙන සුවනියර ඔටෝබයෝග්‍රැෆි එක. නෑ ඒතර වැඩි වෙන්නේ. ඔන්න ඔක්කොම වගේ කියුවා. පොඩි කන්නේ ලොකු උනත් තමයි ප්‍රශ්න නෑ. මේ අපේ මේ දිනේ සීන 24ක් වෙනවා. හීනක දේවතුක සංහාර ධාතු ක්ෂෝභ අනාගත වාක්‍ය මොකද හතරක් කියන්නේ කාරණා හතරක් වෙනලා දින තියෙනවා හීනයක් වෙනීමකට සර්වඥාන්සේ දෙන්න තියෙන හේතු ධාතු ක්ෂෝභ කියලා කියන්නේ අපිට සෙන්චිපුණු අපි පියාඹන හිම දකින්න. පියාඹනවා වැසින්දාට පියාඹනවා හසේ යනවා ඒ සේම කෝපාවරකසේ. ඒකද ද්වේෂය ආපුවාම සත්‍යෝ දකින්න. ආයුධ දකින්න. ඒ වගේ සිම්බල් හගක් තියෙනවා. ඒවා කියන්නේ ධාතු ක්ෂෝභ කියලා මේ දවස පුරා ගත කරන ජීවිතයේදී මේ සේ වාපිච්චෙන් තිබෙන ආහාර අරින්න ගත්තාම එහෙමත් වෙනවා. නැත්නම් දේවතුප සංහාර කියලා කියනවා සමහරවිට දෙවිවරු ඇවිල්ලා කණිවිඩ කියනවා කියල. ඒන්ජල්ස් වගේලා කතෝලික ආගම ගොඩක් කියලා තියෙනවා. අනිත් එක ඉස්සරහට වෙන්න තියෙන දේවල් පිළිබඳව මතක් වීම වෙනවා. තවත් ඒක හතරෙන් කාරණාවක් තියෙනවා මට ඒක මතක් වෙන්නේ. අන්න එහෙම හේතු වර්ගයක් තියෙනවා මේ හීන සම්බන්ධ. ඒ නිසා මේ විනය පිටකෙදී කොහොමද දෙන්න විස්තරයක් තියෙනවා. ඒකදී අපි දැන් ප්‍රශ්නේ ආයෙත් අහන්නේ ඒක මට තේරෙන්නේ මම මොකක්ද කියන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ මොකද්ද? ඒක ඔය එක එක කියන්නේ ඒක ඇත්තටම මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක පෙන්නලා කියලා දෙන තියෙන සිම්බලිසම් අතින් අපේ මේ මේ ලෝකේ තියෙන දේවල් හීන ලෝකයට සම්බන්ධ වෙන්නේ සිම්බල් එකකින් ඒ චුරුවල නෙවෙයි ඊට පස්සේ ඒක කියමනේ මේ අනාගතේ කියන්න පුළුවන් කියලා ඔය කවුන්සලින් වල සෑහෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ නිද්‍රෝපගත කිරීමෙන් නැත්නම් අර නිද්‍රාවෙන් හිප්නොටයිසින් වලින් කරන්න පුළුවන් කියලා. නමුත් පහු වෙන කොහෙන් පටගත්තම කොයි දේ කරත් දුකේ කිසිම අඩුවක් දෙයක් වෙලා නැහැ. ඒක එහෙමම තමයි. ඒ නිසා වීණේදී නෙමෙයි අවදියෙන් ඉන්න වෙලාව කොරන්ට කියන යමක් කරගත්තා. නිසා බුදුරජාණන් කියලා තියෙන්නේ ඒ වීණ ගැන කතා කරන්න කිව්වෙම තවත් ඒක තමයි දැන් අවදි ඉන්න එකේ පුළුවන් තරම් හිතියරත් වැඩි අවදි හිතියොත් ජාම දේර ගන්න පුළුවන්. ඈ මම බැලුවේ මේ හැම එකක්ම වගේ මේ බලකෝ අපි ඔව් පෙති ඉවරයි උදාහරණයක් විදිහට කියනවා ලැබු ගින්නක් තියෙනවා රසකටවත් සලක ගන්න බැරි. ඔස්ට්‍රේලියාවෙන් හරි එන්නේ එතකොට ආන්දුමකක් කරන්න බැරි. ඒවට කියනවා ට්‍රාන්ස්ක්‍රේෂනල් කයින් නැත්නම් වීතික්‍රම මට්ටම කියලා. ඒ වීතික්‍රම වුණාට පස්සේ නෝ කන්ට්‍රෝල්. ඒකට ලැබුගින් කිය. ඒකත් ඇත්තට කැමති නෑ කවුරුත් ඒනවට කරන්න දෙයක් නෑ අවුත් ගියා. ඊට පස්සේ තියෙනවා පරිඋත්ථාන කෙලස් කියලා. ඒක නිකන් ගිනි කූරේ ගැහුවට පස්සේ ගිනි කූරාගේ එන දැල්ල. කූරේ අග දැල්ලක් ස්පාක්යක් එනවනේ. හැබැයි ඒක තව මොකටවත් පත්තු කරලා නෑ. ත්‍රිබන්ධමකට හෝ ලිපකට තියෙන ගිනි කූරේ අග දැල්ලක් එනවා. දැල්ලක් එනවා. ඒකට කියනවා පරිඋත්තාන කියලා කියනවා. නමුත් ගිනි පෙට්ටිය ගිනි කූරු විශ්ේ වැදෙනකොට ගිනි ඉපදීමේ ශක්තිය ගිනි කූරු හිසේ තියෙනවා. ගිනි කූරු පෙට්ටිය. ඒකට කියනවා අනුසය කියලා. ඒ දෙක ගැටුනොත් ඉදි දැල්ලක් වඩටපත් වෙන්න පුළුවන්. ඒ ඉදි දැල්ල ඕනනම් පැවිදින්නක් වඩටපත් වෙන්න පුළුවන්. අනුසය කියලා කියන්නේ පොටෙන්ෂල් එක. හැබැයි ඒකට හරින ඇන්ගල් එකක් තියෙනවා. මේ ඇන්ගල් එකේ වැදුනොත් විතරක් ගිනි ගන්නව නැත්නම් බලුවට ගිනි පෙට්ටිය දක්ව දාන ගියාට මොන ප්‍රශ්නයක් නැහැ. නෑ ඇතිවීමට අවශ්‍ය ඔව් නෑ ඒක ද්වේෂ පටිඝ අනුසය කියලා එකක් තියෙනවා අපිට මේ වෙලාවේ තරහ නැතුණාට පටිඝ අනුසය තාම තියෙනවා ඒක ඕන වෙලාවක ඉසෝස්සන්න පුළුවන් අනිත් නිදර්ශනය තමයි හොරෙක් ඒක සාන්තුරෙක් කියන මොකරි ප්‍රසිද්ධ චරිතයක් වෙනවා මේ මිනිස්සයා ඇවිල්ලිවලා නිදාගෙන ඉන්න වෙලාව නිින්ද ගිය වෙලාව ඊට නිදාගෙන ඉන්න වෙලාවේදී ඒ හොරකම් මුකුත් කරන්නේ නැහැ. ඒ වෙලාවෙම කාලා බිල්ල බුදිය ගන්න වෙලාවයි මං හොඳයි. ඒකට ඒ මංසය නම ගිය එක්ක සාන්තරේ එක්ක අපරාධකාරී. ඒක ඊට පස්සේ ඒ මංසය නිදා ගන්නවා. නිදාගෙන ඉන්න වෙලාවේදී මොන්නම ප්‍රකාශනයක්වත් නැහැ. එයාගේ චරිත අඳුරන්න බෑ. නමුත් එයා නැගිටතරකට හොරකම් කිරීමේ ශක්තිය නිදාගත්තේ කියලා වෙනස් වෙනවා. එනිසා ඒ අනුසය කියලා කියලා කියන්නේ අනුසය කියලා කියන්නේ සයනය කරන කියලා. සයනය නිදි වැඩිලා. ඒ වෙලාවේදී ආයි චරිත ලකුණු පේන්නේ නැහැ. නමුත් දෙද කියන්නේ දන්නවා මෙයා කන හිටපුවාම මේ මිනිහ තමයි. පොලිසියක් දන්නවා. අන්න ඒ වගේ එයා නැගිට අවස්ථාව වෙන එකක්. හැබැයි තාම හොරකමට ගිහිල්ලා නැහැ. මූණත් පය හොදා ගන්න වෙලාවේ හොරක් වෙනවට ගැලපෙන්නේ නැහැ. නමුත් එයා මූණවලට යන්නේම හොරකම නැත්නම් යන්නේම සාන්ත කර්මයේ සාන්ත වැඩකට කියලා කියනවනම් නිදිගත් අවස්ථාව, අවදි අවස්ථාව සහ යාගේ චරිතය ක්‍රියාත්මක කරන අවස්ථාව කියන එක තමයි වීතික්‍රමන කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුශේ කෙලෙස්. ඒ නිසා අනුසය කෙලස් කියලා ඉගෙන ගන්නකොට වීතික්‍රම කෙලස් සහ පරිඋත්ථාන කෙලස් කියනක පොඩි ක්‍රමයකට බහගෙන ගියොත් ඒ වෙනවා පොටෙන්ෂල් එක තමයි මෙතන කතා කරන්නේ. කයිනටික් එනර්ජි කියන්නේ පොටෙන්ෂල් එනර්ජි කියලා වස්තුක තියෙනවානේ. ඒ පොටෙන්ෂල් එනර්ජි එක කයිනටික් වෙන්න එක වැටෙන්න. ක්‍රියාවත් වෙනවා. ක්‍රියාවත් වෙනකොට ඒ වස්තුවේ බර හැටියට, ඇති තුස හැටියට එයා ශක්ති පිට කරනවා. නමුත් මේ වස්තුවේ දින පොටෙන්ෂල් එනර්ජි එකක් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ අපි අපිට දැන් පේන්න නැති වුණාට අපි දැන් මේ we just see the tip of the iceberg. උද කන්ද තමයි පේන්නේ. ඒකෙන් තමයි අපි මේ පව් කාර්යය, තින් කාර්යය අංගිනේ කිව්වට යටපැත්තේ මනෝට හැම කෙනාගම කිල්ලෝතේ ගුණ තියෙනවා. බුදුරජාණන් වහන්සේට තේන්නේ බුදුහන්සේ බලනකොට ඒක දෙකම එකට දාලා. මේ පිට පේන තියෙන මේ මවා පාණ්ඩ හදන එකයි නැත්නම් අපි ලෝකෙට පේන ප්‍රකාශයයි අර අනුසය කෙලෙස් වල හැරෙන්න බලනකොට දෙන්නේක වෙනසක් බුද්ධ ඥානසිට පේනවා. හොඳ වුණාට මේ වෙලාවේ මෙහෙම මෙහෙ හිතට යට තියෙන අනුසයත් එක්ක බලනකොට මේකේ වෙන නරක හිතයි කියලා වෙනසක් නෑ. උඩේ එක පොඩ්ඩක් මේ මතු පිටේ තියෙන පේන්ට් එක වෙනස තියෙනවා. එන්ජින් එක බලවුවොත් එහෙම බොඩි එක බලුවොත් එහෙම වාහනේ වටිනාකම වෙනස්. අනුසය කෙලෙස් අනුසය කෙලෙස් අත තියෙනව නෑ. ඒක සම්පූර්ණ මේ ආරක්ෂා වෙලා තියෙන්නේ අනුශය කෙලස් මතුවෙන්නේ ඔය අනිත්‍ය ප්‍රතිපද විඥානයේ එහා පැත්තේ තමයි. ඒකයි කියන්නේ ඒක එනකොට එහෙමම ඉඳ දෙන්න ඒ කලාතුරකින් මතුවෙන්නේ මතු වුණොත් විතරක් හිතා ගන්න පුළුවන් කොහටද යන්නේ කියලා. ඒ නිසා ඔය මේ මදුපින්නික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් කලා විවාද දණ්ඩ දාන, සත්ත්ව දාන, කලා විවාද, දේශින්යන්, දුවන්තුන් කියන ගහගන්න බැනගන්න රණ්ඩු කරන අවුල් කරන ඒ වාද පැන නගින සංඥාවට හේතු වෙන අනුසයක් ළමෙක් ළඟ තියෙනවනේ අන්න ඒක නැති කරන්නේ මම බලන්නේ. ඒ කියන්නේ මේ උඩ තියෙන එක අල්ලන්නේ නෙමෙයි අඩියට අත දාන්නේ. අනික කිසිම සාස්ත්‍රවරේ කංශය කියන එක හඳුනාගත්තෙත් නෑ. මේ හඳුනන්න බෑ එයා සම්පූර්ණයෙන්ම ඉන්නේ මේ පාතාලේ. ඒ නිසා මේ ගුරු කන්දිසා කියන උඩ කියන්නේ මේ මාෆියා ඕගනයිසේෂන් එකක් වගේ ගත්තොත් මේ මාෆියා ඕගනයිසේෂන් එකේ ලොක්කා අධ්‍යක්ෂක මණ්ඩලෙවත් දන්නේ නැහැ. දැනගන්න ඉන්නේ එයාගේ එක තමයි මේ මේ ඕගනයිසේෂන් එක හැටි. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කට්ටිය ඊට යට ඉන්න රෑන්කර්ස්ලා දන්නේ නැහැ. ඊට යට ඉන්න රෑන්කර්ස්ලා දන්නේ නැහැ. අන්තිම සුපර්වයිසර් දන්නේ නැහැ. අන්තිම වැඩ කරන්නේ මර්සන් කෙනෙක්. ඒ කියන්නේ කුලී හේවායි. කුලී හේවායි තමයි වැඩ කරන්නේ. පොලිසියෙන් අල්ලන හැටික් අල්ලන කුලී හේවායි. උන්න කොච්චර ගැහුවත් මැරුවත් උන් මෙතන දෙමක දන්නේ. ඒක කවුරුගේ අල්ලන අල්ලන කුලීවාය මරන්න හදනවා කියලා කියන්නේ මේ මාෆියා ඕගනයිසේෂන් දන්නේ නැතිව. කරා තියෙන කුලීවාය ඔක්කොම අල්ලලා හිර කරගන්නවා. අල්ලලා අල්ලලා හිර කරුවොත් විතරක් දැනගන්න පුළුවන් වෙයි මේ කට්ටියට උපදින අන්තිම අඳුම රැංක සුපර්වයිසර් කවුද කියලා. මරලා හොයන්න බෑ. ඒ කට්ටිය ඔක්කොම අල්ලගෙන ඉන්නේ ඒකට සුපර්වයිසර්ස්ලා අල්ලන්නේ. උන උගා කල්ලුවට පස්සේ තමයි ඒ කට්ටිය උපදින දෙන කට්ටිය හම්බෙන්නේ. අල්ලගෙන අල්ලගෙන ගිහලා අය රැංක බලනකොට ටොප් ක්ලාස් එන්ජිනියර් කවදාකවත් හොරකමක් කරලත් නැහැ. කරලා තියෙන ඔපිනියන් දෙන එක විතරයි. ඇත්තටම බලනකොට ලෝක ලංකාවේ මේ රටේ ඉන්න හොඳම නිලයක් ගන්න වැඩකෙක් ඉන්නේ. හැබැයි යා තමයි ගෙනියන්නේ. ඒ නිසා නමුත් නියම විනිශ්චයකාරවරේ නඩුව සම්පූර්ණ ඔක්කොර ගත්තොත් ෆස්ට් කල්ප්‍රෙට් කියලා අල්ලන්නේ මහේකම් තමයි. විනිශ්චයකාරය හදිස්සි නම් පොලිසිය හදිස්සි නම් අපි හැමදාම අර කුලී හේවාවේ මරවර හිටියට ඕගනයිසේෂන් වල මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බාහිරාවර්ති අපේ දේවල් වලට මේ පිළියම් කරන්න ගියාට ඒකෙන් අපි අර මුල තියෙන අනුශේධ තත්ත්වයක්වත් එන්නේ නැහැ. නිසා ඒව දැනගෙන දැනගෙන ඒව බලාගෙන ඊට පස්සේ පරිඋත්සාහන කෙලස් බලාගෙන ඒත් යට කරගෙන ඒ තිවසිල්ලෙන් මේකට තුවාලේ සරව එළියට එන්න දෙනවා වගේ. පුරුව ඇදිලා එන්න දෙනවා වගේ එහෙ එන්න දෙන්නවා. එන්නේ හොඳ දෙයක් නෙවෙයි. ප්‍රතික්‍රියා කරුවොත් නතර වෙනවා. නතරොත් වෙන්නේ අපිට අරකට යන්න කියලා පහත් එක කඩනවා. අනුමාන කරන්න පුළුවන්. අනුමානය අනේ අනුමාන කරන්න පුළුවන්. නමුත් මේ මේක මේ වැඩ කරන හැටි දකින්න බෑ. සුවාන් වුණොත් අර කියන මූල සංයෝජන ධර්ම තුනක් හදලා යනවා. එතකොට මේ ආග දෝෂ මේ සන්නාමාන දිට්ඨි අනුසය කඩන. දිට්ඨි වල තියෙන අනුසය මට්ටමට කඩලා යනවා. ඒත් නමුත් සන්නානවනේ ඉතුරු වෙනවා. ඒ ඉතින් දිගට ගෙනියනවා කියන්නේ. සම්මිය දෘෂ්ටිය ආය වෙනස් වෙනවා. මට තේරුන්නේ ප්‍රශ්නේ වගනා ගුණය හරියට. Thank you. භික්ෂුවක් නම් එලි කෙරුවොත් පාරදිලා වෙනවා. භික්ෂුවක් නම් නැති මාර්ගඵලයක් තියෙනවා කියලා කාට හරි ධායකූට ඉහි කෙරුවොත් පාරදිකයි. ඒ කියන්නේ අපෙක් මේ මිනිස්සෙක් මරුවා වගේ කාම මිත්‍යාචාරය කරා වගේ මේ පාරදික ධර්ම හතරේ එකක්. ඒක වෙන්න ඒත් එකක් දීලා තියෙනවා. يعني වික්ෂුගේ පාරදික වලට අහු වෙන්නේ කාම මිත්‍යාචාරය. ඉතින් තව කෙනෙක් මරණ එක එහෙනම් හොරකම්. يعني දැනෙන මට්ටම හොරකම. ඒ හා සමානයි උත්තර මනස ධර්ම හෙලි කරන්න කිව්වොත් තමයි ළඟ නැතුව තමයි දන්නව වෙන්න පුළුවන්. මොකද අන්තිමට මේක ওই ප්‍රශ්නේ මතුවුණා. ඊට පස්සේ හරුවත්නාසේ එක්සෙප්ෂන් එකක් දාලා තිනවා අන්‍යත්ත අධිමානයි කියලා. තමන් තමන් ගැන ඕවර් එස්ටිමේට් කරනවා එයාට වගේ කියන්න බෑ. එහෙම නැත්තම් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට යනකොට ඒ මේකේ තමන් ළඟ තියෙන එකක් කිව්වොත් පච්චිත්‍යාපත්‍ය සිද්ධ වෙනවා. ඇත්තටම කියනවා කිව්වොත් අපත්‍ය සිද්ධ වෙනවා. හැබැයි භික්ෂුවට. ජීවිතයක් ගන්න මොනක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ එක දිගින් දිගට දිගින් දිගට තියෙනවා එක එක එක එක ෂේඩ්ස්. නමුත් ඔය කතා කරන විදිහට මට තේරෙන සාමාන්‍ය ගිහි ලෝකේ ගත කරන කෙනෙක් ඒ පුද්ගලයා ඇත්තටම කාය යොදවලා කියන භාවනා කරනවා. උගාක් වෙලාට මම දන්න විදිහට ඕක ගුරුවරයා විසින් දාන පිළිකාවක්. ඉතින් ඒකට ඇත්තටම පව් කියලා හිතනවා. හැබැයි එක පැත්තක සතුටක් තියෙනවා. මොකද දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල් තිබුණේ දැන් නිවන් දකින්න බෑ. මාර්ගඵල ලබන්න බෑ. ධ්‍යාන නෑ. මේ බුද්ධ සාධනේ ඉවරයි. නමුත් ඒ අදහස නැති වෙලා පුළුවන් කියන හැකියාවෙන් ආපු මේකත් තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැත්තේ නෑ. ගියත් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් මේ දැන් සාමාන්‍ය ලංකාවේ එහෙමනම් පුදුමාකාර පිළිලයක් ඔබලා. වඳුරක් හෙල්ලුවත් දෙන්න තුනේ සෝවන් පැත්තේ වැටෙනවා. මේ වගේම දැන් ඉන්නවා රිව් පිළිසින් ගාවත්කත් රහතන් වහන්සේලාත් ඉන්නවා. මේ දී the only uh, fully enlightened being in the world කියලා පිටකවරේම ගහලා තියෙනවා. ඒ වගේම කියලා තියෙනවා මට පැහැදිලිවම පුළුවන් එක බණින් මට සෝවන් කරවන්න පුළුවන් කියලා වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකෙදී මේ හැම තැනම අර ඇඩ්වර්ටයිසින් ගැතිය තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අර කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්දෙන් අහන්න බැරි නම් අන්තිමේ මේ ධර්මයේ විහිළුවක් කරගත්තොත්. ඒක දින ගම්බීරත් වෙනතු අන්තිම අර සීල සමාධිපත් යන ක්‍රමේ නැතුව නමුත් මේ ඔක්කොම ක්‍රමවලට ගිහිලා වර්ධවගත්ත උතුමොත් ඉන්නේ. කියන්නේ බොරු කරන්න ඕනේ නැහැ යතන. ඒත් අමුත් ඇත්ත ඉන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඒ වගේ දෙයක් මේ ගමනේ තියෙන බව දැනගෙන තමන් අවතක්සේකුත් ලක් කරන අපිච්චතාවය තමයි තියාගන්නේ. මේක ඉස්ලාම් වෙන අපිච්චතාවය කියලා කියන්නේ අධිගම අපිච්චතාවේ තමන් ලැබපු අධිගමයක්, සීලයක්, සමාධියක්, ප්‍රඥාව කාටවත් ඇඟිල්ල කියන්නේ. ඒ තමයි අර වචනේ වටිනාකම අල්ලපු දෙ තීවිදයි දෙන විදිහට ඉන්න එපා. හරි ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කාලට ඇවිල්ලා තියෙන අපේ ලොකු සාකින්න කාලේ ඒ සංසේ අමුතු නීතිකාරයන් නිකන් කර්ණකාරය කියලා ලොකු සංසේ කියන්නේ. මේ කර්ණකාරයන් දවසක් ඒ භාවනා කරන්නේ නැහැ. මේ ඕගොල්ලෝ මුස්ලිම් මිනිස්සුන්ට බඳ බඳ ඉන්නවා, පල්ලි කඩන කතාවල් කියන ඕව තමයි ජීවිතේ ඉන්නේ. හැබැයි ලොකු සංසේ හරියට කරු කෙනෙක්ට ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නම් ඉතින් භාවනා කරන නිසා කොතන ඉන්නවද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මේ කිසිම භාවනාවක් නැති කට්ටිය හරියට කියාවි දෙනවා. අරක උනා මේක උනායි කියලා ඉතින් අපි කොහොමද ඔකට මේ උත්තර දෙන්නේ මොකද කරන්නේ කියලා. ඉතින් කිව්වා ලොකු සාංශේ නම කවුරු හරි එහෙම කියනවායි කියනවා නම් නෑ කියලා හිතාගන්න කියලා. මේ ළඟදී ආව ඒ හැමෝට ඇවිල්ලා මේ චේමනන්ද සාංශේ නැසෙච්ච වෙලාවේ චරිත කතාව ලියලා ඉන්නකොට මට කියනවා කවුරු හරි කියනවා නම් එහෙම ඉතින් ඒක නෑ කියලා කරත් කවන්නෑ. නෑ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මයක් ස්ථිරව තියෙනවා. ආත්මයක් තියෙනවා. ඒක නැත්නම් ඒක සස්සත දිට්ඨි කියලා කියන්නේ සදාකාලික පවතින වෙනස් නැති ආත්මයක් තියෙනවා. නැත්නම් එහෙම අපිට කරන්න මොනවාක්වත් දෙයක් නෑ ආත්මයක් කියන එකක් ඇත්තෙම නෑ. කියන මේ දෙකට ගැටුණා නම් මිත්‍යා දෘෂ්ටිය. ඒ දෙක තමයි ඔය විසත් මිත්‍යා දෘෂ්ටි වලට අස සස්සිත වාදේ මේ මේ නාස්තික වාදේ කියලා මේ විච්ඡේද වාදේ කියලා දෙකට යන්නේ. ඒක ඉතින් ගොඩාක් බ්‍රාන්චස් තියෙනවා. ප්‍රධානම දේ තමයි ආත්මේ ඇතේ කියලා දැඩිව ගන්න නැත්නම් නැති කියලා දැඩිව ගන්න. බෞද්ධයත් ගොඩාක් වෙලාවට අහු වෙනවා ආත්මේ නැතයි කියලා දැඩිව ගැනීම.